මේ පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු. ඉද ප්‍රස්තාව ලැබෙන පරිදි සභාවෙන් මතුවෙන අනිකුත් ප්‍රශ්න තියෙනවා නම් ඒකට සාදර වෙමු. අපි විජේ මහත්තයාට කියමු. නැත්තම් කරුණාවෙන් ඉල්ලා හිටමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට. අවසරයි සාහිණ වහන්සේ ප්‍රශ්න 17ක් ලැබිලා තියෙනවා 16ක්ම භාවනාව පිළිබඳව අන්තිම එක ඊයේ ධර්මදේශනය පිළිබඳව පළවෙනි ලිඛිත ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ මගේ පළමුණ නේවාසික භාවනා වැඩසටහනයි. gedaradida භාවනා කිරීමට උත්සාහ කළත් ආනාපාන සති භාවනාව වැඩිවීමට අවශ්‍ය හුස්ම මත සිත පිහිටන්නේ නැත. උදරයේ පිම්බීම හැකිලිම නිරීක්ෂණය කිරීමද අපහසුය. පපුවේ උස් පහත් වීමක් පමණක් දැනේ. මට සිතීමට තරම් කිසිම ප්‍රශ්නයක්ද නැත. නමුත් භාවනාව නොවැඩීමට හේතුව මට නොතේරෙයි. මම භාවනා කිරීමට ඉතාමත් කැමති කෙනෙකි. පින්වත් ස්වාමීන් වහන්සේ මට සහනතායි උත්තරයක් දෙනු මැනවි. ඔයත් ඒ කෙනාට වාඩි වෙලා ඉන්න වෙලාවේදී පිම්බි මැකිලිම නැතුණාට ආනපාන නැතුණාට පපියුස් පහත් වීම නැතුණාට මම දැන් වාඩි වෙලා ඉන්නේ ඉන්නවා කියන එක තේරුණාද කියලා මම කැමති දැනගන්න. ඒක හොඳ පටන් ගන්නමක් ඇතන තියෙන්නේ. ඉතින් වාඩි වෙලා ඉන්න බව දන්නවා. කොහොමද දන්නේ? තම වාඩි වුණාට පස්සේ වාඩි වෙලා ඉන්න බව සැකහැට දැනගන්නේ කොහොමද ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද එව නැත්නම් අත්විඳින්නේ කොහොමද මම කකුල් දෙක මේ සම්බන්ධ විදියට තියාගෙන පුටුවට හේතු කරන් මම ඉඳගෙන ඉන්නවා කියන එක මට තේරෙනවා මේ ඉඳගත්තු මොහොතේම හැස් දෙක පියාගත්තු ගමන්ම හිත යන්නේ පපුවේ උස් පහත් වීමට විතරයි නාසයකටවත් උදරයටවත් ගමන් කරන්නේ නැහැ ඉතින් ඔච්චර උත්සාහ ගත්තත් ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ මේ පපුවේ පහත් වීම විතරයි දැනෙන්නේ. නෑ අපි උත්සාහත් වෙන්නේ නැතිනම් ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ මෙතන සතිපට්ඨාන සූත්‍රයට අපි ගියොත් බුදුජානන් වහන්සේගේ දේශනා ගත්තොත් අරඤ්‍යගතව, රුක්කමූලගතව, ශුන්‍යාකාරගතව, නිසීදති බල්ලංකා. අරඤ්‍යගත වෙලා, ශුන්‍යාකාරගත වෙලා, ගහක් මුල ගිලයි, පළඟ බැඳ වාඩි වෙලා ඉච්චරයි. ඊට පස්සේ තමයි සතෝ වාස සති සතෝ පස්ස සති. ඇත්තටම කියනවා නම් සතු අස සති සතු පස සති සිහියෙන් ආස්වාස කරයි ප්‍රසවාස කරයි නැත්නම් බිම්බි මහැකිලින් බලයි උස් පහත් වීම බැලුවත් ඕක කවදා හරි බලන්න ඕක නැතුණාට පස්සේ ආයෙත් හිත එන්නේ ඉන්න ඉරියව්වට තමයි ඒ ඉන්න ඉරියව්වේ හිත බලන්න බැරි අයට එහෙම නැත්නම් ඒක ඒකාකාරී අයට තමයි අර සිද්ධි බහුල තැනක් අල්ලලා දෙන්නේ ආස්වාස ප්‍රසවාසය හරි බිම්බි මහැකිලින් හරි උදාහරණයක් වශයෙන් ගත්තොත් මුහුදු වෙරළට ගිය කෙනාට මුහුදු වෙල්ලට ගියාම සිතිජේ පේනවා. උදේ ඉඳලා හැන්ද යනකම් එක විදිය. ඒක ගැඹුරු මුහුද. තුනී මුහුදේ රැළ බින්දෙනවා. රැළ ගණන් කරන්න පුළුවන්. ඒ නිසා ඊයේ කෙනා බලන්නේ රැළ මිසක්කා කවදාකවත් සිතිජේ නෙමෙයි. සිතිජේ තමයි ගැඹුරු තියෙන්නේ. ඒ නිසා ගියා ඉඳගත්තට පස්සේ ඉඳගත්ත බව දැනෙනවනම් ඒක ඇතුලේ මොනවද හොයන්න යන්න එපා. ආනපාන පෙන්නොත් අතවාසියක්. උදේ ඉස්පහත් වීම පෙන්නොත් අතවාසියක්. කපුව පිම්බෙනවා හැකිලා පේනොත් අතවාසියක්. ඒක අර මම දැන් මෙතන කියන එක තහවුරු කරන දෙයක්. ඒක පේන එක බලන්න. නමුත් බලන්න පුළුවන් තරම් මේ මුළු පැයේම මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන එක දන්නවනම් මගේ වචෙන් තමයි අරහත් වෙලා ඉන්නේ. ඒ අතරමැද මේ විස්තර හොයන්නේ යෑමෙන් තමයි අර තමන්ගේ විශ්වාසය බිඳෙන්නේ. එහෙම නැත්නම් තමන් පශ්චාත්තාප වෙනවට ආහන පානේ හරියන්නේ නැහැ, මට බිම්බි මැකිලිව හරියන්නේ නැහැ කියලා. ඒක නිසා ඒ කියන්නේ පුත්‍රජානනාංශයෙන් පෙන්වපු මේ නිදර්ශනය. මේ උපමාව වරද්දගෙන ඉඳගත්තට පස්සේ අපේ හිත ඒකාකාරී දේවල් බලන්න කැමති නැහැ උස් පහත් වෙන තරංග බලන්න කැමතියි. ඒ තරංගේ තමයි පිම්බි මැකිලිම. තරංගේ තමයි වම මේ ආසස් ප්‍රසවාස. ඒක තමයි පපියුස් පහත් වීම වම දකුණ. මොකද මේ ඔක්කොම සිද්ධ වෙන්නේ ඉඳගෙන ඉන්නවා කියන ඉරියව්ව මත. ඒක දන්නවනම් මගේ මගේ තියෙනවනේ වෙනම පරිභාෂිත ශබ්ද මාලාවක්. භාවනාවේ මුලත් ඉඳගෙන ඉන්න ඉරියව්ව මැදත් ඉඳගෙන ඉන්න ඉරියව්ව අවසානයේ රහත් වීමත් ඉඳගෙන ඉන්න ඉරියව් විතරයි. මේ අතරමැද තියෙන දේවල් අපි අරගන්නේ මේක සහතික කරගන්න. මේ කුරගා බලන්න. ඒක නිසා ඉඳගෙන ඉන්න ඉරියව්ව දන්නවනම් ඒක එහෙමම දාන්න පුළුවන්. ඇවිදිනකොට මම ඉඳගෙන නෙවෙයි කියලා දන්නවනම් ඔච්චරයි සක්මන කියන්නේ. උන් යහන මොකක්වත් නැහැ සක්මනේ. බස් එකේ නිකන් හිටගෙන ඉන්නකොට දන්නවනම් තමයි මේ ඉඳගෙන නැත්නම් මේ ඇවිදිනොත් හිටගෙන කියලා. ඒක තමයි ඒ ඉරියව්ව. නිදා ගන්න ගියාට පස්සේ Taman දන්නවනම් මේ ඇඟ පැත්ත වෙනකොට පස්සේ මේක ඉඳගෙන නෙවෙයි මේක හිටගෙන නෙවෙයි කැවිදිමින් නෙවෙයි පුදියගෙන කියලා උදා බුදු වෙනවා කියන්නේ. බුදිනවා කියන්නේ තෝකමයි. බුදු වෙනවා කියන්නේ එච්චරයි. ඉතින් අපේ කට්ටියට පළගමද වාඩි වෙන්න ඕනේ. එයා කන්ඩිෂන් මැෂින් එකක් තියෙන්න ඕනේ. සවුන්ඩ් ප්‍රූෆ් වෙන්න ඕනේ. ආස්වාස් ප්‍රසවාස ලංකාවේ ඉන්නකොට පේන්න ඕනේ. බුරුමිට ගියාම පිම්බිම හැකිලිම පේන්න ඕනේ. අයියෝ ඒක දොස් කියන්නේ බෑ ආධුනිකයා එහෙම තමයි ආධුනිකයාලා පුංචි දේවල් වලින් ලොකු විශ්වාසය ඇති කරගන්නවා උඩින් ඉඳලා පල්ලෙහාට බලනකොට නම් ඔය ඔක්කොම ළමා වැඩේ පල්ලෙහා ඉඳලා උඩ බලනකොට නම් ඇත්තට මේක ටිකක් වැදගත් තමයි මොකද ප්‍රවිෂ්ඨයේ ලස්සන තියෙන්නේ බෑ අපේ ඉතින් ඒ නිසා කාටද කියලා දෙනකොට භාවනා හඳුල්ලා දෙනකොට මේ ආනාපානය කියන්නේ මම දැන් මෙතන ඉන්න බවට ලකුණක් මිස ආනාපානය කියන්නේ නිවර නෙවෙයි පිම්බීම හැකිලිම කියන්නේ නිවන නෙවෙයි. මට තියෙන පුදුමාකාර බ්ලෙසින් එකක්. ඒ කියන්නේ මේ ඥානාරාම ස්වාමීන් භාවනා කරුවාට පස්සේ උන්වහන්සේ ගාව තිබුණා සමත විදර්ශනා දෙකම උගන්නන එකම ගුරුවරයා ලෝකේ ඉන්නේ. අනිත් හැම කෙනාම සමතකාරව විපස්සනාකාරත් එක්ක යුද්ධ කරනවා. විපස්සනාකාරය සමතත් එක්ක යුද්ධ කරනවා. ඉතින් මම බුරුමේ කියලා කියපහම විවේකানন্দ හඳුරන්න අපේ ගුරුන්වහන්සේ සමති විදර්ශනා දෙකම කරන එකම තැනද කරන්න කියලා අහනවා. ඊතරම් යුද්ධ. ඊට පස්සේ මම ගිහලා උරුමය ක්‍රමය ඉගෙන ගත්තා මාස 18ක් විතර ගියා මට පිම්බීමකින් අල්ලන්න. ඒ වුණාට මම දැන් පිම්බීම ඇකිලිම කියන එක අනිවාර්ය කරන්න. ඉඳගෙන මොනවද පේන දේ බලන්න කියලා. ඒ නිසා දැන් ඔය මේ මේ ජනවාරනේ මේ අන්තිමට තියෙනවා. පණ්ඩිතාරාමේ පණ්ඩිතාරාම ධම්ම ෆැමිලි කියලා යදිරින් ගයි කරලා මාව ගන්නෑ. <laughs> ඒ මොකද මම පිම්බීම ඇකිලිම ගන්නන්නේ නැහැ. මට විතරේ සබ්ජෙක්ට් කාටවත් බෑ. ඒකම පඬිස් වාචරත් කියනවා. මේ සබ්ජෙක්ට් එක මට විතර කාටවත් බෑ වෙනවන්න මම මේ සමාජයට ගන්න. ඉතින් කොච්චර වාසිද බලන්න නොබැදී જાතින්ගේ සංගමේ මං ඉන්නේ. කවදාවත් බඳින්නේ නැහැ. නීතිට ගියාට පස්සේ මාවතීට යන ගහනවා මම මේ විපස්සනාකාරයයි කියලා. පිස්සු. කවුරු කවුරු කිව්වත් මොන කතා කිව්වත් අහන්න එපා. දුවේ එපා ඔය කතා අහන්නට මමයි උඹට ලේ කිරි කර දුන්නේ කියලා මතු වෙන දේ එක යන එකයි තියෙන්නේ. තේරුණා කියලා හිතනවා. හරි. ගරු ස්වාමීන් වහන්සේ මා ආධුනික යෝගියෙක්නි. මේ මගේ පළමු ගෘහස්ත භාවනා වැඩසටහනයි. මීට පළමුව මා ඉදිරිපත් කළ භාවනා අධ්‍යක්ීමට පිළිතුරු ලැබුණේ. ඒට අනුව සහ අනිකුත් යෝගීන් විසින් ඉදිරිපත් කළ ප්‍රශ්න වලට ඔබ වහන්සේගේ අනුශාසනාවලට අනුව භාවනාව ඉදිරියට ගෙන යමි. භාවනාවට වාඩි වූ මොහොතේ සිට ඉතා හොඳ ඉරියව්වක සිටීමට හැකි. මේ වනතුරු ශාරීරික අපහසුතා නොමැති අතර සියුම් වේදනා හැරෙන්නට භාවනා කාලයේ ප්‍රාම එකම ඉරියව්වක සිටීමට හැකි. සිත ඉක්මනින්ම මූල කර්මස්ථානයේ ගත හැකි. ප්‍රධාන වශයෙන්ම මගේ මූල කර්මස්ථානයේ වන්නේ උදරයේ පහළ කොටසේ පිම්බීම සහ හැකිලීමයි. උදරයේ පිම්බීම සහ හැකිලීම නිරීක්ෂණයේදී ක්‍රමයෙන් ඒ හීන වී යන බව දැනේ. ඊටාම සැහැල්ලු හැකිලීමක් හා දිගහැරීමක් ලෙසට දැනේ. දිගින් දිගටම එයට සිත යොමු කර නිරීක්ෂණය කිරීමේදී එක උඩට පහළට යන වායු තෙරපුමක් ලෙසද දෙක පිරස් අතට ඇදෙන දිගහැරෙන ගතියක් ලෙසටද දැනේ. තවදුරටත් නිරීක්ෂණයේදී මේ දැනීම් නොදැනී ගොස් හිස් ගතියකට පැමිණේ. එය මට දැනෙන්නේ කිසිවක් නැති රික්තයක් ලෙසිනි. මේ රික්තය තුල ඉක්මනින් කම්පණය වෙමින් ඉහළ පහළ යන යම් දෙයක් දකිමි. එය මට දැනෙන්නේ පියාපත් යුගලක් සවිකල සැහැල්ලු රබර් බෝලයක් මෙනි. හදවත ස්පන්දනය වනසේ ස්පන්දනය වෙමින් මේ රික්තයේ ඉහළ පහළ යයි. ඔබ වහන්සේ අනුශාසනා කළ පරිදි දිගින් දිගටම මේ නිරීක්ෂණයට උත්සාහ කළෙමි. එහෙත් මින් ඉදිරියට මගේ නිරීක්ෂණය ගෙන යාමට කර්මස්ථානයක් සොයා ගැනීමට නොහැකි විය. භාවනා කාලය අවසන් වී අවදි වුනිමි. පහත කරුණුද අධ්‍යක්ීම් ලෙස සඳහන් කරමි. භාවනා කාලයේ පුරාම සතිය හොඳින් පවතී. පිටත ශබ්ද සහ වෙනස් සිතුවිලි ඇතිවත් ඒ සියල්ල නොසලකා මූල කර්මස්ථානයටම සිත පිහිටුවමි. එක් අවස්ථාවක පමණක් භාවනාව මැද කොටසේ මාගේ උඩුකය ස්ප්‍රින්ග් එකක තවි කර ඇති රූපඩයක් ලෙස තිරස් අතට වේගෙන් සැලවීමට පටන් ගත්තේය. මේ නිරීක්ෂණය කර බැලීමට මගේ අත මිරිකා බැලුවෙමි. එහෙත් මගේ ශරීරයේ එවැනි සැලවීමක් නැති බව දැනුනි. නැවත පරියන්කයට සිත ගත් විට මේ ගතිය නැති විය. මගේ භාවනාවේ වැරදි ඇතොත් නිවැරදි කරමින් ඉදිරියට භාවනාවගෙන යන ආකාරය පිළිබඳව අනුශාසනා කරමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබතුමාට නිදුක් නිරෝගී සුව පතමි. මෙහෙම හිතුණා මට එකක් තමයි අපි දැන් අරමුණට ගියාද කියලා දැනගන්න. ඉඳගෙන ඉන්න ඉරියව්ව හෝ ආනපාන හෝ පිම්බීම හැකිලිම බලන්න මහසි ෂැඩෝ ස්වාමීන් වහන්සේ නැත්නම් ඔය මම අර දීපු CD එකේ එහෙම නැත්නම් මං චිත්‍රපටයේ පොතක් දුන්න අපේ විඳ වේ කියන එකේ කියනවා යෝගාවචරයේ අරමුණට ගියාම ලකුණු තුනකින් එයා තහතික් කරගන්නවා සටහන් ආකාර සහ ස්වභාවික ලක්ෂණ කියලා. මම මේ දකින්න දේ සටහන ඉහළ පහළ යනවා මේ අතර මේ අතර යනවාද කියලා සටහනක් වේ. ඊට පස්සේ සටහන අනුව එයා ක්‍රියාත්මක කරන ආකාර වෙනස් වීමක් සිද්ධ වෙනවා. අද සටහන කියන එක සාමාන්‍ය කැමරාවක ෆොටෝ එකක් නම් ආකාර කියන්නේ වීඩියෝ කැමරාවක්. ඒක වෙනස් වෙන හැටි පේනවා කාලානුරූපව. ඉතින් මේ කියන්නේ දැන් අපි වැඩේට බහැලා. වෙන විදිහට කියනවා නම් අපි වැඩේට බැස්සා නම් අපිට අරමුණු මුතුන්පත් වුණා නම් ඒකේ සටහන සහ ආකාරයට සපයලා කියන්න පුළුවන් වෙන්න ඕනේ. මම අරමුණට ගියා නමුත් මම සටහන දැක්කේ නැහැ. මම අරමුණට ගියාම ආකාරය දැක්කේ නැහැ කියවනම් ඒ කියන්නේ තාම මේ විශ්වාසයේ අද්දකපු දෙයක් නෙවෙයි කතා කරන්නේ. ඒ නිසා මේ ස්වභාව ලක්ෂණ වල සටහන් වලට කියලා සටහනින් ආකාරයට කියලා ආකාරයෙන් තමයි ඒක අන්තිමට නලියන කම්පන දෙයක් බවට පත් වෙන්නේ. නැත්නම් අනිත්‍යතාවයට නැත්නම් සංකත ලක්ෂණයටපත් වෙනවා. ඉතින් ඒ නිසා මේකේ කියලා තියෙනවා ඒ තමන් දකින උදරේ පහළ කොටස පිම්බීම හැකිලිම ඉහළ පහළ යන හරහට යන තත්වලට ගිහිල්ලා අන්තිමට ඒක කලවමක් බව ගොජයක් බවටපත් වෙනවා. ඉතින් ඒක හොඳයි ඒක අරගෙන තියෙන්නේ මහනිදාන සූත්‍රයේදී ਸਰවචනාංශය සඳහන් කරලා තියෙනවා යම් කිසි වස්තුවක් හඳුනා ගන්න ඒකට කරුණු හතරක් මුල් වෙනවයි කියලා ඒක මේ යෙහි උද්දේශේහි යෙහි ආකාරයේ යෙහි ලිංගේ යෙහි නිමිත්තේහි යම් කිසි දෙයක් උද්දේශ ලිංග ආකාර නිමිති හතරෙන් තමයි අංචවය වෙන් කරන්නේ. මේ තමයි අපි කෝඩ් කරන හැටි. අලුත් දෙයක් හම්බෙච්ච ගමන් අපේ බ්‍රේන් එක කෝඩ් කරන්නේ යට ආකාර ලිංග නිමිති උද්දේශ අනුව වෙන් කරනවා. යම් වෙලාවක ඒක කියලා සර්වඥාන්සේ සඳහන් කරනවා. ඒක දිහාම බලාන ඉන්නකොට යම් වෙලාවට ඒ දැකපු ආකාරය, ඒ ලිංගය, ඒ නිද්දේශේ නම් නම් කරපේක නිමිත්ත නැති වුනහම අපිට වස්තුව නැතුණා කියලා තමයි අපේ හිතේ රෙකෝඩ් වෙන්නේ. අපි වස්තුව නම් කරලා තියෙන්නේ යාට වෙනම ඩෙන්ටි කාඩ් එකේ දාලා තියෙන කැරක්ටර් හතරක් ගන්නවා. ආකාර ලිංග නිමිති ಉದ್ದೇಶ. ඒ ඒ හතර අපි ෆික්ස් කියලා හිතාගෙන ඉන්නවා. නමුත් ඒ වස්තුව වෙනස් වෙනවා. අපි මෙයාට මේ ෆයිල් එක ඕපන් කරලා ෆයිල් එකක් ඇතුළත මෙහෙ ඩිකෝඩ් කරලා වස්තු වෙනස් වෙනවා. වෙනස් වුණාට පස්සේ අර කලින් තිබුණේ වායට ෆිට වෙන්නේ නැතිකොට ඒ වස්තුව එතන නැහැ. එහෙම තමයි අපි මේ ඇති නැති වස්තු වලින් අද්‍රව්‍ය වෙවෙන්නේ, ද්‍රව්‍යෙන් අද්‍රව්‍යම වෙන්නේ ආකාර ලිංග නිමිති උද්දේශය. ඒක ලස්සන භාෂී සිස්ටම් එකේ ආනාපානට හරි ඒකට ගොඩක් රට ආනාපාන ගන්නෑ. පිම්බීම ඇකිලිම අරගෙන පිම්බීමේ තාඨහන බලන්න කියනවා. කියන්නේ මොන විදිහේ සටහනක්ද බැලුමක් පිම්බෙන්න වගේ සටහන. දැන් පටන් ගන්නකොට බැලුමක් වගේ. පිම්බෙනවා කියන්නේ බැලුම පිම්බෙනවා. හැකිලෙනවා කියන්නේ බැලුමේ සටහන ඇකිලෙනවා. නැත්නම් සටහන අපි ගන්නවා පිස්ටන් එකක් විදිහට පිම්බෙනවා කියන්නේ උඩට ඉස්සෙනවා. සටහන කියන්නේ පල්ලෙහාට ඉස්සෙනවා. දැන් සටහන කියන්නේ අත මේක මේ ඇකිලිලා තියෙනවා දිගහැරලා තියෙනවා. ඉතින් බොහෝම ලස්සනට ඔය ඔය කැසට් එකේ ඔය CD එකේ විස්තර කරන්න හදනවා. ඒ ටික තමයි ඔය පන්දිස් වංශයේ සුවිශේෂී සම්මාදව මහසි සිස්ටම් එකට. ඒක තමයි මට හුත්තටම ඇල්ලුව කෑල්ල. නැත්නම් මහසි සිස්ටම් එකේ චර මට රුචි එකක් නෙවෙයි. නමුත් පන්දිස් වංශාලලා ආර්ගියට කිව්වා අරමුණකට මුණ දුන්නා නම් දැක්කයි කියන්න එපා හොඳයි කියන්න එපා නරකයි කියන්න එපා ඒකේ සටහන කියපන් ඒකේ ආකාරය කියපන් කිව්වේ නැත්තම් දැකලා නැහැ කිව්වනම් දකින්න කරන්න සංවේදනය කරන්න මගේ ඇද්දට ප්‍රත්‍යක්ෂයි. ඉතින් මේකේ තියෙනවානේ. දැන් මෙහෙම ගිහිල්ලා ඉවර වෙලා ස්වභාව ලක්ෂණයටපත් වෙච්චාම කොයෙන් පටන් ගත්තත් හැමදේම වෙනස් වෙන සුළු දෙයක් බවට, ගොජයක් බවට, ෆ්ලක්ස් එකක් බවට. එහෙම නැත්නම් අපි කියන්නේ සම්තතියක් කියලා. pāli වචනේ සම්තතිය. මේ පවතින සම්තතියක් බවටපත් වෙනවා. සම්තතියක් බවටපත් වුණාට පස්සේ පටන් ගත්ත තැන කොතන වුණත් අන්තිමට හැමදේම ඉවර වෙන්නේ පොදු ලක්ෂණේ සම්තති ලක්ෂණය. සම්තති ලක්ෂණය ආවම යෝගාවචර හරියට කලබල වෙනවා. පටන් ගත්ත එකමද මේ නැත්නම් වෙන එකක්ද කියලා. පිම්බි මැකිටින්ගේ එකනත් ඔතෙන් තමයි එන්නේ. ආනපානිකේ එකනත් ඔතෙන්ට එන්නේ. වම දකුණ කරපේකත් එතෙන්ට එන්නේ. ওই ගුරුකුල වාද ඔක්කොම කමටහන් තේරෙන ওই සම්තති ලක්ෂණ වෙනකන් තමයි ප්‍රශ්නේ තියෙන්නේ ඒකට අපි හරියට වර්ග බෙදාගෙන භාවනා මධ්‍යස්ථාන බෙදාන ගුරුවරු බෙදාන්න නැතුවට ඔක්කොම දැම්මනට පස්සේ හැඳි ගවනත් කැඳ. ඉතින් ආවට පස්සේ හැම කෙනාටම සැක පහළ වෙනවා. මේ මෙච්චර ලස්සනට කොටස් කරලා බෙන්නන්න පුළුවන් එක දැන් හැඳි ගෑවිලා. ඒ කියන්නේ ස්වභාව ලක්ෂණය, සන්තති ලක්ෂණය බාටපත් වෙලා, ඒ කියන්නේ අනිත්‍යතාවය දැන් පේනවා. මොනම විදියකවත් නෑ ඒක හැඩයක්. ඒක නිතරම වෙනස් වෙනවා මේ නිකම්. පනුරිත්තක් වගේ. එහෙම නැත්නම් මේ ගොජ දාන දෙයක් වගේ. ඉතින් ගොජේ දිහා බලන ඉන්නකොට එයාට හිතෙන්නම භාවනා කරන එක්කනට මගේ අගයන් ආඩම්බරයන් ටික ගියා. දැන් මමයක් නැහැ. බයයි. මේකේ අඩිය තියන්නත් බෑ මඩ ගෝරුව වගේ තියෙන්නේ. ඒක නිසා නිත්‍ය සංඥාව අභියෝගයටපත් වෙනකොට ඒ යෝගාවචරය කොයි කෙනා උතෙන්ද ගියත් අනිවාර්යෙන් පෞරුෂත්වයේ දියවි යාමක්, ઈચ્છා බංගත්වයක්, බයක්, චකිත භාවයක් එනවා. විශේෂයෙන්ම මූලධර්ම දන්නේ කරාට බරපතල ප්‍රශ්න වැඩි. දන්නේ තේ කරාට ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා දැනුම තියෙන එකකට ඔතනින් එහාට යන්න බෑ. මහා බීජිකාවක් එනවාද ශ්‍රීපාද නගිනකොට මේ මට බන්දන්නේ ඒ තනක් තියෙනවා ඉතින් එහාට පයින්න බෑ කියලා කියනවා. ඉස්සර අපි යන කාලේ තිබුණා ඒක. පුංචි වතුර පාරක් යනවා පවුකාරයට එතනින් එහා පැත්තට යන්න බෑ කියන එක විශාල ගඟක් වෙලා පේනවා. දෙන්නේ කුස්සගෙන යන්න ගියා තෝ කෑ ගහගෙන අනිත් පැත්තට එනවා. ඔය තියරි එක ගන්න මනසට ඕක තමයි වෙන්නේ. මොකද එයා තියරි හදලා තියෙන්නේ පර්මනන්ට් නෝෂන් එකේ. නිත්‍ය සංඥාවද කියන තියරි කියන්නේ නිත්‍ය සංඥාවක්. දැන් නිත්‍ය සංඥාවදලා මේ ගොජේ පිළිගන්න යන්න කිසිම නැති වෙයි. කියන්නේ යා ලෑස්ති වෙන්න ඕනේ ආත්මය දිය වෙනවට කමන්නේ. මාන්න දියුණුවට කමක් නැහැ. තණ්හාව දියුණුවට කමක් නැහැ. මේ අස්පනා පිට වෙන දේ පිළිගන්න. ඉතින් එතෙන්ට යනකොට ඒ කෙනාට සූදානම් ශරීරයක යන්න කියලා මෙතෙන්ට යනකොට උඹට බයක් එනවා. ඒ භාවනාව දියුණු නිසා. උඹට අනතුරු ගතියක් තේරෙනවා. අර ගෙනාවු පොදිය බිම තියන්න වෙනවා. බිම තියන්න තු හැපැත්තට යන්න බෑ. ඒ නිසා අනිත් දවසේ යන්න මෙතන ගියාට පස්සේ එක තැන කරකිනවා වගේ පේනවා. එතකොට ප්‍රගමණයේ ඉල්ලනවා දියුණුවේ ඉල්ලනවා මොනම දියුණුවක්වත් නැහැ ඒක තන කරකවෙන ඒ සන්තති ලක්ෂණේ බාර ගන්න නැතුව යහපැත්තට යන්න බෑ ඒ නිසා මේක පළවෙනි කඩින් පරීක්ෂණයේ විපස්සනාවේ ඇත්තම කියනවනම් ඔතෙන් එහාට තමයි විපස්සනාව තියෙන්නේ ඔය විපස්සනාට පෙරගැස්ම එහෙනම් මේ పూర్ව කෘත්‍ය වගේ ඔතෙන් එහාට ගියාට පස්සේ තමයි විපස්සනා පටන් අරගන්නේ ඉතින් හුඟ දෙනෙක් මෙතන ඉන්න ඔක්කොම එතෙන් ගිහිල්ලා තියෙනවා හැම කෙනාම ඒක Tamanට වෙච්ච වැරද්දක් එහෙම නැත්නම් ආනසුරු ඇඟවීමක්. එහෙම නැත්නම් මේක කොහොමද මූල ධර්මයට දාන්නේ? කොහොමද මේකෙන් දර්ශනයක් හදන්නේ කියලා කියන්නේ කොහොමද කියලා විශාල ප්‍රශ්නකට මතුවේ. හැබැයි අත්දැකීම gediya pitima හම්බෙලා තියෙන. කාටවත් නැහැ කියන්න බෑ. ඉතින් එතන යටත් වෙන්න කැමති නැති එක්කනට නැත්නම් භාවාදීමක් කරන්න කැමති නැති එක්කනට එහා පැත්තට යන්න බෑ. ඉතින් නමුත් වැඩමුළුව 100%ක්ම සාර්ථකයි. වැඩමුළුවෙන් ඔච්චරයි යන්න පුළුවන්. වැඩමුළුවෙන් ගිහිල්ලා බබා බාර දෙනවා බබා බාර ගත්තේ නැත්නම් කරන්න දෙයක් පුදනවා බාර ගන්න බෑ කියනවා. දුව දෙන්නම් කියපෙන්න අපි දුව දුන්නා. දැන් වැද්දත් ඉල්ලුවන්ද දැවැදි දුන්නා. දුවයි දැවැදි දෙයරම දුන්නා බෑනා ඒවා අපහු දුන්නා. ඉතින් අපි මක් කරන්ද වරෙන් දුවේ මෙල්බන් යන්න කියලා අපි හිතන්නේ යනවා. ඒ දුන්නදී බාර ගන්න බැරි නම් එයාට සාසනයක් නැහැ. කියන්නේ බුදුන් ගැන විශ්වාස නැහැ. තමන්ගේ භාවනා ගැන විශ්වාස නැහැ. එයා මූල ධර්ම හොයනවා. මූල ධර්ම විතරක් නෙවෙයි ඒකට හේතු වෙන ගොඩාක් කරුණු තියෙනවා. ඉතින් ඒ නිසා මේ ෆ්ලක්ස් එක එහෙම නැත්නම් ඒ කියන සම්තති මේ සම්තතිය දකින්න වෙලාවේ සම්තති ලක්ෂණය කියලා කියනවා. හුඟක් හම්බ කරපු කෙනාට හුඟක් සමාජ මට්ටම් තියෙන කෙනාට හුඟක් මේ කුඤ්ඤ ගහගෙන ඉන්න කෙනාට ඒක කරන්න බෑ. මුදිවා මූල ධර්ම වශයෙන් පාවා දෙන්න එපා. මේක බාර ගන්න. ඉතින් ඒ නිසා ඒකට සද්ධාව අවශ්‍යයි. ඒකට මේ කොච්චර හෙල්ලුණත් මගේ සීලය කැඩෙන්නේ නැහැ කියලා දැනගන්න ඕනේ. මේ කොච්චර හෙල්ලුණත් මගේ සතිය කැඩෙන්නේ නැහැ කියලා දැනගත්තාම එයා ඉදිරියට යන්නේ අර මෙතෙක් අරගෙන ආපු හිතේ තියාගෙන ඉපේ සීලි පොදි. හානමිටි පැත්තක තියලා තමයි. ඉතින් ඒක නිසා මේ එතනින් එහාට ditthi visuddhiyata කිට්ටු කරන්න ඔය මේ ditthිවිසුද්ධියට කිට්ටු කරනකොට යම් කිසි කෙනෙක් කියනවා මේ ලෝකෙ මේ වෙදෙයයන් ආංශු උන්වහන්සේට විතරයි මේ කරන්න පුළුවන් කියලා එයා කවදාකවත් උතරින් යන්නේ නැහැ. යන්න බෑ. එතකොට අර බිලීෆ් පද්ධතිය යගේ අදහිමට පිවිත යන්න ඕන. එහෙම නැත්නම් මට අර කරන්න තියෙනවා මේක කරන්න තියෙනවා කියලා ලෝකයේත් එක්ක ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට් ගහපේ කරන්න යන්න බෑ. කම්මෝකෝ චිකාගෝ කියන කෙනා බක්කාලපයි. රාජාවෝ මහෝ ගංගා හෝ කෙනෙක් අප්පයි. frog jump into the oil pond plop ඉවරයි ඉතින් ඌට අර තියරි කාර්යයට කියලා දෙන්න බෑ බුදුචාන්ස කියන නිසා තියරි කාර්යයා ගොඩ බිම පිනන කෙනා මේ මනුස්සයා වතුරට බහලා පෙන්නන එකනා තියරි කාර්ය ගොඩ බිම ඉඳගෙන පිනන එකන කියන ඔයම කරන්න එපා සමනල පාර ගහන්න මේ මේ මේ ස්ට්‍රෝක් එක දාන්න කියන වතුරටවත් බහලා නැහැ වැඩි හරියක් සාසතේ ඉන්නේ තිර මේ වානු දහවති ගොඩබිම ඉඳගෙන බැහැල වතුර පීනන කට්ටියට උපදෙස් ගන්න කට්ටිය ඉන්නේ. ඒ නිසා පාදුවේ ওই කතා අහන්නට මමයි උඹට ලේඛිත කර දුන්නේ කියලා තමන්ගේ අත්දැකීම් විදා ගන්න. ඔතන හිර වෙනවමයි, සැකයක් එනවමයි, සැකයට ලැහැස්සිලා යන්න ඒක භවනායේ දියුණුවක්. එහෙම නැත්නම් ඉදිරියට තියෙන ප්‍රගති පරීක්ෂණයක්. සීල කැඩනවද බලන්න, සද්ධාව කැඩනවද බලන්න, සතිය කැඩනවද බලන්න, කැඩෙන්නේ නැහනේ කොන්ෆිඩන්ස් එනවා. කැඩුනොත් ඒකට නෙමෙයි සද්ධාව කියන්නේ. ඒ නිසා බොහොම සන්තෝසයි. ඊයේ තියෙන කමෙත් හොඳයි. ඉදිරියට යනවා. හැබැයි ඉතින් එහාට අත්තලක් කන වැලක් නැහැ. කවුරුත් නැහැ. කරටක් දාගෙන යන්න. කැමති නම් පණින්න. එහෙම නැත්නම් රැයට කාලා බුදිය ගන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ මම නේවාසික භාවනා වැඩසටහනකට ආධුනිකයෙක්මි. ආනාපාන සති භාවනා පුරුදු කිරීමේදී හුස්ම තුනී වී යන විට ඇතිවන හිස් බව කළුවරම විය යුතුද නැතිනම් නිල් කළු වැනි පාටක් ඇති වුනොත් වරදක්ද? gedarදී පුහුණු කළ කසින භාවනාවක ප්‍රතිඵලයක් ලෙස මේ මම දනිමි. වරහය තුල තියෙන තැඹිලි රවුමක රවුමක් කසිනේ ලෙස දකිද්දී ඇතිවන නිමිත්ත මෙම නිල් පාටයි. කරුණාකර පහදා දෙන්න තෙරුවන් සරණයි. මේ මෙහෙදි කොහෙද මේ නිව්සීලන්ත වලදී ඒ වගේ මට කමටහන් සුද්ධ වුණා මේ කට්ටියගෙන්. ඒ අනුල කතා කරලා කියනවා එයා කෙනෙකුට උපදෙස් දුන්නා ඊට පස්සේ කවලු මට ඉස්සර හුතුවට භාවනාවේ එළියෙත් පෙන්නුනා. දැන් එළිය පේන්නේ නැහැ. දැන් මම මොකද කරන්න ඕන? ඉතින් අරය කවලු ලයිට් බිල ගෙවන්න කියලා. ඉතින් මේ අපි කළු එළියක් ඉන්නකොට ඉල්ල එළියක් ඉන්නකොට රතු එළියක් ඉන්න එක පේන්නේ නැහැ. ඒ විවිකේ ඉතින් පේන එක බලපං කියලා පොතේ කියලා තියෙද්දි ඇයි අරක පේන්නේ ඇයි මේක නැත්තේ කිව්වම පිස්සන් කොටු ඉන්න මනුස්සය භාවනාකාරය වෙනසක් නැහැ ඉතින් මට උඟා කල්යනකම් ඒක ලොකෝ කමටහනක් වුණා මොකද එනකොට මම ඒක දැන් කියලා දෙනවා අර එළිය පේන්නේ මේ එළිය පේන්නේ නැත්නම් කරුණා කරලා ලයිට් බිල ගෙවලාද කියලා බලන්න බිල ගෙවුවට පස්සේ පේන්නේ ඉච්චරයි මේ මොනවද මේ ඉල්ලන්නේ මේ මගේ යන හම්බ වෙන හැම හැතැම්ම කනුවට වැඳ වැඳ ඉඳ පටන් ගත්තොත් ගමනක් යන්න පුළුවන්. හැතැම්ම කනුව පහු වෙන්න දෙන්න බෑ. මේ එක එක නැතර කරලා මල් තියෙදී අනේ යන්තම් මේ කනුව වැඳා ඉතිපන ඊගායකට ආයෙ වඳිනවා. ගමනේ යන්න බෑ මේවා මේ යන පාරේ තියෙන හැතැම්ම කනුවට වැඳ වැඳ ඉන්න යන්න එපා. මේක මම පැහැදිලිවම කියනවා මේ බෞද්ධයාට තියෙන හෝනියමක් මේ. මේ දන්න දේ වර්ණ දන්න දෙයක් ඔළුවේ තියාගෙන යන කෙනාට තියෙන හෝනියමක් මේ කොච්චර Tamange අත්දැකීම ලැබුණත් අර ඔළුවට දාගත්තර මූල ධර්ම ගලවන්න බැරි තාක්කල් අත්දැකීම පැත්තකට දානවා අර කුණු මූල ධර්මයක් ඉතරහින් තියාගන්න. ඒක චින්තාමය ඥාන ඉදිරිපත් වීම නිසා ඉති වෙන හානියක්. ඉතින් ඒක කඩන්න බැරි එකක් නෙවෙයි. ඒක උප්පන්න net ලක් කරලා විහිළුවට ලක් කරලා hina වෙලා කඩලා දාන එකයි තියෙන්නේ. එන දේ තමයි විශ්වාස කරන්න ඕනේ. අර කරයා කිව්වේ එක අල්ලපු ගෙදර තියෙන එක පොතේ තිබුණ එක. ওই පොත් කියන එක එක්කත් භාවනා කරලා නෙවෙයි ලියන්නේ. බය වෙන්න එපා. ඒ එක්කෙනෙක් වෙනවත් කියන එක කහන්න යන්න එපා. මං හරියට ආශ්‍රය කරලා තියෙන අය මිනිස්සු හරියටම ලී කියන්න දන්නවා. මම කවදාවත් කරලා නැහැ. කරන මනසට කියන්න බෑ. කරනකොට ගොළු වෙනවා. කියන දේවල් නෙවෙයි. ඒක නිසා තමන්ගේ අත්දැකීම අදා ගන්න. තමන්ගේ අත්දැකීම අදාගෙන ඊට අනිත් දවසෙත් කරලා බලන්න. අනිත් දවසෙත් කරන්නේ එතකොට ඒක ඒක නැවත නැවත තහවුරු වෙනවනේ, ගැල්වනයිස් වෙනවනේ. එතකොට විශ්වාසයි. මම මේ මේ ඇහුවට තරහකට කියනවා නෙවෙයි. මොකද කවුරු ළඟත් ඔක මේ බඩේ තියාගෙන ඉන්න ඔක එලි කරන්නේ නැතුව. එලි කිරුවට පස්සේ ඔක නැති වෙනවා. ඉදිරියපත් වෙන්නේ මොකද්ද? ඒක ප්‍රත්‍යක්ෂණය කරන්නේ ඒකමද මනෝ විකාරයක්ද කියලා ප්‍රත්‍යක්ෂණය කරන්න තියෙන එකමද ඒකම නැවතෙන්න අරින්න. කවුරු මොනවා කිව්වත් වැඩක් නැහැ. Tamanne tamange අත්දැකීම ඉදිරියපත් වෙලා තියෙන. ඒ ඉදිරියපත් වෙච්ච අත්දැකීමට පයින් ගහන එක තමයි අපිට තියෙන සාපේ. මේ එක එකනාගේ දැනුමයි එක එකනාගේ උසස්කමයි එක එකනාගේ ආශිර්වාදය බලාපොරොත්තු වෙන අත්දැකීම් පහත් කරනවා. ඒත් එයාට ගමනක් නැහැ. ඒ කියන්නේ එයා යා විහිම මේ හීනමානයකට ඉච්ඡා බංගත්වයටපත් කරගන්නවා. ඒක නැති වෙච්ච දවස් තමයි සෝවන් වෙනවා කියන්නේ. Taman අත්දකින්න දේ පිළිබඳ සැක නැති වෙන දවස වෙනකොට විචිකිච්ඡාවක් නැහැ. අත්දකින්න දේ තියාගෙන අරකුනේ නැහැ මේකුනේ නැහැ කියනකොට ඇත්තටම ආනිසංස ලැබුණත් සමාදම් වෙන්නේ නැහැ යා. ඒකට හේතුව විශ්වාසයක් නැතිකම. ඉතින් ඒක නිසා අපි මෙතනදී කරන්නේ බුදුන්ටත් එහා බය වෙන්න එපා එහෙම කියන්නේ. බුදුන්ටත් එහා තමන්ගේ අධ්‍යක්ෂ විශ්වාස කරනවා. බුදුහාමුදුරෝ කියලා දීලා පොතේ තියෙන දේටත් වැඩිය තමන් දන්න ටික විශ්වාස කරනවා. ඒත් එයාට බුදුහාමුදුරෝ වඳිනවා. ඒක කන්‍යා කොණ්ණඤ්ඤ හාමුදුරන්ට උදම් වෙන්නේ බුදුහාමුදුරෝ. බුදුහාමරගේ පළවෙනි බණ අහනකොට නිවන් දැකේ අඤ්ඤකොන්න හාමුදුරුවෝ. උදම්මනනේ බුදුහාමුදුරුවෝ. මේ මිනිස්සයා කොහොමද ඇල්ලුවා? ඇල්ලුවේ නැත්තම් ඒ දවස් 18 කලක් බ්‍රහ්ම නිවන් දැක්කලු. හත් පහක ලංකාවේ කවුන්සල්ට යන්නේ ඇහුවා. මේ මනුස්ස ලෝකේ. මනුස්සලේ කවුන්සල්ට යන්නේ අපේ দাঁඩි දාන මිනිස්සෙක් නිවන් දකින්න. 18 කලක් බ්‍රහ්ම නිවන් දැක්කට ඇහුවා. අපි දන්නේ නැහනේ. ඒ නිසා බුදුන්ට සතුටක් ඇති වෙනවා යම් කිසි කෙනෙක් තමන් ගැන විශ්වාස කරන. තමන් ගැන විශ්වාස කරනවත් එක්කම මම දැන් මෙතන කියන තුනම එනවා එක ඇඳුත්තට. මම දැන් මෙතන මේ කරන විශ්වාසයේ දේ පිළිබඳ විශ්වාසය ආපු දවසේ එයා සරුවඥයි. එයා මුළු ලෝකෙම දිනපු කෙනෙක් වඩපත් වෙනවා. ඒක නැති නිසා තමයි අපි අර කවුදෝ කියපේකට යන්නේ. ඉතින් අපි වගේ කට්ටියක් එකතු වෙච්චාම අපි ඒක හොඳට තේරුම් අරගෙන ඒක කොච්චර කරත් නැවත නැවත භවනා දිනනවා. එනකොට තමන්ගේ අත්දැකීම් විශ්වාස කරනවා. අරක ප්‍රතික්ෂේප කරන්න පැත්තක තියෙනවා. ගරුතර ස්වාමීන් වහන්ස මම භාවනාවට බොහෝ පුරුදුකාරයෙක් නොෙමි. විටින් විට මට පරයන්කේ භාවනාව අරමුණු කරන විට වරහන් ඇතුලේ හුස්ම ඉහළ පහළ යෑම දැනෙන අරමුණට ගැනීමේ අපහසුව එතන එකවරම එන රූප පෙනීම හුස්ම වල ඉහළ පහළ ගැනීම ශක්තියින් ගොඩක් එකවර එන බව දැනීම මේවා මට භාවනාවට තියෙන දැඩි වොමනාව නිසා තියෙන කලබලයේද කියා වරක සිටේ. එම නිසා මට මනස සමග ලুকু ගැටීමක් කර හුස්ම ඉහළ පහළ යැවීම පමණක් තෝරාගත යුතු බව අවධානයෙන් කිව යුතුය ඇත. නිදා වැටීමක් භාවනාව අතර නොදැනෙන තරම්ය. ප්‍රශ්නය හරියට වචනයට වර්ණගුණාද කියා සිතනවා. අනුකම්පා කර විසඳා දෙන මේ නිල්ල මිතරුවන් සරණයි. ප්‍රශ්නේ වර්ණගිලා නැහැ. නමුත් කියන්න හදන දේ හිතා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි එකක් බලාපොරොත්තු ගියාට රොත්තම පේනවා. ඒ කියන්නේ මුළු චිත්‍රෙම පේනවා. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. එකක් බලන එකට අපි කියනවා ඒකාග්‍ර භාවය සමාධිය කියලා. රොත්තම බලන එක කියනවා සතිය කියලා. සතියෙන් තමයි සමාධියට යන්නේ. ඒ කියන්නේ අපි ටාගට් ෂූටින් කරනවා නම් එල්ලෙකට වෙඩි තියනවා ඉස්සලා කොහේ බෝඩ් එකට වෙඩි තියාගන්න එපා ඉස්සලා පස්සේනේ බුල්සයි එකට තියන්නේ. පටන් ගන්නකොට බුල්සයි කර තියන්න බෑ. ගහගෙන ගහගෙන යනකොට පොට්ටේට එකක් දෙයක් බෝඩ් එකට කොහරි වැදුනට පස්සේ සන්තෝෂයක් එනවා. ඊට පස්සේ එන සන්තෝෂෙන් යදී තියලා තියලා තියලා තමයි රින් සොරින් එකින් එකින් එකින් එකින් ඇතුළට යන්නේ. ඒකට කියනවා ඒකාග්‍ර භාවය. ඒකෝදි භාවය කියලා. ඒක බොහෝ පුහුණුව නිසා සතිය හරහා එන අතවාසියක්. ඒක ඉල්ල කරන්න යන්න එපා මුලින්ම. නමුත් රිට්‍රීට් එක හත්තට පස්සේ දවසේ වෙනකොට එන්න ඉඩ තියෙනවා. ඒක අර කරගෙන ගියේ ගැම්ම. ඒ නිසා බලන්න ගිය ගමන් බිග්ිනර්ස් මයින්ඩ්. බෝඩ් එකට කොහොම හරි වෙඩි තියා ගන්න බලන්න. මුළු රොත්තටම. ඒකල බලන්න මේකේ වඩා ප්‍රකට දේ මොකද්ද කියලා. ඒක අහනකොට ඒ බුද්ධක සාචාර්යයන් වහන්සේ දෙන උත්තරේ තමයි යතහ බාකටම් විපස්සනා විනිවේෂෝ. යමක් ඉස්මතු වෙලා පේනවද? යමක් ඒක විසින්ම ප්‍රකට වෙනවද? එතනින් බැහැ ගන්න. පච්චා අනුපට්ඨන්තේන උපායන උපට්ඨපෙත්ත සම්මසිතබ්බං. ඒකට ගිහිල්ලා විශ්වාසය ඇති වුණාට පස්සේ අහල පහල තැනම හිමීට කරගන්න ඕන තරම් කරන්න වෙලා තියෙනවා. ඒක නිසා අපි once first thing first. අනුභව සික්ඛා අනුභව කිරියා අනුභව ප්‍රතිපදා. මේ සමේ පේනදී මගේ උනන්දු නිසා හෝ ඕඩරට වැඩි කලබල වීම නිසා නෙවෙයි. දැන් කොහොමද ප්‍රයත්න නිසා මම සංසිද්ධියට මුණ දාලා තියෙනවා. හැබැයි ඒකේ මට ඕනේ අංශුවටම ගිහිල්ලා නැහැ. දැන් සංසිද්ධිය වටා කැපී පෙනෙන දේ අල්ලන්න. ඒක ඒකනේ ගොජ දාන්නේ. වඩා ප්‍රකට දේ. යත පහකට. ඒ ප්‍රකට දේ අල්ලගන්නකට බුද්ධ ධර්ම ඉගෙන ගන්න ඕනේ නැහැ. ඒක මේ සාමාන්‍ය බුද්ධියනේ. ප්‍රකට දේෙන් අල්ලගන්න අල්ලගන්න ඇතුළට යන්න ගියාට පස්සේ ඒක ඇතුලේ තියෙන දේවල් වල බොහොම විවේකීව බලනකොට ඒ සම්පජන්ණේ ඉන්න ඕනේ ඊට පස්සේ සම්පජන්ණේ විසින් දේවල් බේරලා තෝරලා දෙන්න. දැන් සතිය දුන්නාට පස්සේ ඒ ඇතිවෙච්චි ඉස්පාසුව තුල සම්පජඤ්ඤය එනවා. ඒකට ආයේ මේ කවුරුත් වෙනම බිලක් ගෙවන්න වෙනම සමාජික මුදල් ගෙවන්න ඕන කරන්නේ නැහැ. හැබැයි සතිය දිගට තියෙන බාඩ පවත්තා. ඊට පස්සේ ඒකාග්‍ර වීම වෙනවා. එතකොට මේ කඩදාසියක් ලෙන්ත් එකක් අවුවට අල්ලලා කඩදාසියක් එහාට මෙහාට කරනකොට ඒක තනකදී පිච්චෙනවා. එහාට කරනකොට පිච්චෙන්නේ නැහැ, මෙහාට කරනකොට පිච්චෙන්නේ නැහැ. ඉතින් ඉස්සල්ලා මේ එහාට මෙහාට කරනකොට ආලෝකය මෙහෙම ඒකාග්‍ර වෙන බව දන්නවනම් Tamanට ඕන වෙලාවක එහෙම කරලා හරියට තැනට තිබ්බ ගමන් පිච්චෙනවා. ඒ වගේ අර දැන් ආලෝකය මෙහෙම බීම් එක හැදෙන්න පටන් ගත්තා නාභිගත වෙන්න පටන් ගත්තට පස්සේ පළවෙනි සැරේටම නාභිය අල්ලන්න බෑ. ඒක එහෙම කර කර සින්ක්‍රොනයිස් කරගෙන තමයි නාභිය අල්ලන්න ඕනේ. ඉතින් ඒ වගේ මේ දෙක තුන අල්ලන්න කියලා තියෙනවා එක තියෙද්දි ඒක සාමාන්‍ය වෙනවා ඒකට හේතුව ප්‍රතිඵල අපේක්ෂාව වැඩිකම. මේක වෙන්නේ තරුණ කොටස් වලට. ඔය තරුණ කොටස් වලට මේ උගන්වලා තියෙන ස්කෝල වල රිසල්ට් ඔරියන්ටඩ් ගේම් එකක් නේ අපිට උගන්වලා තියෙන ලීනියර් සිස්ටම් එකට. ඉතින් ඒ නිසා අපි කිසිම දවසක පරාජයක් පිළිගන්න නෙමෙයි අද ස්පෝර්ට්ස් කරන්නේ. තරගය දුන්නේ අපිට මේ ක්‍රීඩා තරග දුන්නේ පරාජය පිළිගන්න කියලා අපි ස්කෝල යන කාලේ. දැන් පෙරදුනොත් පරාජිත එක දිනපෙක මරනවා. ඔලිම්පික් ගේම් වලත් ඔලිම්පික් කියලා කියන්නේ මේ ලෝක සාමයට ඇති කරපු එක. ඒ තරම් මිනිස්සු කැමති නැහැ ඒ හැම එකම දිනන්න හදනවා. ඒ කොහොමද ලෝකේ සමබර වෙන්නේ? ඉතින් ඒක අපේ මානසිකත්වයට ගිහිල්ලා තියෙන අපි ගත කරන හැම විනාඩියකම අපිට ප්‍රතිඵලය අවශ්‍යයි. ඒ ගේමේ ඉන්න මනුස්සයර කවදාකවත් සතුටක් නැහැ. ලුණු වතුර බොන්න විවරයක් නැහැ. ඒ නිසා රිසර්ච් ඔරියන්ටඩ් ගේම් එකක් මතක තියාගන්න. දෙවෙනි සාමාන්‍ය rule of thumb යථාභාකට නිවසනා විපස්සනා විනිවේසු ගැඹුරු තැනින් මේ ප්‍රකට තැනින් ජනප්‍රියතලින් බහගන්න ඊට පස්සේ ඒක සෙටල් වෙන්න පටන් ගන්නවා. අතිකර ස්වාමීන් වහන්ස මෙම වැඩමුළුව මා විසින් ජීවිතයේ පිළිවිලකට කරනු ලබන ප්‍රථම භාවනාවයි. පළමු දින දෙක තුල ආනාපාන සතිය තුල සිත රඳවා ගැනීමේදී නොයෙකුත් සම්බන්ධයක් නොමැති රූප ශබ්ද යනාදී නිසා නිතර නිතර සිත විසිර ගියේය. එහෙත් ඊයේ දිනේ වන විට පරියන්කේ සිටන විටදී සිත විනාඩි 5 10 අතර කාලයකදී හුස්ම ඉහළ පහළ යන ආකාරය මත සතිය නොකඩවා නොබෙදී තබා ගැනීමට හැකිවිය. මුලදී උදර ප්‍රදේශයට ප්‍රබලව දැනුණු ආස්වාසය හා ප්‍රාස්වාසය පසුව උඩුතොල මත දැනෙන ආකාරය පිළිබඳ දැන ගැනීමෙන් යුතුව දිගටම සිටින විට මගේ අස් සහ ඇඟිලි සම්පූර්ණයෙන් දැනීමෙන් තොරව සිටි බව සහ ඉනෙන් පහළ කොටස අර්ධ වශයෙන් දැනීමෙන් යුතුව සිටි බව වරහතුල තියෙනවා පසුව භාවනාවෙන් එළියට ආපසු දැනුනේ. මුලදී උඩුතල මත ආස්වාසය හා ප්‍රාස්වාසය පිළිබඳ තදින් දැනුණද ක්‍රම ක්‍රමයෙන් එහි ප්‍රබල බව අඩුවෙන් දැනෙමින් මුළු ශරීරයම නිසල බවක් සහ නිද්‍රාවට යන ස්වභාවයක් පත්විය. දැනීම උඩුතලෙහි ස්පර්ශයට පමණක් සීමා විය. තවදුරටත් එසේ සිටින විටදී හුස්ම සියුම් ලෙස කිටවීමට පටන් ගැනීමට පටන් ගැනීමට පටන් ගැනුනි. එම කෙටවීම ක්‍රම ක්‍රමයෙන් දිකට පැවති ඉතා සියුම් සහ ඉතා කෙටි හුස්ම බවට පත්ුනි. මෙම අවස්ථාවේ ආශ්වාසය සහ ප්‍රාශ්වාසය අතර වෙනස නොදැනී ඒ දෙකම එකම ආකාරයට දැනෙමින් පැවතුනි. හුස්ම ඉතා සියුම් බවට පත් වී තවදුරටත් සියුම් වී හුස්ම ගැනීම නැවතුණු බව දැනුනි. මෙවිට හෘද ස්පන්දනයේ අධිකව දැනුන අතර තවදුරටත් සිටියදී හුස්ම ගැනීම නතර වූ බව දැනුනි. මෙම අවස්ථාවේදී හුස්ම නොවැටීම ගැන බියක් සහ අපහසුතාවයක් දැනී එකවරම ලොකු හුස්මක් ගත්ෙමි. එවිට මෙතෙක් පැවති සතිය බිඳී නැවත මුල සිටි හුස්ම ප්‍රබලව ගන්නා අවස්ථාවට පැමිණීමේ මෙලෙස පරයන්කේ පෑ තුල කීප වාරයක් එම හුස්ම නොවැටෙන තැනටපත් වීමට හැකි විය. මගේ ගැටලුව හුස්ම නොයටෙන තැනට පැමිණීමෙන් පසු හුස්ම නොගන්නා බව නිසා අනතුරුදායක බව නිතනින්ම දැනීම නිසා සතිය තවදුරටත් පවත්වා ගත නොහැකි වීම සම්බන්ධව කළ හැක්කේ කුමක්ද යන්නයි. අතිකර ස්වාමීන් වහන්සේ කරුණාකර මගේ සතිය තවදුරටත් මෙම අවස්ථාවට පැමිණිය පසු පවත්වා ගන්නේ කෙසේද? මෙම අවස්ථාව ඇත්ත වශයෙන් හුස්ම නොවැටුණාට ශරීරය තුළට හුස්ම යනු ලබන්නේද? මේ සතිය නිවැරදි ආකාරයට දියුණු වීමක්ද? ඔබතුමාට තෙරුවන් සරණයි. මට මෙයා උසාවියට ගැඳවලා හරස් ප්‍රශ්න අහන්න උත්තර දෙන්න තියෙනවා මම හරි කැමතියි. ඒ ලියන එක නා කැමතියි. මම ප්‍රශ්නයක් අහන්න සමහරව හරි බයයි. මම මම අපරු මිනිහා ඉඳන්. කැමතිද කවුරුහරි? අත උස අන්න අත උසන. මගේ ප්‍රශ්නේ අපි භාවනා වැඩමුළුවට ඇවිල්ලා ක්‍රමිකව වැඩ පිළිවෙලක් කරන ගියා. පළවෙනි දවස් දෙක තුනේ ප්‍රතිඵල ලැබුණේ නැහැ. දැන් අපි තුන්වෙනි හතරවෙනි දවසේ ප්‍රතිඵල ලැබුණා. අපි හිතමු අපි කාට හරි දෙන්න හදනවා අර මුල් දවස් දෙක තුනේ තිබුණ කාර්යක්ෂමතාවය නැති කවල පටන් ගත්ත වෙලාවෙ ඉඳලම ප්‍රතිඵල ලැබෙන්න නම් දැන් මේ ඉගෙනගත්ත කෙනෙක් වශයෙන් Taman අලුත් කෙනෙකුට කියලා දෙනවනම් කොහොමද කියලා දෙන්න කැමති භාවනා මම මුල් දවස් තුනේ මට නම් වැරදුනා මට වරදින් නැතුව කරන්න මෙහෙම කරන්න කියලා මොන වගේ උපදේශයක් දෙන්න කැමතිද ආධුනිකයෙකුට කරගෙන යන එක ඒ කියන්නේ වෙනස් තත්වයකට මුණ දීලා ඉදිරියට යන්නේ කියලා. නෑ ඒක ඒකට ජෙනරල් වැඩි මං ආන්නේ. දැන් අපි දන්නවා පළවෙනි දවසේ නාස්ති වුණා. දෙක නාස්ති වුණා. තුනේදී පෙළ ගහලා හතරදී තමයි යන්තම් මේක එන්නේ. අපි දැන් සිස්ටම් එකක් හදනවා. මේ එක දෙක නාස්තියක් නොවි කෙලින්ම ගිය ගමන් ප්‍රතිඵල ලැබෙන්න දැන් තියෙනව හිතේ උණුසුමත් එක්ක ප්‍රොජෙක්ට් එකක් ලිව්වොත් කොහොමද කියන්නේ අලුතෙන් ආපු කෙනෙකුට මම නම් ගිල වරදගත්ත මුල් දවස් දෙක තුනේ වරද ගන්න නැති වෙන්න මෙන්න මේකයි කරන්න ඕන කියන මොන වගේ උපදේශයක්ද දෙන්න කැමති. ඒ කියන්නේ හරියට තේරෙන්නේ නැහැ. ඔව් නෑ. ඒ කියන්නේ හරියට මේ පැහැදිලි කියනවා මට හිතෙන්නේ ක්‍රමයෙන් යන එක තමයි හොඳ කියන එක. මුල් දවස් දෙක තුන වරද ගන්න තු යන්න බෑ. ඒුණාට මේ ඉක්මන් කරන කට්ටිය කියන අපරාධ පළවෙනි දවස් දෙකේ ඔය තුන්වෙනි දවසේ දීප එක දුන්නා නම් හරි කියලා. මම කෙරුවා අවුරුදු 17 ළමයි 23 දෙනෙකුට ගම්පල. මෙයා සුදුත් හිටියා. ඒ අම්මයි තාත්තයි බුදුමාකාරයේ දරුවන් පිළිබඳ හැකියාවක් තියෙනවා. ඉතින් ඒක ඥාන පිටුමේ දෙගොල්ලම හිටියා. කොල්ලෝ කතා කරනවා කිව්වහම මට යක්කා තද වෙන මනකොට කතා කරනවා. කරටක් දාගෙන ඇවිදිනවා නිකන් ගාඩන් එක ඇවිදිනවා වගේ. ඉතින් මං තද වෙනකොට කිව්වයි අම්මා කතා කරලා සංස පොඩ්ඩක් ඉවසලා ඉන්න මේ ඉස්කෝලේ යන කොල්ලෝ. රිට්‍රීට් එකට ගත්තෙත් අමාරුවෙන් කියලා. තුන්වෙනි දවසේ යනකොට දැන් හොඳට සාකච්ඡාවට එනවා. හොඳට දැන් දැන් තේරෙනවා කටියට. ඊට පස්සේ මේ කට්ටියගේ ෆීඩ්බැක් එකක් ගත්තා. එක කෙල්ලෙක් බැලලා තිබුණා මට. ඔච්චර තටමන් නැතුව මේ තුන්වෙනි දවසේ කියලා දුන්න එක පළවෙනි දවසේ කියලා දුන්න ඉවරනේ අපරාධනේ පළවෙනි දවස් තුන කියලා. ඊට පස්සේ මේක හරියට මට ක්ලික් වුණා. ඊට පස්සේ මම අර අම්මට කතා කරලා කිව්වා තරහවට නෙමෙයි මං අහන්නේ මෙන්න මේ කෙල්ල පුළුවන් ද ට්‍රේස් කරන්න. ඒ මගේ දුව කිව්වා. එයාගේම දුව. ඉතින් මං කිව්වා දැන් උඹ කරනවා නම් රිට්‍රීට් එකක්. උඹ මොනවද පළවෙනි දවසේම කියලා දෙන්නේ. මොකද මං දැන් රිට්‍රීට් වලටම නාකි වෙච්ච මිනිහානේ. මං හරි ආසයි කියලා මේක. ඊට පස්සේ කිව්වා පළවෙනි දවසේ ඔබ වහන්සේ ආපුවම පැයක දේශනයක් දෙනවා අපිට මිලෝ මූඩ් එකක් නැහැ. ඒක ඇතුලේ තියෙන මුළු ලෝකෙම දාලා අපිට තේරෙන්නේ නැහැ. ඒක අහගෙන ගිහලා ඒ වාඩි වුණාට වාඩි වෙලා කරන්න ඕන දේ මතක නැහැ එතෙන්ට යනකොට. ඊට පස්සේ සක්මන් කරන්න ඕන එක කරන්නේ නැහැ. ඊට වැඩි වටිනවා ඔබ වහන්සේ අපි ළඟට ගෙනල්ලා විනාඩි 10ක අතර මේ භාවනා කරන්න කොහොමද කියලා ඉඳගන්න ඉස්සලා කියලා දෙනවනේ. ඊට සක්මන් කරන්න ඉස්සලා සක්මන් කරන්න කියලා. අර ටෝක් එකේ අපි මූඩ් එක නෙවෙයි ඉන්නේ. ඊට පස්සේ කියලා මේ මම කයක ඉංග්‍රීසි ලියන සිංහල පොත් ඉලම කම එක පබ්ලිෂ් කරන්න. ඒ කියන්නේ ආධුනිකයා අල්ලගන්න වෙලාව ඒක අනිත් ඔක්කොටම මෙසේජ් එකක් තියෙනවා ඒකේ. මොකද කොයි වෙලාවෙ වෙයිද කියන්න බෑ. නමුත් මහත්ත් පිළිගන්න විදිහට පළවෙනි දවස් දෙක තුනේ මේ අනා ගන්නවා කියන එක පටන් ගන්න ඉස්සලා අවශ්‍ය දෙයක්. ඒක නිසා මේ ගැඹුරුයි. නැතුව දෙන්න බෑ. දැන් ඊට පස්සේ ආ භාවනා කරනකොට ඔන්න හුස්ම ගන්න නැත්තන්ට එනවා. දැන් මේකට දෙන්න තියෙන උපදේශය මොකද්ද? බොහොම අනා ගන්න නැතුව උකට යන්න බෑ. දැන් දවස් තුනක් ගිහලා මේක බෙරගත්ත වගේ අරක රිට්‍රීට් දැන් පරිංග තුනක් කරලා තියෙනවනේ. තව සැරයක් කරන්න. ලෑස්තිලා ගියාට පස්සේ හුස්ම නැතුණ කියලා බය වෙන්න දෙයක් නැහැ. ඒ වෙලාවට නිකන් අර සමහරලාට දැනෙනවා නිකන් වතුරට හුස්ම තද කරගෙන ඉන්නා වගේ ගතියක්. වැඩ කරනවද නැහැ කියලාද? නැහැ කියලා කියන්නේ. ඉතින් හොඳයි අපි කියමු ඔක්සිජන් සිලින්ඩරයක් ගෙනත් යන්න කියලා. මේක සිම්පල් වැඩ. එහෙම වැඩ කරන්නේ නැත්නම් ඩග් ගාලා ඔක්සිජන් මාස්ක් එකක් ගෙන. ඒක එච්චර ගාණක් නැහැ. දැන් ඔක්සිජන් ඉස්සර වගේ නැහැ. එහෙම අමාරුවක් තියෙනවනම් අපිට දෙන්න කොන්ත්‍රාත් එක අපි පොඩි ගාණයි ගන්නෙ. බය වෙන්න එපා. මේව තමයි කෙලස් කියන්නේ. මේවට තමයි මායя කියන්නේ. ඇවිල්ලා මේ පණ රැකලා දෙන්න මේ උදව් කරන්නේ. මේ ජීවිතය රැකලා දෙන්න. හැබැයි කරන්නේ හුස්ම ගන්න ආනපාන කරන්නේ නැතුව සතිය පිහිටවන්නේ නැතුව එතෙන්දි පොඩ ඔක්සිජන් තිරඳ බලපන්. ඕන්න ප්‍රශ්නේ. ඒක නිසා මේ බොඩි නොලෙජ් එකට තැන දෙන්න බොඩි එකට කියන්න හුලන් තියන ඕන තරම් ඕන තරම් ගනි. කවුද එපයි කියන්නේ. බට ඕන හුස්ම ගනි. අනිතික මේකේ ලියලා තියෙනවා බොහොම වැදගත් විදිහට වාක්‍යයක්. එළ හයියෙන් හුස්මක් ගත්තයි කියලා. හොඳට බලන්න ගන්නවද ගැනෙනවද කියලා. ඒක මම හිතාමතා චේතනාපූර්වක ගන්න එකක්ද ගැනෙන එකක්ද කියලා. ඒ තමයි බොඩි එක සින්ක්‍රොනයිස් වෙන හැටි. ඒක හිත නරදර ගන්නත් එපා. සතිය කැඩෙන දේකුත් නෙවෙයි. ඒ සාමාන්‍ය කියනවා අඩි 3000ක කන්දක් නගින මිනිස්සෙක් අඩි 1000ක් නැටපුවාට පස්සේ එයා රෑ දෙක තුනක් එතන බුදිය ගන්න ඕනේ අඩු ඔක්සිජන් තත්ත්වයට පුරුදු වෙන්න. එහෙම නැත්නම් ඊට එහාට ගිය ගමන් කලන්ත හැදෙනවා. ඊට පස්සේ තව අඩි 1000ක් නගිනකොට අමාරුයි යාට. ඊට පස්සේ ආයෙ සින්ක්‍රොනයිස් වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි ඊගාවට තුන් දහන ගෙන්නේ. මොකද ඒ ඔක්සිජන් ප්‍රමාණය ඉතාම අඩුයි. වතුර රත් වෙනවා පොඩ්ඩක් හීතල වැඩි. පොඩි වාතපයක දෙන වතුර රත් වෙනවා. බොහොම වචන දෙකක් කතා කරනකොට ඔක්සිජන් තප්පරයක බඳි කලන්ත ඇදෙනවා. ඒ වෙනකොට ඇඟ සින්ක්‍රොනයිස් වෙනවා. ඒ වගේ මේ ඇඟේ පුදුමාකාර කැපැසිටි එකක් තියෙනවා. අපි දන්නේ මේ පොඩි පරතරයක් විතරයි. උෂ්ණත්ව පොඩි පරතරයක් ප්‍රෙෂර් එක පොඩි පරතරයක් ආලෝක මට්ටමේ පොඩි පරතරයක් ශබ්ද මට්ටමේ පොඩි පරතරයක් ඉතින් අපි මේක ඇතුලේ ජීවත් වෙන්නේ සරුවචනාංශ ගැන පූර්ණ පරාසය දන්න කෙනෙක් මේ අපි දන්න විබ්ජෝර විතරක් නෙමෙයි බුදුහාමුදුරන්ට පේන්නේ වයලට් එන්ට ඉස්සලා තියෙන රේස් එකක් බුදුහාමරණ පේනවා. අල්ට්‍රා වයලට් වලට පස්සේ තියෙන එකක් වෙන උන්වහන්සේ කතා කරන මුළු රේන්ජ් එක දැකලා අපි දකින්නේ 6යි. නිව්ටන් අයියා දැක්කෙත් 6යි. ඒගොල්ල අතිරි හදලා තියෙන්නේ දන්න 6ට. බුදුජානනාථගේ 6 ඒක නෙවෙයි. ඒ වගේ මේ මුළු පරාසයට හිත යන්න හදන හැම වෙලාවෙම ඇත්තටම ඇඟ යන්න බයක් නෑ හිත දෙන්නේ එයා හරියට මේ ඇඟට අනුකම්පා කරන එහෙම නැත්නම් ඇඟ ගැන කරුණාමයිත්‍ය දෙන ඔපිනියන් දෙන කෙනෙක් වගේ ඇවිල්ලා එහෙම මේ ගොඩ පෙරකරුම් ගන්නවා. ඉඳ ගන්නකොට වාඩි වෙන්නේ මේ කය ජීවිතය පූජා කරනවා. සම්මන ගන්න ධම්මන කාවම් බැදගෙන ගන්න බැදගෙන කාවම් තිලෙම් බැද්දක් කොබෙයියා කිරෙම් බැද්දක් කොබෙයියා තිලෙම් බැද්දක් කිරෙම් බැද්දක් කොබෙයියා වල කොබෙයියා කියලා වාඩි ඉවරයි මොකද බය නැතුව කියනවා තුනක් දැනටම පැනලා භාවනා තුන්වෙනි දවසේ අල්ලගත් කතා කරන මනුස්සයර මම මේ කතා කරන්නේ මේකේ තුන පැන්නට පස්සේ යන්නන් එකයි තියෙන්නේ ඒ වුණත් අර මේ දැනුම කියන එක නැත්තම් මේක කියන්නේ මෙවයි සැකය දැනුම මුවාවෙන් වංච කරනවා මේ දැනුම ස්වරූපයෙන් එන්න හදන මේ තියෙන අමු හැකයක්. මොකද ජීවිත බය. කය බය. ඒකට කියන්නේ යනකොටම කියනවා කාය ජීවිත දෙකම බුදුන් පූජා කරනවා. යන්නට ගියාට පස්සේ තේනවා එහාට පැන්නට පස්සේ ප්‍රශ්නයක් එනවා. තව කෙනෙකුට කිව්වට කවදාකවත් කවුරුත් පිළිගන්නේ නැහැ. එයත් ඒ සැකේ ඇති කර ගන්නවා. එයත් මුල් මුල් ටිකේ ධනපති ගාගෙන වණු ගාගෙන තමයි නැගිටින්නේ. ඉතින් එයාට දොස් කියන්න යන්න එපා. මොකද මං ආවෙත් එහෙමනේ. එයාට කතා කරනකොට මගේ මට්ටමින් කතා කරන්න එපා. තමන්ගේ මට්ටමින් කතා කරන්න. ඒක අහන්න ඔයාලට භාවනා කරනකොට හරි ගියාම බයක් එනවා. ආ හරි හරි ඒක එහෙම තමයි. ඒක භාවනා ප්‍රතිවලයක් වශයෙන් කරගෙන ලෑස්තිලා යන්නකෝ. ආන විදිහට තමන් ඉගෙන ගන්න හැම වෙලාවකම අලුත් මට්ටමට යන හැම වෙලාවකම කල්පනා කරන්න තමන් ආධුනිකයෙක් එක්ක කතා කරන්න තියෙන ඩිස්ටන්ස් එක වැඩි වෙනවා. ඉහළට යන්න යන්න ආධුනිකයට කොහොමනක්වත් කොමියුනිකේට් කරගන්න බැරි ඒකයි ඔය මේ පසේ බුදුරජාණන් වහන්සේගේ තියෙන වෙනස. උන්වහන්සේ එච්චර ඉහළ තැනකට යනවා. අර පල්ලෙහා ඉන්න එකනට ලැන්ග්වේජ් එකක් නැහැ කොමියුනිකේට් කරන්න බෑ. රහතන් වහන්සේයි සර්වඥන් වහන්සේයි මේ ඔක්කොමත් එක කොමියුනිකේෂන් එක බලන හැම වෙලාවෙම. මේ මොනවත්ක්ම දන්නේ නැති කෙනාට මගේ මේ ගැඹුරු දැනුම බොහොම දියාරු කරලා බොන්න පුළුවන් මට්ටමට දෙන එක. ඒක මහා කරුණාව. ඒක මහා ප්‍රඥාව නෙවෙයි. මහා ප්‍රඥාව නම් Taman ගැලවෙන එක. ඒක නිසා අපිට හම්බෙලා තියෙන මේ සාසනයේ දැනුම අන්නර බලතාන්ත්‍ර දේ ඔබට දිරව ගන්න පුළුවන් විදිහට භාගයට හම්බලා දිරව ගන්න පුළුවන් මට්ටමට දෙන එකයි ඒකේ තියෙන. ඒ නිසා දැනුමේ කිසිම කෙනෙකුගේ කිසිම අඩුවක් නැහැ. අපි සීලුම දෙනාම සරුවඥයි. අපිට ස්ථානෝචිතව යෙදී යුතු ප්‍රමාණය දන්නේ නැති නිසා මාත්‍රාව සහ වේලාව දන්නේ නැති නිසා බෙහෙත් ටික දුන්නාට පස්සේ ඔක්කොම ගමනක් යන තැන කියලා ඔක්කොම බෙහෙත් එකවර බිව්වොත් මොකද වෙන්නේ? එන හයි පොටෙන් බෙහෙත් ටිකක් දීලා කියනවා මේක කැමරට ඉස්සලා පෙති භාගයක් ගනින් කියලා. ඌ කියනවා මට ගමනක් යන තැන නිසා මම ඔක්කොම ටික ගිහිල්ලා පුදිය ගන්න. දෙදෙන් මැරෙනවා. බෙහෙතින් මැරෙනවා. ඒක නිසා මේ ගුරුවරු වෙන්නේ අපි. එහෙම නැත්නම් මොනිටර් කරන්න බලන්න ගන්න නැත්නම් මෙන්ට කෙනෙක් වෙන්නේ. එයාට ඒ දියාරු කළා ටික ටික ටික ටික දෙන්නවා. ඒ දෙන වෙලාවේදී හැඩ ගැහෙන හැඩ ගැහිල්ල ඒක අපි ගෙනාවු දෙයක්. නමුත් ටෙස්ට් වෙන්නේ නැහැ වෙන දවසවල. මේකට තමයි ටෙස්ට් වෙනවා. ඒක නිසා ඒ හුස්ම අඩු මට්ටමේදී එහෙම නැත්නම් වැඩි මට්ටමේදී නිසා පුදුරචාන්නාංශික උපමාවක් උපමාවක් මේ සූත්‍රයක්ම තියෙනවා. හයියෙන් හුස්ම ගන්නකොට ගොඩාක් කෙලස්. මධ්‍යස්ථ කෙලෙස් හුස්ම ගන්නවා කියන්නේ කෙලස් අඩුයි. තුනී වෙනවා කියන්නේ කෙලස් හොඳටම අඩුයි. හුස්ම නොදැනී අට්ටමට යනවායි කියලා කියන්නේ ආනාපානය සම්බන්ධයෙන් අඩුම කෙලෙස්. ඒ කියනවා සනිදානම් භික්කවේ උපජ්ජති පාපක අකුසල ධම්මනෝ අනිදානං තස්මින් යේව නිදානේ පහීනේ තස්මින් කිලේසේ පහියන්ති. තනිමිත්තම් භික්කවේ උපජ්ජති කිලේසං න අනිමිත්තං තස්මින් යේව නිමිත්තේ පහීනේ තස්මින් කිලේසේ පහියන්ති. මහණි උපදින සහ කෙලෙස් උපදින නිමිත්තක් ඇතුව. නිමිත්ත ගොරෝසු නම් කෙලෙස් ගොරෝසුයි. නිමිත්ත තුනී වෙනවනම් කෙලෙස් තුනී. නිමිත්ත සම්පූර්ණයෙන් ගෙවිලා ගියා නම් ඒ නිමිත්ත කෙලෙස් ඔක්කොම ගෙවිලා ගියා. ඒ නිසා අපි බලන්නේ ආනාපාන 100%ක්ම ගෙවෙන වෙලාව මූර්තය කියලා අපි හිතුවට ඒක තමයි අමූර්තය කියන්නේ. අපිට පේන්නේ මැරිලා වගේ. අත් මෘතයට යන්නේ නැතුව අමෘතයට යන්න බෑ. ඉතින් හුස්ම භාගයට යනකොට ඔක්සිජන් ගෙන්න පටන් අරගත්තොත් මොකක්ද ආපහු ගේන්නේ කියලා හිතාගන්න. නැත්නම් හයියෙන් හුස්ම ගන්න පටන් ගත්තොත් එහෙම නැත්නම් මේක නැති උනායි කියලා අඬන්නේ මොකද? අර ගෙනාවු කරදර පොදිය නැති වෙනවා අපිට. දුක් ටික නැති වෙනවා. අසහනය නැති වෙන ඉතින් අපිට අපි ළඟ තියෙන මැසේජස් ගතිය නිසා අපිට කවදාකවත් දුකක් නැතුව ජීවත් වෙන්න බෑ. අසහනයක් නැතුව ජීවත් වෙද්දී මම නිකමෙක් වෙනවනේ. මට තියෙන එකම වටිනකම තමයි මේ කියාගන්න බැරි දුක් ටික. කවුරු හරි දැක්කම ඉතින් ඒකනේ කියන්න හදන්නේ. අයියෝ පොඩ්ඩක් නතරලා මේ යනවා එක්ක පොඩ්ඩකට ඉඳගො මං කියන දේ ආනේ අරයා කියනවා හරි මං අහන්න හැබැයි මං කියන දේ තණ්ඩොනේ ඔන්න ගන්සෙ ඔච්චරයි අපි ගන්න තියෙන්නේ ඒ Tamante න දුක් ටික කට උල් කර කර කියන එක නෙමේ සාහිත්‍ය කියන්නේ නැති කරන්න හදන්නේ නැති කරනකොට ආයේ කොන්ට්‍රැක්ට් එකක් දීලා ගෙන්න ගන්නවා අලුතෙන් ලෝඩ් එකක් පව් කියලා හිතෙනවා ඇත්තටම පව් කියලා හිතෙනවා ඒ මොකද මේ පාරේ යනකොට අපිට උපදින හැම සැකයක්ම කෙලෙසයක්. ඒක නැති වෙච්ච දවසේ සෝවාන් කියනවා අවික්කප්පසාදේ පහළ වෙනවා. ඉතින් සා කෙලෙස් අඩු වෙලා යනවා කියලා කියන්නේ ආනපානේ නිමිත්ත අඩු වෙන. ඒකට අනිමිත්ත සමාධි, අනිමිත්ත සතිය කියලා එකක් බුදුහමතු අඳුරලා දීලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ සතිය ගැටලා නෙමෙයි. සමාධිය ගැටලා නෙමෙයි. සමාධිය ඉහළ මට්ටමක් ඒ. නිමිති නැති ඉතින් ඒකට අපි සූදානම් කරගමු අපේ මනස අත්දැකීම නැති එක්කනට ඔක්කිවට තේරෙන්නේ නැහැ. අත්දැකීම අපේ කරලා තියෙනවා නේ දවසේ යනකොට ලෑස්තිලා යන්න. යනකොට හුස්ම හයියෙන් ගන්න එක මම නෙවෙයි. ස්කරි දෙහැටි. ඊට පස්සේ ආ තුන් හතර සැරයක් එහෙම කරාට පස්සේ බය ඇරෙනවා. බය ඇරුණාට පස්සේ අපි මේ ග්‍රැවිටි එකේ තියෙන ලෝකේ ඉඳලා ග්‍රැවිටි එක නැති තැනකට නැත්තම් ගුරුත්වාකර්ෂණය නැත්තැනට ගියහට මැරෙන්නේ නැහැ. හැඩ ගැහින්න වෙනවා. ඇක්ලමටයිසේෂන්. එහෙම නැත්නම් ඒකට හුරු වෙන එක මේ ශරීරයේ ඔක්කොම කැපැසිටි එක තියෙනවා. මේ ශරීරය කියන්නේ මුළු ලෝකෙම තියෙන උතුම්ම වස්තුව. අපිට මේ පොඩි පරාසයක තියාගෙන අපි මේ අපේ සංස්කෘතිය කියන, අපේ ආගම කියන, අපේ රුචි අරුචිකම් තියාගෙන විහිං හිරගේක දාගෙන යන්න දෙන කඩාගෙන යන්න කියන්නේ වැඩිම උනොත් මරණ එක වෙන්නේ. මොනක්වත් වෙන්නේ නැහැ ඉන් එහාට වෙනව නෑ. එහෙම නැත්තම් පිස්සු වැඩි. කොහොමඩක් තියලා ආවට පිස්සුනේ අපිට ඉතින් ආයෙ ආන්න දෙයක් නැහැ. ඕකට තද වෙන එක වෙනවා. එච්චරයි වෙන මොකක්වත් වෙන්නේ නැහැ. ඉතින් පන්දිස්වාංශ කියනවා මම අවුරුදු 40ක් කමටහන් දීලා තියෙනවා. කවදාකවත් මම දැකලා නැහැ මේ භාවනා කරන්න කියලා මැරෙනවා. ඒ නිසා අඬන්න එපා කියලා භාවනා කරපන් කියලා. What is it? Right. අවසරයි ස්වාමීන් වහන්ස මේ මා සහභාගී වෙන පළමු නිවාසික භාවනා වැඩමුළුවයි මීට පෙර භාවනා කිරීමට උත්සාහ කර ඇති නමුත් විශාල වශයෙන් අධ්‍යක්ී මාහට නැත බොහෝ අවස්ථාවලදී මම බණ ඇසීමට පුරුදු වී ඇත මෙම වැඩසටහනේ පළමු දින දෙක තුන තුලදී මාහට පුදුමාකාර අපහසුාවක් සහ මෙය මට කළ හැකිද පිළිබඳ සැකයක් ඇතිවිය පරයන්කේදී නොයෙකුත් සිතුවිලි කරා මගේ සිත ඇදී ගියේය. අතීතයේ සිදු සිදුවීම් අනාගත සැලසුම් මා ප්‍රිය කරන සිදුවෙන්නේ මතකයට නැගුණි. ඊයේ දිනේදී උදෑසන මෙය මට කළ හැක්කක් බවත් මම උත්සාහ කළ යුතු බවත් අදිෂ්ඨාන කරගතිමි. මම පරියන්කේදී හුස්ම ඉහළ පහළ යන දෙසට අවධානය යොමු කළෙමි. මුලින්ම ඊටමත් වේගයෙන් එය මට දැනුනි. පසුව ක්‍රමයෙන් ඒ උදාසීන විය. හුස්ම වැටෙනවාද යන්න මට සැකසහිත විය. පසුව මම හැකිලෙන බවත් මගේ ඇඟ නැමෙනවා වගේ හැඟීමක් මට දැනුනි. මම ඊටමත් අඳුරු ගුහාවක් තුළට පිවිසෙන බවත් එම ගුහාව ඊට ඉක්මනින් කුඩා වන බවත් මට හුස්ම ගැනීමට අපහසුාවක් මා යමක් තුළ හිරවි ඇති ආකාරයත් මට දැනුනි. මුලින්ම එය මාහට වියක් ඇති කළද පසුව එය පරික්ෂා කළ යුතු බව මට හැඟුණි. එවිට හුස්ම ගැනීමට කිසිදු අපහසුාවක් නැති බව හැඟුණි. ඉන්පසුව මට නිින්ද ගියා වැනි හැඟීමක් ඇති විය. පසුව කවුරු හරි ඇවිත් මා අවදි කිරීමට පිටට තට්ටුවක් දැමුවායයි මට හැඟුණි. ජීවිතයේ කිසිම දාක නොලද ඊටමත් අපූරු නිින්දක් මා ලැබුවායයි මට සිතුනි. මා කල යුත්තේ කිසිවක් නොකර වෙන වෙන දෙයක් බලා සිටීම පමණක්ම යයි මට සිතුනි. මෙය මට කල හැකි බව තහවුරු වීමක් තහවුරු වීමක් සිදු වුණා දැයි මට සිතුනි. භාවනාව නිම වූ විට මම නැමී නැති බවත් කෙලින් ඉන්නා බවත් හැඟුණි. ඊයේ දිනේ තුලදී සෑම අවස්ථාවකම මම සිහියෙන් මෙතන ඉන්නා බව හැඟුණි. මා මේ ලබන අත්දැකීම අලුත් වූත් මෙය මට මහත් ආත්ම විශ්වාසයක් ගෙන දෙයි. නැවත නැවතත් මා ලැබූ ඒ අත්දැකීම ලැබීමට ඇත්නම් යයි බලාපොරොත්තුවක්ද පරියන්කට යෑමදී මට ඇතිවේ. මේ සංසාර දුක කෙලවර කළ හැකි බව මේ භවයේම සිදුවේ හැකි බව මට හැඟේ. මෙසේ මා සිතීම මා පිළිබඳව අදි탁චේරුවක් දැයි මට හැඟේ. මෙසේ මා සිතීම මා තුළ ඇති කරගත් මාන්නයක් දැයි හැඟේ. මේ පිළිබඳව සැකහැර ගැනීමෙන් මා මේ කරගෙන යන භාවනාව සාර්ථකව කරගෙන යාමට කාර්මික උපදෙස් පතමි. මා බොහෝසේ ලෙඩ රෝග වලට භාජනය වන වෛද්‍යවරුන් විසින් ඒවා සුව කළ නොහැකි බවත් නිගමනය කර ඇත. ලෙඩ වලට ප්‍රතිකාර ලෙස පේන් කිලර්ස් හැර වෙන කිසිවක් නොමැති බවත් වයසත් සමග ඒවා වැඩි වෙන බවත් අනතුරු අඟවා ඇත. නමුත් බණ ඇසීමත් භාවනා කිරීමත් නිසා මට බෙහෙත් අවශ්‍ය නොමැති බව දැනීම සතුටට කරුණක් බවද කරුණාවෙන් සඳහන් කරමි. මා ජීවිතයේ පුරාටම සොයමින් සිටියමක් ලැබුණායයි මට ඊටම සතුටක්ද සිල් මාඩම්බරයක්ද හැඟේ. ත්වන් සරණයි. මගේ මගේ ගණන් ක්‍රමයේ හැටියට අගයන් ආඩමනේ රහත් වෙන එක එච්චර වැදගත් නෑ මේක තමයි වැදගත්ම දේ. අපිට ඉස්සල්ලාම යාන්තමක විශ්වාසයක් පහළ වෙනවා මේ ළමයි ළඟ තියෙන අඩුම කැඩුම වලින් මට මේක විශ්ත ගන්න පුළුවන් කියලා දෙවන්නේ කොන්නේ මේ විශ්වාසය තමයි රහත්කමට වැඩිය මම භාගය කරන්නේ. ඒක නිසා අවධාන බලය මම කොහොමඩක්වත් අගය කරන මිනිහෙක් නෙවෙයි. අපි ඉන්න මට්ටමේදී වෙන දෙවන්නේ කොනේ නෑ. මේක ඇතුළෙමයි ප්‍රශ්න කියලා තේරුම් අරගන්න එක බුදුහාමුදුරුව අපට දෙන ඒ පුරුෂ ධම්ම සාර්ථී ගුණය. අපිව দমনය කරන හැටි. අවුරුදු 2600 කට ඉස්සෙල්ලා අපවත් වෙච්ච උතුමෙක්. අපිට පෙන්න මොනවත් පිටින් හොයන්න එපා. පිටින් හොයපු ගමන් පේන් කිලර් තමයි හම්බෙන්නේ. දෙකක් නැහැ. අවසාන වෙන්නේ පේන් කිලර්. කවුරු හරි කිල් කරලා Tamanට ජීවත් වෙන්න පුළුවන් කියලා හිතන්නත් එපා. විස බීජ නැසල තමන්න ජීවත් වෙන්න බෑ. පේන් කිලර් එකකින් තමන්න ජීවත් වෙන්න බෑ. මේ කිල කරන්නේ තමම ටික ටික මරණ එක තමයි. ඒ නිසා වෛද්‍ය විද්‍යාව බරපතල පටලවාගිල්ලක තියෙන්නේ මේ විස බීජ තමයි අපි වෙනසන්නේ. ඒ නිසා විස බීජ නැසුවොත් ජීවත් වෙන්න පුළුවන් කියලා. මේ විස බීජයත් ප්‍රාණයක්, තමනුත් ප්‍රාණයක්. විස බීජයේ RNA DNA තා මගේ RNA DNA 98ක් එකයි. විස බීජයක් නැසනවා කියලා කියන්නේ තමන් නැසනවා. ඒ නිසා මේ වෛර හිතවිල්ලම ඇති ඕන කෙනෙක් ලෙඩ කරන්නේ. මට මේ විස බීජ නැසලා ජීවත් වෙන්න පුළුවන් කියන වෛර වන හිතවිල්ලම මානවයට හම්බෙච්ච ලොකුම බරපතල දෙයක්. අපිට තියෙන විස බීජත් එක්ක ප්‍රතිශක්තිය වඩන එක මිස විස බීජ නැසිලක් කරන්න යන්නේ බා. ඒක ඉතින් ඒ ඒ කියන්නේ උදේ හන්දෑවේ අකුසල සමාපත්තිය සමාදන් වෙනවා. විස බීජ කියන જાතියෙන් තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. අපිත් ඔය එක බීජී සෛල වලින් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා විද බීජ වල තියෙන ඒ RNA DNA 190ක් මේක තුල තියෙනවා. උරගැංගේ තියෙනවා මේක තුල තියෙනවා හැම මැමේලියන් කෙනෙක්ගෙම තියෙනවා මේක තුල තියෙනවා අපි මේ මැමෙල් මේ ශීලපයි සතු මරාගෙන කාලා මේක කොහොම ජීවත් කරවන්නේ මේක ශීලපයි සතෙක් ඉතින් ඒ නිසා ඉස්සරහට එන්නේ එන්නේ පේන් කිලර් එක තමයි වැඩි වෙන්නේ දැන් භාවනා කරනකොට පේනවා මේ වර්තමාන මොහොතේ හිත ඇවිල්ලා යම් වෙලාවක ඒ විශ්වාසය ඇති වුණාට පස්සේ තමයි තේරෙන පටන් අර ගන්නවා ඒ තරම් සුවයක් ඒ තරම් පස්සද්ධියක් ඒ තරම් සුවසේවාවක් ඔය මොනම්ම බෙහෙතකවත් නැහැ ඒකයි බුදුජානනාංශී සතහට වෙන භව දුකට වේදානම් කියන්නේ ඒකයි ඔය සත්ත බොජ්ජංග ධර්ම වල මැද තියෙන පස්සද්ධි චෛතසිකයේ සත්‍තිස් පෝධිපාක්ෂික ධර්ම කිසි තැනක හම්බ වෙන්නේ සතිය වඩාන වඩාන යනකොට බොජ්ජංග පන්ට බෙලි පස්සද්ධි සම්බොජ්ජංගෝ කෝ කස්සප මයා ධම්ම දක්ඛාතෝ භාවිතෝ බහුලීගතෝ කියලා බුදුජානනාංශයේ චුන්දහඳුරන්න කියන බොජ්ජංග සූත්‍රය Tamande කියවගන්න. දැන් මේ ෆැමිලි ડોක්ටර් කෝල් එකක් දීපා බොජ්ජංග මේ මේ සුමේද කියලා කියන්නේ නැහැ. මම ගිහිල්ලා විජහාට පොලිමේ මට නම්බර එකක් අරගනි ස්පෙෂලිස්ට් කෙනෙක් හම්බ වෙන්න. පොයි වනිකන් අම්මු බුරු කතා මේ අවුරුදු 100ක් ඇතුළත ආපු පොයි. ඒක හොඳටම දැනගන්න ඕනනම් අහන්න අම්මගේ අපච්චිගේ. ඔය ඉස්සර ඕවා මොනවාක්වත් තිබුණේ ඒ වගේම දැන් වුණත් ඔය ස්පෙෂලිස්ට් ડોක්ටර්ස්ලා කොත්තමල් වලින් එහාට මොනක් බොන්නේත් නැහැ. ඉදර ඇයට දෙන්නෙත් නැහැ. උන් දන්නවා හැම බෙහෙතක්ම වසබම්. පොලිමේනායට තමයි නම්බුකාර නම් කියලා දෙන්නේ. ඒක නිසා තමන්ට අවශ්‍ය නම් අනුකම්පාවක් තියෙනවා නම් මෛත්‍රියක් තියෙනවා නම් දවසෙත් එක චිත්තක්ෂණයක් සතියින් ඉන්න. උගක් වෙලා යනවා ඊට පස්සේ පස්සද්ධියට යන ගොඩක් වෙලා යනවා ඒක ඇත්ත. පස්සද්ධියට ගිය දවසේ තේරෙයි අපි ස්වභාවයෙන්ම නිරෝගී. මේ ආගන්තුක උපක්ලේශ වගේ සමාදන් වෙලා දැන් ඇතුලේ තියෙන නිරෝගී බව අපිට gedara නෙවෙයි ඒක අමතර වෙලා අමතක වෙලා දැන් gedara ගිය දවසේ අහනවා මේ කොහෙද මං ඉන්නේ මොකද උනේ ඒ තරම්ම කෙලෙස අකුසල සමාදානෙ ඉන්නේ ඉතින් භාවනා කරන්න පටන් ගත්තට පස්සේ වෙන විශ්වාසයේ විතර මොනම දෙයක් අත්තේ manussත්වයේ පුබුදවාලා නැහැ ඒකට කියන්නේ ප්‍රබුද්ධ කරනවා කියලා ඉතින් පොඩ්ඩක් හරි අනුකම්පා කරන්න Tamanda මේ අතීත නාගතයට දුවන අනුන් ගැන හිතන අතන මෙතන ගැන හිත අපි මහා කරුණාව කියලා හිතුවට ඒක තන්නේ කර වංචනික ධර්මයක් විතරයි. Taman සෝ වෙන්නේ නැතුව අනුන් සෝ කරන්න බෑ. ඒ නිසා මේක ගැන විශ්වාසය ඇති කරගන්න. ඇති කරගෙන බෙහෙත් බොන එක නැතර කරන්න එපා. මොකද එතකොට අපි විශාල සමාජයකට මේ සමාජයට විරුද්ධ ගියා වෙනවා. පුළුවන් තරම් අඩු කරලා බලන්න අඩු කරුවට පස්සේ මතක නැජුවේ මම බෙහෙත් බෙහෙමිනික් කියලා. මගේ දවස ඇතුළත මම බලකවලා කරන කිසිම රසායනයක් ඇඟට නොදාන. මොනම හේතුවක් නිසාවත්. ආහාරකට ඉතින් කරන්න දෙයක් නැහැ යම් යම් රසායනික වැටෙනවා ඇති. ඒ නිසා මට කිසි ප්‍රශ්නයක් නැහැ. මට උගෝ දෙනේ කරීර පූජා කරනවා අනේ ස්වාමීන් වහන්සේ මම ඉදිරියට මේ විටමින් ටිකක් අරගන්නකෝ. මම දන්නවා අමු හතුරෙක් තමයි ඔය කතා කරන්නේ කියන්නේ. මොකා පූජා කරත් මම දන්නවා. ඒ කියන්නේ මේ තරම් ඕ කාලා දන්නේත් නැහැ. දිගපල්ල දන්නේත් නැහැ. අම්මලාගේ තාත්තගෙන් අහන්නකො විටමින් කියන જાතියක් තිබුණාද කියලා ඒ කාලේ. මේ අවුරුදු 10කට 15ට ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එක කාලා තියෙන හැටි මනුස්ස జాතිය ලෝකේ තියෙන ප්‍රධානම කැන්සර් එක අද. බුදුරජාණන්සේ නිස්සද්ද උත්තරයක් දෙනවා. ඔබ මොකක්වත් කරන්න එපා. පුළුවන් තරම් වර්තමානයේ හිතගනි. මම දැන් මෙතෙන්ද. ඒක තුළ සියල්ලම තියෙනවා. ඉතින් වැඩ වැඩි නම් ඒක දවසට චිත්තක්ෂණයක් දෙකක් තුනක් හතරක් පහක් මට්ටමට ගියාට පස්සේ මං කියන ලකුණු 30 වැටෙනකොට විශ්වාසය එනවා. එක්සැමින් එකේ දකුණු තුනක් හම්බ වෙනවා ලාභයට 33 හම්බ වෙලා පාස් වෙනවා. එච්චරයි මගේ ක්‍රමය. මම ලකුණු 30ක් උපේනවා. පේපර් එක බලන එක අතින් ලකුණු තුනක් දාලා S පාස් එකක් දෙනවා. මට ඕනෙලා තියෙන්නේ අන්තම් ඔය ස්පාස් එක ගත්තට පස්සේ මම ඒක රැගෙන ඉන්නවා මිසක්කා මම ඔය ඩික්ටින්ෂන් ගන්න යන්නෙත් නැහැ ක්‍රෙඩිට් ගන්න යන්නෙත් නැහැ මේක කරගෙන යනකොට කාටවත් මම විරෝධය ප්‍රකාශ කරන්නේ හැබැයි මට තේරෙනවා අඩුම ශක්ති ප්‍රමාණයක් මම ලෝකේ විනාශ කරන්නේ අඩුම පරිසර දූෂණයක් කරන්නේ අඩුම චිත්ත දූෂණයක් කරන්නේ ඒක නිසා බය නැතුව කී හැකි මේක එවිලා කරලා බලපන් කියලා ඒ නිසා මේ අවිශ්වාසය අපිට තියෙන පිළිකාවක් ඒ හේතුව අපේ අධ්‍යාපනයේ. අපේ අධ්‍යාපනයේ තන්නේ කර රේකී අධ්‍යාපනයක්. ඒ නිසා නියමදී හැම වෙලාවෙම විශ්වාස කරනවා. නරක දේවල් කැත්ත නැතුව පාවිච්චි කරනවා. ඉතින් ඒ නිසා බුදුසසුනේ සඳහන් කරන මේ අවිශ්වාසය ඉක්ම යෑමම පළවෙනි මාර්ග ඥානය කියන්නේ. ඉතින් අපි ඒක එනකම් කරන්න. මොකද මේ ටිකට කරන්න අපේ ලැබ් එක අපි ළඟ තියෙනවා. ප්‍රස්තාව අපිට තියෙනවා. ඕන තරම් කරලා බලන්න පුළුවන්. කරන්න කරන්න කරන්න අවිශ්වාසය දුරු වෙනවා. විශ්වාසය පහළ වෙනවා. ඉතින් ඒ නිසා පෙරමග අසීමිතයි. sky is the limit. දිගට කරගෙන යන්න දිගට කරගෙන යන එක තමයි අපි සාසන කරන අනුග්‍රහය. ඒකට සාසනයෙන් අපිට ලැබෙන ලාභය තමයි සම්පත්තිය තමයි විශ්වාසය දැක දැක දැන දැන ගෙවෙන්නේ. මැජික් එකකින් නෙවෙයි. කුට්ටි වශයෙන් නෙවෙයි. ටික ටික ගෙවෙනවා. අමාරුම දේ තමයි කාටද කියලා දෙන්න බෑ. මොකද උගව දෙනකේ කුට්ටි වශයෙන් ඉල්ලනවා. ඒක ටැබ්ලට් එකකින් ඔපරේෂන් එකකින් එහෙම බෑ. කරගෙන කරගෙන යන්නේ. ඒ නිසා ඉදිරිපත් කරලා තියෙන ස්වරූපය හොඳයි. ඉස්සලා ওই වගේම ලිපියකුත් ඔයිටත් කලින් ලියලා තිබුණා. ඉතින් මා තුළමයි මේ නිවන තියෙන්නේ. එහෙම නැත්නම් මෛත්‍රී බුදුහම්සෝගාව. එහෙම නැත්නම් මේ දසපාරමිතා පුරන්න ඕනේ. එහෙම නැත්නම් මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලබන්න ඕනේ කියලා මේ නොදන්න බයියෝ කරන කතා. කිරුණ තරම් කනවද කියලා. හැබැයි මට එක විදිහකට සැකයක් තියෙනවා කොච්චර ඔය බයිලා කිව්වත් මාව කමන්න කාලා තිබුණේ නැහැ. මේ හොඳ ඉලන්දාරේ ගල් ඉලන්දාරයක් ඉන්න කාලෙවත් ඔය එකක්වත් මං කෑවේ නැහැ. දැන් එදෙනු කනවනේ. මේ දෙක ලනු කනවනේ ගෙඩි පිටින්. පව් කියලා හිතෙනවා. මට මොන්ට නැහැ කිසිම මේ රෂනල් තින්කින් කියන එක. රැඩිකල් තින්කින් නෑ කවුරු හරි කිව්වොත් මට මේක තියෙන්න ඕනේ කියලා මේ තමන් ධර්මේ තියාගෙන මේ කවුරු හරි දීපලනුවක් කාලා අයියෝ පෙට්‍රල් පුච්චන තරම්. ඒක ඒ මම හිතනවා ඒක මේ ඥානගත තත්ත්වයක් නැති ඒ වගේ දෙයක් කියනකොට මම මම ළඟ නැහැ කිසිම ගන්න දෙනවා පැත්තකින් තියපුවා මමට දික්නල් දැම්ම දකුණට ගපුවා ගියා ඒක කර්මාකල ඉගෙන ගන්න මම කියන්නේ මේ මම කියන දේ හරි බුදුහාමුදුරු කියන දේ හරි මේකමයි හරි කියලා නමුත් අපේ මේ චින්තනය මොකද්ද පුස්කාච්ච ගතිය මම තන්නේ ක්‍රම දොස් කියන අධ්‍යාපන ක්‍රමයේදී මට හොඳට තේරෙනවා ඒ කාලෙත් හැබැයි මට ඒක එච්චර ප්‍රසිද්ධ නෑ. අපේ මොලේ ලීනියර් කරලා තියෙන දැන්. ලීනියර් සිස්ටම් එකක් අදලා මේට්‍රික්ස් එකක් වැඩ කරන්නේ. එනිසා අපිට මේ 아무තු රැඩිකල් තින්කින් අපි හිතන දේට විරුද්ධව හිතන එක අපිට කරන්න බැරි එකේ කමල්ලේ දාන්න බැරි ගතියක් තියෙනවා. දැන් මේ එකට යන්න හදන්නේ. කරුණාකරලා ෆුල් ලයිසන් එක දෙන්න. කරගෙන යන්න වැඩිම උනොත් මැරෙයි. එච්චරයි. යන්න දෙන්න වැඩිම උනොත් මැරෙනවා. කොහොමදත් මැරෙනවනේ. කොහොමද මරනවා? ඒකට මම ඔය කේන්දරේ බලන්නේ නැතුව කියන්නම් මම. මම නැත්තතර ඒ තරම් ෂුවර්. ෂුවර් එකටම කියත හැකි මරන වෙලාව විතරයි කියන්න බෑ. අනේ සේරම කියනවා. ගෞරවනීය සාහිණන් වහන්ස පරයන්කේදී මාලත් අධ්‍යක්ීම් සහ ඔබ වහන්සේගේ අනුශාසන වලට අනුව තවදුරටත් කෙසේ වෙනස්කම් කරගත යුතුද දැන ගැනීමට මෙම ප්‍රශ්න ඉදිරිපත් කරමි. මා පරයන්කේ සිටිනා විට මොහොතකින් සියල්ල අමතක වී යයි. එය කාලයකට සම්බන්ධ කර කිව නොහැක. ඇතැම් අවස්ථාවලදී ක්ෂණයකින් මෙන් මෙම தത്വයට පැමිණේ. දැන් ආස්වාසය ප්‍රාස්වාසය නොදැනේ. නිදිමතක්ද ඉන්නවාද නැද්ද කියා නොහැටෙහි. නමුත් අරමුණ තුල කිදා බසින ස්වභාවයක් දැනේ. දන්නා තැනක සිට නොදන්නා තැනකට නොදැනෙන තැනකට යන බවත් හෝ මතකයක් ආවර්ජනය කරගත නොහැකි තැනකට ගිය බව හෝ ප්‍රකෘති සිහියටපත් වූ විට හැඟියයි. කෙසේ වෙතත් නැවත මූල කර්මස්ථානයේ සිත පිහිටුවේ හැක. ආනාපානය නැවත සිදුවේ. එක ක්ෂණත්‍රයකදී නැවත සියල්ල නොදැනේ. මට කිසිවක් නොදැනෙන බව වැටහෙන්නේ නැවත නැවත ප්‍රකෘති සිහියට ආවිත පමණි. එසේ නොආවොත් බොහෝ වෙලාවක් එම ස්වභාවය තුල සිටිය හැක. ඒ නින්දද කියා නිශ්චිත නැත. බොහෝ වෙලාවට ප්‍රකෘති තත්වයට එන්නේ ශාරීරික වේදනාව හෝ සිත අනෙකුත් සිතුවිලි කරා ඇදී ගිය අවස්ථාවකදී පමණි. ශාරීරික වේදනාව වරහන් තුළ බෙල්ල උරහිස කකුල් ඉතාත් තදින් දැනේ. බොහාසයේගේ ඊයේ අනුශාසනාවට අනුව වේදනාව දැනෙන්නේ කයේ සිත පිහිටා ඇති බැවින් බව වටහා ගත්තෙමි. වේදනාව අඩුවෙන් ලෙස කයට අනුව ඉරියව් වෙනස් කළහොත් නැවත සැනසුම්දායක ඉරියව්වක් ලැබෙන බැවින් වේදනාව තුරන් වී සාහනයක් ලැබෙන බැවින් සතිය කැඩේ දැයි බියක් උපදී. නමුත් අධික වේදනාව නිසා ඉරියව් මාරු කරමි. ඊතරම් වේදනාව ආවත් වෙනස් සිතුවිලි ආවත් නැවත ආරමුණට ඒමට කල්ගත නොවේ. ක්ෂණයකින් මාහට අරමුණේ පිහිටිය හැක. එමෙන්ම වේගවත්ව හිත විසිරී යාමද නැවත ඒමද ඊතා වේගයෙන් එහාට මෙහාට දෝලණය වීම ඇතැම් විට සිදුවේ. එවන් අවස්ථාවල ඇයි මෙලෙස වෙන්නේ කියා සිතට බැන්න අවස්ථා බොහෝය. මගේ මෙම தત્ත්වය තවදුරටත් දෘಢ කර ගැනීමටත් එනම් මේ ලෙසම කරගෙන යන්නද නැත්නම් ඉම්ප්‍රූව් කර ගැනීමට තව කුමක් කළ යුතුද යන්නට උපදෙස් උභාසයෙන් নমස්කාර පූර්වක ඉල්වා සිටිමි. සමස්තයක් ලෙස ලීන භාවය අධ්‍යක්ීම් ඉඳුරන්ගෙන් වෙන්ව පැවැත්මේ ආශ්චර්ය අත්විඳිමි. අරමුණු අනෙක් සිතුවිලි නැති තැන කිසිදු කම්පනයක් ආතතියක් ආශාවක් නොමැතිව ජීවත් වීමේ සැහැල්ලු ස්වභාවය නිතරම අත්දකිමි. පාවෙන ස්වභාවයක් ඇයි අපි මෙතරම් දැඟලුවේ යන්නත් ඇඟේ. මේ ශූන්‍ය භාවයට ඇල්මක් ඇති විදිහ යන්න සැක සහිතයි. දරුවන් සරණයි. ප්‍රශ්න දෙකක් වගේ අහන්න හිතන්නට නමුත් දෙකටම වගේ උත්තර ලිඛිනේ ලේපනේ තුරම ලියලා තියෙන කැන්ලීමනේ දක්ෂයි කියලා. එකක් තමයි මට අහන්නලා තිබුණ ප්‍රශ්නේ මේ මොනවාක්වත් දන්නේ නැති තත්ත්වයට ගිය බව දන්නේ කොහොමද කියලා. පළවෙනි වාක්‍යය පටන් අරගන්නේ මම බොහොම ඉක්මන නොදන්න බවට යනවා. නමුත් පස්සේ ලියලා තියෙනවා මම නැවත ඒකට ආපු ගම මම දන්නවා කලින් ඉඳලා තියෙන්නේ. නොදන්න තැනකට කියලා. ඊට පස්සේ මට අහන්න ඕන ප්‍රශ්නේ තමයි මේ දෙක මොනවද දන්නේ නැති තත්ත්වය සහ දන්න තත්ත්වය කියන දෙකෙන් තමයි වැඩිම අගය කරන්නේ කෝකද කියලා. දන්නේ නැති එකද හොඳ භාවනා ජීවනෝ කියලා කියන්නේ දන්නේ එකද කියලා. ඒකටත් ඒ වාක්‍යය පොඩ්ඩක් මට කියවනද ඒ අන්තිම වාක්‍යය ඉස්සලගේ. ඉස්සලගේ අන්තිම වාක්‍යය ඒකටත් උත්තර දීලා තියෙනවා. අන්තිම වාක්‍යෙට ඉස්සල වාක්‍යය. මගේ මෙම தත්ත්වය තවදුරටත් දෘඪ කර ගැනීම එතන ඉඳලා මේකේ මුළු කොලේම කියවන්න. නෑ නෑ නෑ ඒ කීප එකට පස්සේ ගෑල්ල. මේ ලෙසම කරගෙන යන්නද නැත්නම් ඉම්ප්‍රූව් කර ගැනීමට තව කුමක් කළ යුතුද යන්නට උපදේශ වහන්සේගේ নমස්කාර පූර්ව ඉල්ලා සිටමි. සමස්තයක් ලෙස දීන භාවය අධ්‍යක්ීම් ඉදුරන්ගෙන් වෙනව පැවැත්මේ ආශ්චර්ය අත්විඳිමි. අරමුණු අනෙක් සිතුවිලි නැති තැන කිසිදු කම්පනයක් ආතතියක් ආශාවක් නැමැතුව ජීවත් වීමේ සහැල්ලු භාවය නිතරම අත්දකිමි. පාවෙන ස්වභාවයක් ඇයි අපි මෙතරම් දැඟලුවේ යන්නත් ඇඟේ. අන්තිම වාක්‍යයට ආවේ නැහැ. අන්තිම වාක්‍ය මම කියන්නේ අන්තිම වාක්‍යෙදි ඉස්සල වාක්‍යය කියලා දැන් වාක්‍ය 15ක් විතර දුන්නා ඉල්ලන්නේ නැතුව මේ මේ ශූන්‍ය භාවයට ඇල්මක් ඇති වෙනවා එයාට තේරිලා තියෙනවා මේ නැති භාවයට ඇල්මක් ඇති වෙයිද කියලා ප්‍රශ්නේ ඒකෙන් මගේ ප්‍රශ්නට උත්තරයකුත් හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ තියෙන භාවයට වැඩිය ශූන්‍ය භාවයට කැමැත්තක් ලකුණු ලැබෙන ගතියක් තියෙනවා. ඊට පස්සේ යටින් අදහසක් එනවා. ඒ ශූන්‍ය භාවයේ වඩා අමාරුම උපයාගත් දෙයක් නිසා ඒකට ඇලීමක් එයිද කියලා. එනිසා ලියමනේ දක්ෂයි. ලියන්න දන්නවා. ඒ වුණත් මම නැවතත් අහනවා අන්තිම වාක්‍යය තිබෙන්නේ නැහැ කියලා හිතමු. මට මේ ශූන්‍ය භාවයට මනාපයක් ඇති කියලා හැකයක් තියෙනවා කියලා. මං ඒ ලියපෙක නයින් ඇහුවොත් මේ මුල්ම වාක්‍ය සඳහන් වෙන විදිහට කිසිවක් නැති ලීන භාවයට ගිය නොදන්න ඒ තැනට ගියාට පස්සේ ඒකටද තමන් වඩා ප්‍රිය. එතන මේ අරමුණු දැනෙන ඉන්න බව දන්න අවස්ථාවද මේ දෙකෙන් කොයි එකද හිත වඩා දියුණු භාවනා අවස්ථාව කියලා කියන්නේ කියලා ගත්තොත්. සම්මාංශ ශුන්‍ය භාවයට මම කැමතියි. ඒ කියන්නේ මේ දැන් දවස් කීපයක ඉඳලා භාවනා කරද්දී මුල් දවස් දෙක තුන තුල මට ඇත්තටම හරියට සතියක් පිටුනේ නැහැ. ගොඩක් වෙලාවට නිද්දා ගැතියක් තමයි මට දැනුනේ. නමුත් මේ ඊයේ හවස ඉඳන් සහ අද ලොකු වෙනසක් මට ඇති වුණා. ගොඩක් මං අත්දැක්ක මේ ශුන්‍ය භාවයක්. ඒ කියන්නේ අරමුණු නැති වෙලා නැති වෙලා මාව නිකන් පාවෙනවා වගේ ස්වභාවයක්. කිසිම දෙයක් දැනෙන්නේ නැති ස්වභාවයක්. ඉන්නවද නැද්ද කියන දෙයක් මට දැනෙන්නේ නැතුව ගියා. ඒක තිකස්සකෙමින් වගේ ආපහු මට ඒක දැනෙන්න පටන් ගත්තා. ඒ දැනෙන වෙලාවත් දැනගත්තමම මං ඉස්සෙල්ලා ඉඳලා තියෙන නිද්‍රාශීලී ස්වභාවයක කියලා ඉතින් ඒකට ගොඩක් හිත ඇල්ම වුණා මේක නේද අපි ලබන සුවය කියලා දැනීමක් දැනුණා. ඒකටත් තණ්හාවක් ඇති කියන සැකය මගේ හිත තියෙනවා ඒක වරදක්ද කියන එක. මගේ ප්‍රශ්නේ ඊට ඉස්සෙල්ලා ඒකට මම එනවා. ඒ කියන්නේ භාවනා කරලා කරලා අපිට මේ තැම්බිච්ච පිපිච්ච කැලලා පෙව ගිවිලා ගිවිලා රූප සංඥාවට ගිහලා පස්සේ රූප සංඥාවෙත් එහාට ගියයි කියලා මොනවක්වත් දැනෙන්නේ නැහැ. ඊට පස්සේ ආයෙ ගැස්සුණාට පස්සේ දෙනවා මම දැන් ඉඳලා තියෙන ගැල්ල දන්නේ නැති තැනක කියලා. ඒකට මම මේ අධ්‍යක්ම ලැබෙ එක නයිනේ සම්නිවේදනයක් කරගන්න කැමතියි. සාකච්ඡාවට ලක් කරන්න කැමතියි. මේ මොනවත්ක්ම දැනෙන එකද වඩා හොඳ නැත්නම් යන්තම් මොනවද දැනෙන එකද කියලා. යන්තම් දැනෙන එක. ඒකට යා මේ මොනවත්ක්ම නොදැනෙන එක හොඳයි කියලා හිතුවයි කියමු. අරමුණ නැති එක හොඳයි කියලා පිළිගත්තයි කියලා මම ප්‍රකාශයක් කරනවා ඒ වුණාට ඒකේ අනතුරක් තියෙනවා නොදැනෙන එක මොනවාක්වත් දැනෙන්නේ නැහැ ඒක හරි බව දන්නවා මෙයා. නමුත් තාම භාවනාව වැරදි. එතකොට මම එයාට කියනවා නිස්සද්ද වෙන්න කියලා මං අහනවා සබාවෙන්. ඒ තරම් භාවනා කරලා ලබාගත්ත මේ උත්තරම වූ මොනවාක් කර නොදෙන தත්ත්වයේ තියෙන වැරද්ද මොකද්ද කියලා. මම ප්‍රකාශ කරන වැරදි කියලා. මං කැමති අනික් කට්ටිය කතා කරලා දකින්න. ඇයි ඒක වැරදි කියන්නේ? නැත්නම් මං කියන දේ පිළිගන්නවද නැත්නම් මට විරුද්ධව මේ සාකච්ඡාවට එනවාද කියලා. මම කියනවා ඒ නොදන්නම தත්තට ගියත් තාම වැරදි. මං කියන එක පිළිගන්නවද නැත්නම් මේ මහත්ය කියන එක පිළිගන්නවද? නැත්නම් නිින්ද යනවා ඔයගොල්ලෝ ඒකයි දැන් තුනට කාලා වෙලා. භාවනා කරගෙන කරගෙන යනකොට ගෙවි ගෙවි ගෙවි කියලා නැතිම தත්ත්වයටපත් වෙනවා. ඉතින් එයා කියනවා නැතිම தත්ත්වය හොඳයි කියලා. මම කියනවා නෑ ඒක ඒක තරද්දක් තව තියෙනවා. ඒ කියන්නේ අනිත්‍ය පැත්තෙන් බලනකොට නම් අනිත්‍ය වෙන තියෙන ඔක්කොම ගෙවම් කරලා මෙයා. දැන් තියෙන්නේ හිස්තන. ඒ කියන්නේ දැනගෙන හරි නැතුව හරි යා කියනවනේ ඒකට කැමතියි කියලා දැන්. මොනවාර තීනට වෙන්නේ හොඳ නැති something is better than nothing කියලා අපි කියන්නේ. අපි කියනවා nothing is better than something කියලා. ඒක ප්‍රශ්නේ උත්තරේ භාගයක් හම්බ වෙන උත්තරේ ඈ ඔව් ඒකට කැමැත්තක් ඇති වෙන්න ඉඩ තියෙනවා. දැන් යා අන්තිම ඉවර කළා තියෙන තර්ජනේ එතනින්. මට බයක් තියෙනවා. දැන් මං උපේලා උපේලා අන්තිමට ගිහිල්ලා ගෙවිලා ගෙවිලා ගෙවිලා ගිහිල්ලා මොකක්වත් නැත්තෙන්ද ගියා. ඒක මං දන්නවා ලොකුමයි ජයග්‍රහණයක් කියලා. නමුත් මට මේකට කැමැත්තක් එයිද කියලා යටි බයක් තියෙනවා. ඒක ඔය වගේම ආවෝ ඇලන් මැතිකට අපි සාකච්ඡා කරද්දී ඉතින් මේ අපි සාමාන්‍ය භාවනා කරලා යොමු කරන්නේ ඔතෙන්දනේ. නමුත් එතන ගියාට ඉවර නෑ වැඩි. ඉතින් එතන ඉන්න කෙනෙක්ව සමහර මේ තියෙන හරියක් කෙලස් කියලා ඔබ හන්සේ කියනවනම් මේ සියරම කෙනෙක් ගෙවුනට පස්සේ ඉතින් ඒකේ මොකද තියෙන වැරද්ද කියලා. මම කිව්වා එහෙව් තත්ත්වෙට කැමැත්තක් ඇති වෙන්න පුළුවන්. ඒක අනිත් දවසේ ආවේ නැත්තම් පශ්චාත්තාප වෙනවා. එතකොට ආයෙ ඒක දුකක් වෙනවා. දැන් බුදුරජාණන්සේ අපි ගෙනියන්න හදන ඔය ඔය අයන වයන වලට නෙමෙයි ඔතෙන්ට ගෙනියන්න හදන්නේ. ඊටවල ගෙවලා ගෙවලා ගෙවලා තියෙන හරි ඔක්කොම ගෙවම් කරනවා. ගෙවම් කරලා පෙන්නනවා සාපේක්ෂව නැති තැනකට යනවා. එතනදී ඔබ දන්නේ නැහැ. තාට පස්සේ දන්නවා සාපේක්ෂව මෙතන මොකුත් තිබුණ නැහැ කියලා. ඒක අහකින් සංඥායතනේ සහ නේම සංඥා නාසඤ්ඤා දෙක අතරමැද රූප ධානය වල පෙන්නන දේ. අහකින් සංඥායත කියන්නේ මොකක්වත්ම නැහැ. අකින්චනම්. හැබැයි කියනවා ඒක නෙවෙයි නිවන අර කිව්වා වගේ. ඒ මොකද ඒකට කැමැත්තක් ඇති මේ ගාක් ට්‍රැෆික් ජෑම් එක හිටපු මිනිස්සෙක් ෆ්‍රී වේක හම්බුනා නම් ඌ ඇරලා දාලා යනවනේ ඒකට ට්‍රැෆික් ජෑම් එකට සාපේක්ෂව දැන් හම්බෙච්ච පාරට කැමැත්තක් ඇති වෙනවනේ අනතුරකට හේතු ඉඳ තියෙනවනේ ඒක හිරේ නිසා. ඒ නිසා දැන් මේකයි ඇතිවෙච්ච ට්‍රැෆික් ජෑම් එකයි එහෙම නැත්නම් මේ සම්පූර්ණ මොනවත් නැති එකයි ලාවට යමක් තියෙන එකයි දෙකටම සමහිත ඇති කරගන්නවා කියන එක හිතා ගන්න පුළුවන්. තිබුණත් එකයි නැතත් එකයි කියන එකට. ඒක තමයි නේව සංඥා නා සංඥා ඇත්තද මම දන්න විදියට. සංඥා යම් කිසි ප්‍රමාණයක් තියෙනවා සංඥා නැති තැනක් තියෙනවා සංඥා නැත්නම් නැත්නම් බව දන්නේ නැහැ. මේ ආයේ සංඥාවක් වෙනවද දන්නා තියුණායි කියලා. බුදුරජාණන් කියනවා ඒකටත් කැමැත්තක් ඇති වෙන්න ඉඩ තියෙනවා කියලා. එතෙන් තමයි බුදුරජාණන් සේ ඉන්දි ඉස්සරහට තරලා හිටපු තැන. මේ නීව සංඥා නා සංඥා තැන කියලා කියන්නේ නැති තැන දන්නවා නැත්නම් සාපේක්ෂව ඇති තැන දන්නවා දෙක අතර හොඳටම දන්නවා සාපේක්ෂතාවය. මේකටවත් මම කියන්න එපා. මේකවත් මගේ කියා ගන්න එපා. මේකවත් මගේ ආත්මය කරගන්න නැතුව මේකත් මනසෙම தත්වයක් බව තේරුම් අරගන්න අපි කොච්චරක් අතෙන්ද යන්න ඕනද කියලා බලන්න එතෙන් යනකම් ඒක උත්තුම් කරගෙන යන්න වෙනවා ගියාට පස්සේ කතරින්ද පොල් පොල් වෝල්ට් එක තමයි උඩටම යනකම් පොල් එක අහියෙන් අල්ලගන්න ඉතින් පොල් එක විසිකන ගෙම්මෙන් තමයි අනිත් පැත්තට පයින්න ඕනේ ඒ නිසා මේ තියෙන හරි ඔක්කොම ගෙවන් වෙනකම් යන්න හැබැයි ඒකත් නිවන නෙවෙයි නිවන කියන්නේ ශූන්‍යතාවයක් නෙවෙයි සාපේක්ෂ ශූන්‍යතාවයක්. ඉතින් බුදුජානනාංශයේ තියෙන මේ අස්ත්‍රලෝක ධර්මේ කම්පා වෙන්නේ නැහැ. එතන මේ తాදී ගුණය කියන එක මේ කාම ලෝකේ ඉන්න මිනිසුන්ට තේරුම් කරලා දෙන්න අමාරුයි. මොකද එයා ඉන්නේ තාම මේ නැති භාවයක්වත් පිළිගන්න බැරි. ඒකටත් කලන්ත හැදෙන, ඒකටත් බය වෙන, ඒකටත් නූල් බඳින, ඒකටත් ගැහෙන මිනිස්සු. ලක්ෂ වාරයක් යන්න දින්න. ඒකට යනකොට ලක්ෂ වාරයෙන් මැරෙනවා. ගැහෙනවා වේවුලනවා දාඩිය දානවා ගිනි කඳු සුනාමි ටොනඩෝ ලක්ෂ කෝටියක් යනවා ගිහිල්ලා යන්තම් උපයාගත්තට පස්සේ කියනවා කිසි කරපන් කියලා බුදුදහමසේ කියන්නේ අලත්තං යදිදං සාදු නාලත්තං සුන්දරාමිති උබයේ නේව සෝතාති දුක්ඛංග ප්‍රතිවත්තති ඔබට යමක් ලැබුණා නම් හොඳයි සාදු නොලැබුණා නම් ඒක සුන්දරයි නාලත්තන් සුන්දරාමිති උබයේනේව සෝතාදී ලැබුණත් නොලැබුණත් ඔබ නොසැලෙන මනසක් තියෙනවා හරියට ගහක් ළඟට ගිය මිනිහෙක් ඒ ගහේ පළතුරු නෑ කියලා ගහට බනින්නේ තිබුණොත් කනවා නැත්තම් ඉතින් ඔන්න අම්මට තාත්තට නම් බැන්නේ නැහැ කි ආණ්ඩුවට නම් බැන්නේ නැහැ කි ගහකට බනින්න බෑනේ රුක්කංග ප්‍රතිවත්තති ගහකට ළඟට ගිය මිනිහෙක් වගේ ආපහු එනවා ඔගොල්ලෝ කියවලා තියෙනවද දන්නේ නැහැ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කට්ටියත් එක්ක යනකොට මේ අත්තික ගහක් ළඟට යනවා. ගිහිල්ලා ගෙඩි ඉල්ලන්න හදනකොට ගෙඩි නෑ ගහේ. ඊන්සේ සාප කරනවා. ගහ මැරෙනවා. බුදුරජාණන්සේ කියන්නේ ගහක් ළඟට ගිහිල්ලා ගෙඩි නැත්තම් ගහේ දෝෂයක් නෙවෙයි මිනිස්සු උඹේට තාදී ගුණේ නේ ඔබ හැරලා ඵලයන් ගහ මරලා වැඩක් නැහැ. ඒ වගේ මෙතෙන් ගියාට පස්සේ <clears throat> අපිට තේරෙනවා අපි මේ කතා කරන ලෝකේ මොනතරම් ළමා ලෝකයකද අපි මේ ඉන්නේ. අපි මේ රණ්ඩු කරන්නේ මොනවටද? අපි මේ භාවනා ලෝකේ කියලා මොකද්ද අල්ලගෙන තියෙන්නේ? නමුත් මේ ශාස්ත්‍රුන් වහන්සේලා අතර බුදුරජාණන්සේ අපිට පෙන්වන්න හදන මේ සාපේක්ෂතාවය. ඒ වගේ මේ උපරිම උපයාගත්ත දේ <clears throat> මේ සල්ලි නෙමෙයි, බුදලේ නෙමෙයි, ආධ්‍යාත්මික උපයාගත්ත උපරිම දේ. බිම දාලා පාගනවා වගේ එකක් කතා කරනවා. අමාරුයි. ඒ හිතක්පත පපුවක් තියෙන කැවුත්තක් තියෙන කෙනෙකුට කරන්න බෑ. එහෙම නැතුව ඒකට යන්න බෑ. නිසා අටුවාචාර්යන් වහන්සේ සඳහන් කරනවා ගඟක් නම් මේක. මේ උරේ ඉන්න මිනිස්සේ කෑයි උරට පනින්න පිනන දන්නේ නැත්තම් ගඟේ කිඹුලොත් ඉන්නවනම් මේ අන පරතුර ඉතාම බය ජනකන. මේ මිනිස්සයා මෙතෙන්ට ඇවිල්ලා දැනගන්නවා මේ රජෙ හිටියොත් මරණේ එහා පැත්තට යන්න ඕනේ. එතකොට මේ ගහකින් ආපු අත්තක ඉල්චි ලණුවක් වැලක් තියෙනවා නම් එයා මේ පැත්තේ ඉඳලා පණ එපා කියලා පහිනවද ලණුවට. පැනපුවට බස් එක කොච්චර හයියෙන් බදා ගන්න ඕනද කියලා හිතන්න අර පහින පිම්මට ඒත් එක්කම වැලට මොකද වෙන්නේ මේ පැත්තට. ඒතර මෙහා කෙලවරට ගිය වෙලාවේ වැල අතාරියේ නැත්තම් මොකද වෙන්නේ? හිතපොදන්න වෙන්නේ. ඊට පස්සේ මෙතෙන්දිත් අල්ලන්නේ ආපහු ගියාට ගිය සැරේ විතර යන්නේ නැහැ. දන්නවනේ පෙන්ඩියුලම් තියරි එක. ඉතින් පළවෙනි සැරේම අර ධක්කු මුක්කේ පැනපොගම එයා කෙලවරට ගිහිල්ලා වැටෙන්නේ ඉවුරෙත් නෙවෙයිලු. යම් ප්‍රමාණයකට දම්බි ගහන්න පුළුවන් වතුරකට වැටෙනවා කියලා අට කතා කරන්නේ. ඒත් කමන්නේ දැන් මේ රාජධානිය නෙවෙයිනේ. ඊට පස්සේ දම්බි ගන්න ගහන එහා පැත්තට ගියාට පස්සේ ආය අර වැලට වැඳ වැඳ ඉන්න ඕන දෙයක් නැහැ නේ. ඉතින් අපි ධර්මයේ අල්ලලා තියෙන්නේ කොහොමද? අපි පිංකම් කරනකොට කොහොමද පිංකම් කරන්නේ? කුසලතාවය කියන්නේ කොහොමද අපි තේරුම් අරගෙන තියෙන්නේ? ඉතින් ඒ නිසා තියෙන දේ ඔක්කොම ගෙවම් කරන එක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ගෙවම් කරනකොට සීල්පතිය නැති වෙනවා, ක්ලාන්ත වෙනවා, දඟලනවා, සහලවනවා. ඉතින් ඇයි අධියනේ මෙච්චර මහන්සිලා මුඩේ ගහගෙන හම්බ කරපු දේවල්නේ මේක මේ නැති වෙනකොට අඩු ගානේ මානවයිතිවාදිකම් පිළිබඳ හරි හටන කරන්න එපා. ඇඟත් ඒ දේ කරනවා, හිතත් ඒ දේ කරනවා. ඒකල අන්තිමට ගියාට පස්සේ හම්බ වෙන ශූන්‍යතාවයක් නාභිවදිති නාජ්ජෝස තිත්තති නාභිනන්දති. ඒකත් මම කියන්නේ ඒකත් මගේ කියන්නේ කිව්වොත් ආය නොලැබුණොත් පශ්චාත්තාප වෙනවා. දැන් මේ මහත්තයා කියන්නේ ලැබිලා ආසාවක් ඇති වෙයිද කියලා බයක් වෙනවා. ඒක නැතුව ආශා කරා නම් ඊගාදසේ නොලැබී යාම ඒක නොලැබෙනකොට ඉතින් හිතනවා මේ පායපු නිසා වෙන්න ඇති. එහෙම නැත්නම් කවුරු හෝනීමක් කරලා වෙන්න ඇති. එක්ක හිල් කැඩිලා වෙන්න ඇති. එක්ක හතිය කැඩිලා වෙන්න. මොළුව දෙන පෙරක දෝරුකම් වල කෙලවරක් නැහැ. ඉතින් අපි ලක්ෂ කෝටි වාරයක් හිතන්නේ මේ දෙකම තියෙන තැනට ගිහිල්ලා නොදැක්කා වගේ දඬන් නැති දැනුන් නැති කෙනෙක් වගේ දෙකටම తాදී ගුණය නොසැලෙන මනස කියන එක හිතන්න වෙන ආගමක හිතන්න මේ වගේ දෙයක් ප්‍රකාශ වෙලා තියෙනවා කියලා හිතන්න පුළුවන්ද කියලා දෙයියෝ යමව්වේ මේක අනම්මනම් මේ බයිලා කතාත් එක්ක ඕව කරන්න බෑනේ අඩු ගන්න බුදුහමරෙක්වත් කරන්න බෑ කියලා මං කියනවා මොකද මෙච්චර අමාරුවෙන් උපයාගත්ත දේ මේ මොනවත්ක්ම නැති එක අතාරින්න බලන්නේ ඉලපන්. නික අල්ලපන්. ගලවන්න පුළුවන් වෙන විදිහට සුඛනම විදිහට අල්ලන්න ඕන. ලේසියට අල්ලන්න පුළුවන් එකක් නෙමෙයි. අල්ලන්න ඕන අතාරින්න පුළුවන් විදිහ. ලෑස්තිද? එක්ක කතා කරන්න බිල්ල වගේ මට හොඳට තේරෙනවා. මට ওই පොඩි දේවල් පට ගන්නකොට තේරෙනවා. අල්ලපියව අල්ලගත්තේ වුන් අල්ලපු දෙයට අහු වෙනවා. අල්ලගත්ත දෙයට අහු වෙනවා. ඒකයි අහන්න දෙයක් නැහැ. රැල්ලට ගියොත් රැල්ලට වැටෙනවා. රැල්ලට ගියොත් රැල්ලට වැටෙනවා. ඒ නිසා දැනට අල්ලගෙන ඉන්න තැන මතක තියාගන්න. ඒක අපිටන් දෙබැන්න නම් කවදාකවත් එහා පැත්තට යන්න බෑ. එහා පැත්තට ගියත් ඒකත් අල්ලන්න දෙයක් නැහැ. ඒකත් තව එකක් අල්ලන්න ආධාරකයක් කරගන්නවා මිස. ඉතින් එහෙමනම් අපි දැනට නිවන් දැකලා නෙන්නේ. ඕක තමයි නිවන කියන්නේ. අල්ලගෙන ඉන්න දේ මේකයි කියලා දන්නවා. මේක අතහැරියොත් තව හොඳ එකකට යන්න බව දන්නවනම් මොන මඟුලටද මේක රැක ගන්න උත්සාහ කරන්නේ? අපිට කණ්ඩ තියෙනවා නම් අපිට බොණ්ඩ දෙනවා නම් අපිට මොකද උඩ යාල කියන්නේ? මොකද ඉතින් කියන්නේ පද හතරක් තියෙනවා. අපිට කණ්ඩ දෙනවා නම් අපිට ඉන්න දෙනවා නම් අපිට බොණ්ඩ දෙනවා නම් තව මොනකෙන් ගෙතියටද තවත් රණ්ඩු කරන්නේ කියලා හොඳ ඩෝපකාරකේ සින්දුවක් තියෙනවා. ඔක්කොම තියෙනවා අපි වැඩ ඉවර නැහැ. අපි දන්නවා මින් එහාට හැම වෙලාවෙම මේට වැඩි ඇසියුම් තරම්. ඒසොට මේක යනවා. හැබැයි ඒකත් අල්ලන්නේ නැහැ. ඒකට ගිහිල්ලා ඒක අභියෝග කරන්න එපා. ඉවරද කියලා අහන්න මේක හොඳට පදම් වෙන්න. ඒසොට පේනවා තවත් සියුම් එකක්. ඒක අල්ලන්නේ මොකටද මේ කතාවේ? ඉතින් ඒතර ජොලියනේ ඉන්නේ අපි හැම වෙලාවෙම එන්නේ එන්නේ නිකන් වැලිකඩ දැස්සේ මදිනා වගේ ගෙව ගෙව ගෙව ගෙව ඉන්නවා. ඉතින් මං කියන්නේ මට නම් කියන්නේ ඕක දැනගත්තට පස්සේ ආයෙ නෙමෙයි නක් හිතන්න යන්න එපා. We are on the way. Wherever you may be, you are on the way back home. එච්චරයි සෙන් බුද්ධ ධර්මයේ කියන්නේ. නිකන් අපි අච්චර කරන්න තියෙනවා, මෙච්චර කරලා තියෙනවා. කතා නැහැ. කොයි එකක් කරනවා. තියෙන හරියක් ගෙවම් කරන්න. ඉස්සරහට එන දේ ප්‍රකට මොකද්ද? අරමුණු කරන්න යන්න. ඒක ඊට පස්සේ ගෙවෙන. ඒක අරමුණු ගියාද එයා යන්නේ නැහැ. ඒක ලුණු ගෙඩිය පොත්තක් ගලවට ආව පොත්තක් යට ඒක තියෙනවානේ. ඒකේ වැඩි සියුම් ඒකත් ගලවන. ඒතකොට තව එකක් හම්බ වෙනවා. ඒකත් ගලවන. ඒකට දන්නවා කොහොම කරුවක්වත් ඕක ඇතුලේ හරපද්ධතියක් නැහැ. ඒ ගැළවීමේ සොමිය තියෙනවා. නිකන් සූරා බලන්න. සූප් සූප් පුරන්නේ. සූරාලා බලන්නේ කියලා අර පොඩි සින්දු අචනව සින්දු කාය ඒ දවසට. කියන පොඩි පොඩි සින්දු කායද මොකද්ද කියලා තියෙන සූරාලා බලන්න කියලා. සූරණ එක තමයි කරන්නේ. ඒක මතුනේ ඒක සූරනවා. ඉතින් ඒ නිසා අමු ජොලි බිස්නස් එක මේගොල්ලෝ අපරාධ පෙට්‍රල් පුච්චගෙන ධනිස් කාගෙන මඩ කාගෙන නිවෙස්වර හැදිච්ච උන් වගේ මිරුයි කකට ගන්න. හරිම සන්තෝෂයි ඒක දිහා දකින්නකොට කවට හරි ඒක මතල පිස්සු හැදෙනවා නම් මට පුදුම සතුටක් තියෙනවා. එනකොට පිස්සුම කෙලවෙලා යනවා නම් එහෙත් ඒකලෙල බැරිරම යනවා නම් ඒක තමයි යේසුස් වහන්සේ කියන්නේ රිඩෙම්ෂන්. මම බලා වෙන්නේ දුක් ගන්නවා. ඕක මේ දුක් විඳින්නේ මේ අනික් කට්ටිය වෙනුවෙන් කියලා ඌ බොරුවට ලකුණු දා ගන්න හදනවා. අපි එහෙම නෑ මේ මගේම වැඩකට යන්න පුළුවන් හරිය මැරෙන්න ඉස්සෙල්ලා. දෙද වෙන්න ඉස්සෙල්ලා. වයසට යන්න ඉස්සෙල්ලා වරෙන්. කතා කරන්න වරෙන්. දැන් මේ අපි ඉන්ටෙන්සිව් කෙයා යුනිට් එකේ ඉන්නේ එන්න පුළුවන් නැද්ද දෙද වරෙන්. ගෙදර ගියාට පස්සේ බෑ. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. හරිද මම මොකද කියන්න තියෙනවද මම හරියට ගෞරවනීය ස්වාමීන් වහන්ස භාවනාවේ පළමු හා දෙවන දිනයන්හිදී සිතට නැගෙන සිතුවිලි මෙතකයි කියා නිම කළ නොහැකි විය. නමුත් දෙවන දිනේ අගභාගයේ පටන් අද දක්වා මගේ සිතුවිලි මනසට ගලා එන ආකාරයේ වෙනසක් අත්දැකීමි. එය දැන් ඉතාමත් අල්ප ප්‍රමාණයක් විය. පරයන්ක භාවනාවේ පය තුලදී එම සිතුවිලි ප්‍රමාණය 10න් 15 අතර සංඛ්‍යාවක් ලෙස ගණන් කළෙමි. එම සිතුවිලි පැමිණි විගසම ආනාපාන සතිය කෙරෙහි නැවත හිත යොමු කෙලිමි. මේ මා ආහාර ගන්නා අවස්ථාවේදීත් විඳට යන අවස්ථාවේදීත් හා භාවනාවේ නොයෙදෙන අනෙක් අවස්ථාවවලදී පුරුදු කෙලෙමි. එම සිතුවිලි සිතට පැමිණි බවත් නැවතත් ආස්වාදය හා ප්‍රාස්වාදය පිළිබඳ සිත යොමු කිරීම නිසා සිතුවිලි දුර දිග යාමන නොදක්නා ලදී. මේ ආකාරයෙන් දිගටම සිදු කරගෙන යාම නිසා සිතට ඊතා සහනයක් ලැබුණි. ගෞරවනීය සාමිවහන්ස මගේ මේ ස්වභාවය තවත් වැඩි දියුණු කර ගැනීමට උපදෙසක් පතමි. ත්වන් සරණයි. වැහෙන්න එපා, ස්මාර්ට් වෙන්න හදන්න එපා, ඇක්සලරේට් කරන්න යන්න එපා. එච්චරයි මට කියන්න තියෙන්නේ. ඔය අල්ලගත්තාම ට්‍රෙන්ඩ් එක එහෙම අරයි යන්නේ. මේ කල්ප කෝටි ගාණක් ඇව්වා මේ හම්බෙච්ච වෙලාවේ මේ දවස් දෙක ඇතුළත ඉවර කරලා යන්න හදන්න බෑ. හම්බුනාට පස්සේ ස්තුතිවන්ත වෙන්න බුදුහාමරන්ට. ස්තුතිවන්ත වෙන්න ධර්මයට. ස්තුතිවන්ත වෙන්න සංඝයාට. ස්තුතිවන්ත වෙන්න සීලෙට. එල පේසේ කඩා ගන්න එපා. ඇක්සලරේට් කරන්න ගිය ගමන් පඬිතුයෝ සමාජයට එහෙම කරති අතිපඬිතුයෝ සමාජයේ පඬිතුයෝ සමාජයට මෙහෙ කරති අතිපඬිතුයෝ සමාජයේ එහෙම මෙහෙ කරති කියලා එකක් තියෙනවා. ඉතින් ඕක එහෙම මෙහෙ කරගන්න එපා. ඔය ටෙඩේ පැහෙන්න යන්න එපා. ඔක ওই ගාන දිගට අරගෙන යන්න. එතකොට තමයි මේ සමාජයත් එක්ක ethics එක්ක තමන්ගේ ආර්ථිකයත් එක්ක ලස්සන ලෝක හැඩ ගැහිලා ඉන්නේ. ආසයි ඒක ඇත්ත. මම දන්නවා. ඒකට මේ ආසාව තමයි අපි මේ නැති කරන්න ගන්න. පාර හරි බව දැනගන්න ඊට පස්සේ normalize වෙන්න. පුළුවන් තරම් යන්න අරින්න කාටත් තේරෙන ගමන. ඒ නිසා හදිසි වීම විතරයි මම දකින්නේ අනිත් ටික පිළිබඳව මම විචනය කරන්න යන්නේ. ඒක තමයි මම කිව්වේ එහෙම ශූන්‍යතාවය ලැබුණා ඒ ශූන්‍යතාවයත් විසි කරන්න ඕනේ. ඉස්සෙල්ලා සිතුවිලි නම් අයිති වෙලා තියෙන එක ගෙවලා ඉවර කරන්න. වේදනාව නම් අයිති වෙලා තියෙන වේදනාව ගෙවලා ඉවර කරන්න. සද්දනම් මස්ප්‍රතතේ ඒක කිවල ඉවර කරා. ඉවර කරලා බලවට පස්සේ කියන දැන් හම්බෙලා තියෙන ශූන්‍යතාවයට බැඳෙන්න එපා. බැඳුනොත් ආයේ කැයි යන්නේ දීලා හොටු ගෑණි ගත්තා වගේ වෙනවනේ. අර දිනද ඒක. කැයි ගෑණි දීලා හොටු ගෑණි ගත්තා වගේ. කැයි යන්නේ දිකස කරලා හොටු ගෑණියක් ගන්න. දෙකෝ කෙරුවත් එකයි. ඉංග්‍රීසි දීලා මිනිස් ගත්තා වගේ. ඒකත් විසි කරන්න පුළුවන් කියන එක සාමාන්‍යයෙන් ගේමට කැතයි. නැගිට ඒක ඉනිමකට පයින් ගහපු කතාවක් නෙදී. ඒ නිසා නෝනේ බෝඩ් එක ලොකුවට අදලා තියෙන ඉනිමකට පයින් ගහපු ෆොටෝ එක. මුළු පිටියක් පුරා ඇඳලා තියෙනවා. කට්ටිය උඩට ගිහිල්ලා ඉනිමකට වයින් ගාවේ. ඉතින් අපේ අපේ ජම්ම ගතිය මේකයි උදව් කරන එකට වයින්. ඒක ඉතින් ඈ ඒ ඒක තමයි ඇඳලා තියෙන්නේ. ඒක තමයි ඇඳලා තියෙන්නේ. කන්න උඩට ගිහිල්ලා උඩට ගිහිල්ලා එන්න හිතනවා නිනවක තිබ්බොත් නිනවට පයින් ගන්න. ඒ නිසා ගොන්න මකෝ જાතියක් නිසන්නවනේ ඉන්නේ. උඩට ගොඩ වෙන්න උදව් කරු මිනිහ මකට පයින් ගන්න જાති. බුදුහාමුදුරුවෝත් ඒක තමයි කියලා තියෙන්නේ. හැබැයි ඒක ගුණයක් විදිහට කියලා තියෙනවා. නුගුණයක් විදිහට නෙවෙයි. නිසා ඉදිරියපත් වෙන දේම තමයි උදව් කරන්නේ. ඒක ගෙවෙන කම්ම යන්න. හැබැයි ඒක නිවන නෙවෙයි. ඊට පස්සේ ලැබෙන විවේකයටත් පයින් ගන්න. පයින් ගන්නවා කියන්නේ අතහැරලා දාන්න. අවසරයි ස්වාමීන් වහන්සේ ආනාපානය මෙනෙහි කිරීමෙන් විනාඩි 5කට පමණ පසුව හුස්ම තුනිවි යන ගතියක් දැනේ. ඇඟේ සැහැල්ලු බවක් දැනේ. ඒ සමග ලා නිල් පාට රෑ අහස වැනි පාටක් දක්නට ලැබේ. ඒ දෙස බොහෝ වේලාවක් බලාගෙන සිටිය හැක. අරමුණු එන්නේ නැති තරම්ය. අරමුණු ආවත් ඒවා විකාර තීරමක් නැති අරමුණු වන්නේය. අරමුණක් දිගේ දිගින් දිගටම යන්නේ නැත. මේ ආලෝක සංඥාව නිමිත්තක්ද? එසේනම් මේ නිමිත්ත අදිෂ්ඨාන කිරීම වරදක්ද? එම නිමිත්ත ආවට පසුව නැවත නැවත හුස්ම මෙනෙහි කිරීම අනවශ්‍ය බව මගේ අවබෝධයයි. කරුණාකර පහදා දෙන්න. මොනවාක්වත් නිමිටි කරන්න එපා. නිමිටි කරපු දෙයට තමයි නිමිත්තක් වෙන්නේ. මුන්නම දෙයක්වත් මගේ දිහාම වෙන හැතැම්ම කනෝට වැඳ වැඳ ඉන්න එපා. තණ්හා ආසා සංසාර ගමනේ. ක්ලේශ මාර සේනා නානා ඍතු වේසමවා මඟ අවරන කවුරු සිප ගන්න වැළඳ ගත්තත් මොයිනික පිටිපස්සේ පැත්ත සිප ගත්තා වගේ. ඉස්සර වෙත් හරිම ලස්සනයිලු මොයිනිගේ. පිටිපස්සේ කොණු කොණුවන් ගහපු තුවාලයක්ලු තියෙනවා. දැන් බැලුව බැලමට නම් මොහිනි වගේ. සිප වැළඳ ගන්න ගියාම අහුවෙන්නේ තුවාලේ. ඒ නිසා මගදී හම්බ වෙන මොනව ඇල්ලුවත් ඒකයි මම ඔය සමත භාවනාවට කැමති නැත්තේ මේ පළවෙනි ධානයේ හම්බුනායි කියලා ඔකට බැහැගත්ත එක. මොන කරදරයකට වටනවාද කියලා මට හිතෙන්නේ නැහැ හිතා ගන්න බෑ. අතාරින්න බෑනේ අර මොකಾದ මොකಾದ බදාගත්තා වගේ. ඒක අතාරින්න දුවන මම දෙවෙනි යනටත් යන්න බෑනේ. ඊටදී හොඳ ඒක. ඉතින් අල්ලන අල්ලන එක අහුවෙන අහුවෙන එක අල්ලන්න පටන් අරගත්තාම ඉතින් ඒ මනුස්සයාට වෙන දඬුවමක් දෙන්න ඕනේ නැහැ. බුදුචානන්සේ දුන්නේ අල්ලපන් මේක අතාරින්න. ඊගායක අල්ලපන් මේක අතාරින්න. ඒ නිසා මේ නිමිත්තක් හරි පාටක් හරි අල්ලනවා කිව්වහම හිතා ගන්න බෑ. මන්ට මට හිතනවා මේ ලියුපෙක් කරනත් අහන්න මම හිතන්නේ අහන්න නැතුව යන එක හොඳ මට තැකයි මේ මේ ප්‍රශ්න ලියලා දාලා තියෙන පියා මහත්තයාද කියලා. ඒ කියන්නේ අර දවස් අධ්‍යයන බහිනව සමහරට ඕකට ඉස්සෙස්ලා ලියලා දානවා. ප්‍රශ්න. ඒකයි මම එක එක කරා අහන්නේ චෙක් කරන්න. මොකද නැත්නම් එහෙම මේ මේ විශ්වාස කරන්න බෑ ඕකටයි සංසාර. අපි යනවා ඊගා ප්‍රශ්නේ. පරියංක භාවනාව තුළ තුන්වන දිනේ මාහට සිත වෙනත් කිසිවකට නොයවා දිගටම භාවනාව. නෑ ඌව ලියනකොට ඉතින් මට රැක හිතෙන්නේ නැද්ද කියලා හිතන මේ මේ ව්‍යාමාත්‍යම ලියනවා කියන මට හිතෙනවා. නොයා දිගටම භාවනාවටම සිත යොමු කිරීමට හැකියිය. ඊයේ දිනයේදී දිනයේද ඊටමත් ඕනෑ කමින් පරියංක භාවනාවට හිත යොමු කළද කලින් දිනමින් නොවුනත් පරියංකයෙන් නැගිටින විට සිතට තරමක සහනයක් හිසේ කැක්කුමක්ද ඇතිවිය. ආස්වාස ප්‍රාස්වාස කෙරෙහි හිත යොමු කරමින් ඊටමත් ඕනෑ කමින් භාවනාව කළත් කලින් දිනේ අත් සහනය ලබා ගැනීමට නොහැකි විය. මේ නිසා සිතට දුකක් දැනේ. අද දින පරියංක භාවනාව දැඩි අදිෂ්ඨානයෙන් යුතුව කළෙමි. එහෙ සිහිය පවත්වා ගැනීම හුස්ම කෙරෙහි අවධානය යොමු කළත් වරින් වර සිත වෙනත් වෙනත් දේ කරා ගියත් එය දරුණු විගස නැවත ආස්වාස ප්‍රාස්වාසය කෙරෙහි සිත යොමු කෙලෙමි. විවිධ ආකාර දේ සිතට විටින් විට එමින් නිදිමතමින් ඇති වී වරින් වර අවදි විය. කාල වේලාව ගතවනතුරු දැඩි උවමනාවකින් හා උනන්දුවකින් භාවනා මානසිකාර්ය වෙත සිත යොමු කෙලෙමි. ඇති නිදි නැති නිදි මතක් වරින් වර ඇති වූයෙන් ඒට බාධා ඇතිවිය. මේ මගහරවා ගැනීමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ත්වන් සරණයි. මේ අර ඊට ඉස්සෙල් දවසේ වෙච්ච අර විවේකයේ පතනක පතීමෙන් ඇති වෙන ෆ්‍රික්ෂන් එක දෝෂය. එක දවසක් ඇති වුණාට පස්සේ හිතන මං එතෙන්ද ගියා ආයෙ වැටෙන්නේ නැහැ. එතනම තමයි අප්පගේ බූදලේ කියලා හිතනවා. අනිදාස ගියාම මොන පිටු මුල්ල ඉඳලා ආයෙ උපයන්නවා. එතෙන්ද කිට්ටු කරගන්නවත් බෑ. එතකොට අර ලැබිච්ච දේ බාධාවක් වෙනවා. ඒ මොකද ඒකට ඇති වෙච්ච කැමැත්ත. මේක නැති වෙන්නේ ඇති වෙන්නේ නැතුව කවුරුත් ගිහිල්ලා නැහැ ඉස්සරහට. ඒ නිසා බලලා කියන්නේ මේක වැටි වැටි නැගිට නැගිට යන්නේ රීන්ෆෝස් කරන්නයි. ගැල්වනයිස් කරන්නයි. ඒ වෙච්ච අත්දැකීම ගැල්වනයි. ඊට පහුවෙන් නැස ආය හම්බෙච්චාම හිතනවා නෑ නෑ එදා 100%ක්ම නැති වෙලාම නෑ. 30 හානියක් වෙලා නෑ. ආය ගන්න පුළුවන්. හැබැයි ඒ ගන්න වෙලාවේ බුදුහාමුදුරු නෙවෙයි දෙන්නේ. ධම්මජීව හාමුදුරු නෙවෙයි දෙන්නේ මම්මයි. අර තමා විසින්ම නැවත නැවතකම හදනකොට එයාට ඇති වෙන කොන්ෆිඩන්ස් එක තමයි අරකට හම්බෙන ගැල්වනයිසින් ඉෆෙක්ට් එක. ඒක හොඳට රීන්ෆෝස් වෙනවා. ඒක තමන් ඇති කරගන්න ඕන. මේක එක සැරයක් දීලා ආශීවන දීලා භාවනා කරන්න කියනවා. මේ පැත්තට යන්න. භාවනා කරද්දී කියනවා බහුලීගත කරන්න කියලා. ඊට පස්සේ ඒක බඩු ෂුවර් ඉන්ටර්නල් ක්වොලිටි කන්ට්‍රෝල් ඉස්සල්ලා යනවා. ඊගාට එක්ස්ටර්නල් ක්වොලිටි කන්ට්‍රෝල් යනවා. ඊට පස්සේ බඩුව දානවා මාකට් එකට. බය වෙන්න දෙයක් නැහැ. quality will speak the price. ඉතින් ඒ නිසා හම්බුණා නම් ආශීවන ප්‍රත්‍ය දුන්නා නම් මං කියන්නේ පළවෙනි කුඩුමුල වික්කා. ඌව කට ඊට පස්සේ කුඩ්නෝ ගහින්න බෑ කෝ ඒක ඉතින් මම හොඳටම දන්න දෙයක්. එතකොට මේ ප්‍රතිඵල නොලැබුණාට ඒ ඇති වෙලා තියෙන ඒ ඉන්ක්ලිනේෂන් එකේ තල්ලුව ඇබ්බැහියක්මයි. අය මොනම දෙයක්වත් නැහැ අනික් ඇබ්බැහියක්මයි මේක හැබැයි චර හොඳ පැත්තට නෑ ඇබ්බැහියක් කියලා මං හිතමු මොකද නැත්නම් මගේ බිස්නස් එකට පාඩු. ඒක හොඳ එකක්. ඒ නිසා දිගට කරන්න හැබැයි අර ධනුව කන්න එපා. මං එදා ගිය තැනට ආපහු මට යන්න උරුමයක් තියෙනවා කිය. එහෙම නැත්නම් හිතන්න එපා දැන් මේ වැටිලා තියෙන එක ස්ථිරහානියක් කියලා. නැවත නැවත කරන එක නට දෙයියොත් පදිනවලු බ්‍රහ්මියොත් පදිනවලු නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යස්ස තේනාබි ජානාමි යම්පි නිස්සාය ධායති. දෙයියෝ වඳිනවලු බ්‍රහ්මේ වඳිනවලු මේ මිනිස්යාට මම වඳිනව ඇසෙම අහවල් දේ හිතලා භවනා කරන මිනිහෙක්ද කියලා මට අල්ලන්න බෑ කියලා. යම්පි නිස්සය ධායති මෙයා භාවනා කරන්නේ මොකක් ලබන්නද කියලා. ඒ කියන්නේ අන්තිමට මොකක් නැති එක ලැබුණත් ඒකත් අතාරිනවා. ඒ නිතිපතා භාවනා කරන එක මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ දෙයියන්ට. ඒක තේරෙන්නේ බ්‍රහ්මයන්ට. වඳින්නේ නමෝතේ පුරුෂාජඤ්ඤ. ඒ ආජඤ්ඤ වූ පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. නමෝතේ පුරිසුත්තම. මිනිස්සෙක් නෙමෙයි මෙයා. උත්තම පුරුෂයෙක්. යම්පිසේ යස්ස සත්‍යේ නා විජානාමි යම්පි නිසාය ජහයති. මේ මනුස්සයා භාවනා කරන්නේ මොකේද කියලා දෙයයන්ගේ ඥානෙට අහුවෙන්නේ නැහැ. බ්‍රහ්ම ඥානට අහුවෙන්නේ නැහැ. මෙතන ඉන්න බ්‍රහ්මයට අහුවෙන්නේත් නැහැ. මේ බ්‍රහ්මයන්ට අහුවෙන්නේත් නැහැ. ඒකයි ඕල්මන් වෙලා ඉන්නේ ඔය. ඒගොල්ලෝ මේ ගෙදර ගෙනියන්න මොනවද ඉල්ලන්නේ? යනකොට තිබුණට වැඩිය මොනවද ගෙනියන්න ඉල්ලන්නේ? උම්මතේ තමයි. මොකක්වත් නැහැ. සූදු කෙලිනකොට සූදු කෙලිනවා ධර්මත් තියලා අත් දෙකෙන් වහගෙන ගෙදර යන්නේ. එච්චරයි. ඌට කියන්නේ මාන කෙරුවයි කියලා. හල්ලි නෑ ඌ ගාව. අද ඌ මාන කෙරුවා මචං කියනවා. මොකද ඒ ධර්මත් තියලා ගහලා වහගෙන ගෙදර. අපි නිසා මේ සියල්ල මාන කරන්න බලාපොරොත්තු වෙනවා. යථා කාලේ සුළු කාලයක් ඇතුළත සියලු දෙනා මහාන කරන්න බලාපොරොත්තු වෙනවා. තියෙන සබ්බ සැරියටම සූදු කෙලලා අත් දෙකෙන් වහගෙන ගෙදර යන්න ආරෙක තමයි ඒක එහෙම ගෙනාට දෙයියෝ වඳිනවලු බ්‍රහ්මිය වඳිනවලු ඔයගොල්ලෝ හම්බ කරපු සේරම අවචාවට ලක් වෙනවා ඒ තියෙනකම් මෙතෙන් දෙන්න බෑ අද ගන්න හිතින්වත් ගලවනකම් ඒක නිසා යන්න මේ සැකේ පෙන්වන්න දැන් අර ඇති වෙච්ච මේ තියෙන ආශාව නිසා පිළීමක් ඇති කරනවා දිගට කරන මනුෂයාට වඳිනවා දැන් මෙතනින් නැතකලා පොත් ලියන්න පටන් ගත්තොත් සෑහෙන පොත් ගණන් ලියන්න පුළුවන් හැබැයි භාවනාව ඉවරයි අවසරයි ස්වාමීන් වහන්ස පරයන්ක භාවනාවේදී ඉක්මනටම හිත එකඟ වෙයි ආස්වාස් ප්‍රාස්වාස නැති වී යයි කය දෙසට හිත යොමු විගසම වාගේ නිින්දට යන ස්වභාවයේ පෙර ලක්ෂණ පහළ වේ ඔළුව කැරකෙවෙන ක්ලාන්ත වැනි ස්වභාවයන් ඇති වේ දැන් මේ తත්වයේ අපහසුාවක් නොදැනේ ඒ ඊතා සනීප සනීපාකාරී ආකාරයට දැනේ දැන් නැත්තේ නිින්දක් නොව අවදිමත් ගතියකි නිින්ද නොයන බව හොඳින් දැනේ අරමුණු ඇති වී නැති වේ සිතුවිලි ඇති වී නැති වේ බොහෝ නිසංසලයි. ක්‍රියා ක්‍රියාකාරකම් මාලාවක් එකක් පසුපස එකක් සිදුවේ. නමුත් ප්‍රතික්‍රියා කරන්නෙකු නැත. ඔහේ ඕනෑම තරම් වේලාවක් ඉන්නට හැකිය. ඇස් අරින්නට නොසිතේ. මේ අතරතුර හුස්ම රැල්ලද විටින් විට ඇති වී නැති වෙයි. කරු ස්වාමීන් වහන්සේ මේ වැරදි අඩුපාඩු ඇතනම් පින්වා දෙනු මැනවි. නින්දට අවදි වීම යනු මේද කරුණාවෙන් පහදා දෙනු මැනවි. සක්මන් භාවනාවේදී බොහෝ විට හිත එකඟ වෙයි විටින් විට සිතුවිලිද ඇතිව නැති වෙයි ඇතැම් විට පාද ගැන අවධානය අතරට ආස්වාස ප්‍රාස්වාස මනසට නැගී මෙහිද අඩුපාඩු ඇතොත් පින්වා දුන මැනවි පෙරවන් සරණයි නෑ මේක තමයි නින්දට අවදි වුණයි කියන්න බෑ මේ අවදි වෙන්න විය යුත්තක් කියලා තේරුම් ගන්න දෙනවා කුසල ඡන්දේ පහළ වෙලා තියෙනවා ඉතින් අපි නින්දට ගියාට පස්සේ හීන ප්‍රතික්ෂේප කරන්නේ නෑනේ නින්ද ඇතුලේ මේකක් නේ. එතන නින්ද ගියාට පස්සේ තේරෙනවා ඒ නින්දට ගියා කියන එකට අවදි වුණාට පස්සේ මේ සාමාන්‍ය ලෝකේ තමයි. මොකක්වත්ම නැහැ හිතවිලි එනවා යනවා හිත විඩයනවා යනවා යනවා මොකකටවත් මම කියන්නේ ගේම ඒ විදිහටමයි හැබැයි කියලා තියෙන ක්‍රියාවලියක් කරන ප්‍රතික්‍රියා නැහැ මම දැක්කට මොකද ඇස් නැති මිනිහෙක් වගේ ඔහේ ඉන්නවා දේවල් ඇහුණට බීරෙක් වගේ ඉන්නවා ඥානෙ තිබුණට ප්‍රතික්‍රියා කරන්න හිතුණට කොරෙක් වගේ මලමිණියක් වගේ ඉන්නවා හැබැයි හොඳටම දන්නව මැරලා නැහැ, නිින්ද කියලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ. එතකොට මේ සාමාන්‍ය අපි හිතන්න අපි මාළු මාකට් එකේ ඉන්නේ කියලා. මිනිස්සු හරියට දඟලනවා, දඟලනකොට මොකද මට වද තියෙන ප්‍රශ්නේ. අරක පුරුදු කරපු මනුස්සයාට වෛශ්‍යාගාරයකට ගියත්, සූරාකප්පසලකට ගියත්, මාළු මාකට් එකේ මිනිස්සු දඟලන අපිට මොකෝ. ඒව මේ විය යුත්තක් නෙවෙයි කියපු ගමන් නෙමෙයි මේ අපිට මයිල් කෙලින්ගෙන්ටයි ස්මයිල් කෙන්ටයි හදන්නේ. ඕනේ නැහැ. මේ වෙන්නේ ලෝකෙ කිසි දෙයක් නැහැ නොවිය යුතු දේවල් ලිව්ව වෙනවා. මොකටද මං ගාගන්නේ? ඒ පුරුදු වුණාට පස්සේ යා අවදි වෙලා ඉන්නේ හැම වෙලාවෙම දන්නවා හීනෙක ඉන්නේ කියලා. මේ ලෝකයා ඉන්නේ මත් වෙලා. මදේට ප්‍රමාදයට ලක් වෙලා. අර මිනිස්සු අවදි වෙලා ඉන්නවා එකම දේ මේක ගාලල්ල. එච්චරයි උට තියෙන එකම යාළුවා ඉතින් කට්ටිය ඇවිල්ලා හරියට මැරෙන්න හදනවා අරක වෙලා මේක වෙලා හරි ඉතින් වර්තමාන මොහොතට යන්නේ ওই එකක්ක බලපන්නේ ඒකනේ අපිට වැදගත්ම දේ. ඉතින් මේ මිනිස්සු අනික කට්ටිය අයින් කරලා දාන මොට කැක්කමක් නැහැ මොට හැංගීමක් නැහැ මොට ජාතික හැංගීමක් නැහැ මොට ආගමික හැංගීමක් නැහැ කියලා ඊළඟ මිනිස්සු ඉබ්බදියට දාන්න හදනකොට එන්නේ වෙයි මම මැරෙයි කියලා මීට මාරුලා යනවා. ඉබ්බදියට දාන්න දියට දාන්න හදනවා. ඒසයිලා නින්දට අවදි වුණා නම් තමන්න දෙරේ ඉරියව්වේ වෙනසක් නැහැ. වෙලාවේ වෙනසක් නැහැ. තැනේ වෙනසක් නැහැ. කොතනක් තියෙන්නේ එකම ෂෝ එක. තාම පරියන්කට බැඳිලා තියෙනවා නම් තාම නින්දට අවදි වෙලා නැහැ. තාම මේ ධක්මං කරන්න ඕනේ ඒ ඒ ඒ. ධක්මණින් යන්න වේම කනගාටුවක් විවේකේ නැතිවම කනගාටුවක් කියලා තියෙනවා තාම නින්දට අවදි වෙලා නැහැ. ලෝකයේ ඉන්නේ මේ තියෙන හැම තැනකදීම ඕක ගන්න පුළුවන්. ඒක ගත්ත දවසේ තේරෙයි කාටවත් ඒ කඩන්න බෑ. තියෙන බව පේන්නේත් නැහැ. Taman ඒවට නෙටොප්පතේ තියෙන වතුර කඳුළු වගේ තරව ගන්න නැතුව වතුර තියෙනවා. ගා ගන්න නැතුව ඉන්නවා. ඒ සමහර කිව්වනේ ඉතින් ඒක බලන්න ඕන අයිකටේ ඇතුලේ ඇතුලට ගිහිල්ලා කිඳා බෙදලා අඩිය බලන්න ඕනේ කියලා. ඒතර අඩිය බැලුවම පේන්නේ ඒ ටික. අඩිය අඩිය දිහා බඩිය බලනවා කියන කතාව පොඩ්ඩක් විස්තර කරන්න බලන්න. දැන් අඩිය බලනවා කියන එකේ මොකක්ද මම අදහස් කරන්නේ? හරි නිදර්ශනේ මට තේරෙනවා. අඩියට බැස්සයි කියන්නකෝ. ඒක හිස්තනක් කියලා අපේ මේකත් එක්ක බැලුවට ඒක හිස්තනක් නෙවෙයි. මැටර් එකත් එක්ක බලනකොට ඇන්ටි මැටර් එක නැත්නම් ඩාර්ක් මැටර් එක අපි දන්න විදිහට හිස්තනක් වුණාට අපි දන්නේ නැති ශේෂ්ඨයක් ඔය. මැටර් එක අපි දන්නවා දිග බලන වයින්න පුළුවන්. ඒත් ඩාක් එනර්ජි මේ ඩාක් මැටර් හිස් කියලා තමයි අපි හිතාන ඉන්නේ දැන්. එතන තමයි නිවන තියෙන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ එතනදී තේරවනේ අර සිතුවිලි නෙමෙයි මට කියන්නේ මම හිතන්නේ ඒවා සංස්කාර හරි මොන හරි වෙන්නේ නැති තේරියක් යනවා. හරි තේනවනේ. ඒ අඩියට බැස්සම පේන්නේ ඒකද? ඒක ඒකයි කියන කෙනා ගැටි බුදුජානනාංශය මේකට දාලා තියෙන නම නාම රූප කියලා. මේ නාම රූප තාම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ බවට පත් වෙලා නැහැ. පත් වීමේ ප්‍රභවයේ තියෙනවා. ගොජේ ගොජේ එහෙම නැත්නම් ප්‍රාග්ගවදී තියෙනවා. එහෙම නැත්නම් මේකේ ප්‍රභවයේ තියෙනවා. ඒක තියා බලන හිටියොත් කිසිම කෙලෙසයක් නැහැ. මේක රූපයක් කියලා ගත්ත ගමන් අපි ඒකට රූපයක් උනත් ගම කරපු ගමන් අපි වග වෙනවා. මේක සද්දයක් වෙනුවෙන් පෙනී හිටින්න පුළුවන්. ගඳක් රසක් පහසක් හිතවිල්ලක් ඕන විදිහට මෙනෙහිත් ඒකමයි. නම් කරපු ගමන් තමයි අපි කොටු වෙන්නේ. නම් කරන්නේ නැතුව ගොජේ දිහා බලන්නේ නැහැ. එතකොට අන්තිමට යන්න කියන හිස්තරෝ කියන තැන කියන්නේ අන්තිමට ස්වාමීන් වහන්සේ කියන්නේ කියනකොට මයික් එකට කතා කරන්නේ නැහැ. ඊයේ මේ ප්‍රශ්නයක් ආපු වෙලාවකදී කියුණා ඒ හිස් තැනදන හැරිලා බලන්නේ කොහොමද කියලා කියනකොට ස්වාමින්වහන්සේ උදාහරණයක් විදිහට දුන්නා අර අයිස් කැටයක් තියෙනවා ඒකේ හිලක් ඉඳලා ඇතුළ බලන්න ඕනේ කියලා. එතකොට තවත් යටිහිත පේනවා කියලා. එතන මේ යටිහිත කියන්නේ ඒ සිතුවිලි අපි කිසිම අරමුණක් ගන්න නැති සිතුවිලි මාලාවද? ඒකට හිතවිලි කියලා නමක් දැම්මම පස්සේ නමක් කියන්න බෑ. මොකද්දෝ තියෙනවා භවය කියලා දාගන්නකො. භවය තාම මේක ඇතුළත මිනිස්ස වෙන්න පුළුවන් ආත්තිරිසන් වෙන මොන දෙයක් වෙන්න පුළුවන් මූල භවය තියෙනවා දෙයක් බවට පත් වෙලා නැහැ එතකොට තමයි සර්ව බලධාරීන් දැන් ඕන කෙනෙක් බවට පත් කරගන්න මේක ඕන හිතවිල්ලක් කියයි කිව්වොත් නම් මේක සද්දයක් කියයි මේක අපි නම් දෙන එකෙන් තේරෙනවා අපි කොච්චර කෙලසිලාද කියලා මේකට නම් වනම් දීපු ගමන් මේ නාම රූපේ සලආයතන බවට පත් වෙනවා සලආයතන බවට පත් වෙන්නේ ඉස්සෙල්ලා විඥානයේ තියෙන දැන් නාම රූපයත් ඒකේ තමයි යන්න පුළුවන් අඩුම එහෙම තියාගෙන ඉන්න ඕකෙන් අඳුර ගන්න යන්න නැද්දව නම් දාන්න යන්න නැද්දව දාව ගමන්ම ඔය පිරිසුදු බව පිරිතුරු බව කෙලසෙනවා ඒකේ මම ඔය ගත්ත නිදර්ශනය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් දීපු එකක් ඒගොල්ලෝ බෙදනවා උඩුකය යටකය කියලා consciousness subconscious කියලා ඒ subconscious වයිස් අපි ඔක්කොම එකයි කවුරු දෙන්නේ කියත් ඕකමයි තියෙන ගෑනු පිරිමි හොඳ නරක පැවිදි උපවිදි තියෙන උඩ ලැල්ලේ උඩ ලෙල්ලේ tip of the iceberg. පරිහරණය ඊට පස්සේ බුදුහාමුදුරේ තියෙන්නේ. බුදුහාමුදුරු එතන තමයි ඉන්නේ. ඔච්චර දුර නෙමෙයි. එතෙන්ට ගියාට පස්සේ බෑ මම යන්නේ. මට කියලා ඩෙන්ටිෆයි කරන්න මම කියලා රෙකග්නයිස් කරන දෙයක් නෑ. එනර්ජි එකක් නේ තියෙන්නේ. එනර්ජි එක වෙන දෙයක් වලට මැනිෆෙස්ට් වෙන්න දෙන්න බෑ. මේක රූපයක් කිව්ව රූපයක් තමයි. සත්‍යයක් කිව්ව සත්‍යයක් තමයි. එයාගේ නන්දෙන එකනාගේ හැටියට තමයි නම් වරක්. නම් නොදී සිටීමේ හැකියාව තමයි මානව අයිතිවාසිකම කියන්නේ. සංඥා එලවන්නේ නැහැ ඒකට. අඳුරගන්නෙත් නැහැ. මම කියන්නේ දැන් මොකද කොස්මික් එකක් නෙමෙයි. කොස්මික් එනර්ජි එකක් නේ. ඉතින් ඒක දැනගත්තට පස්සේ නම් වන්න නොදෙන තාක්කල් අපිට ඒකට වගකීමක් නැහැ. මේක ඇහැ ගහගෙන ඉන්න ඕනේ. අවදිය තියෙන්න ඕනේ. එතන අප්‍රමාද වෙන්න ඕනේ. අවදියෙන් එන හැබැයි මේකට නම් වන්න දීපු ගම රූපයක් කියන්නේ බලන්නෙක් බවටපත් වෙනවා තමයි. සද්දයක් කියන්නේ අහන්නෙක් බවට මොකෙක්වත් වෙන්නේ නැහැ. ගොජේට තියෙන්න දෙන්නේ. කොහොල්ල බබා එතනින් ඉඳදී ඇඟිලි ගැහුවේ නැත්තම් ආවට ප්‍රශ්නයක් නැහැ නේ. ආව ගැහුවොත් නේ කොල්ල බබා ගහන්නේ කොල්ල බබට අපිට ගන්න බෑනේ. බුදුහාමුදුරුවෝ අපි කොල්ල බබා ළඟට ගිහිල්ලා කියනවා කට පරිසම් කරගනින් අත පරිසම් කරගනින් ඔළුව පරිසම් කරගනින් නහය පරිසම් කරගනින් අත කට කකුල පරිසම්. ඉතින් අපි ගිහිල්ලා බුදුහාමුදුරුවෝ බම්බ ගහන්න කියලා ගැහුවොත් එහෙම බම්බ ගහන්නේ අපිටනේ. අපි ඒකනේ දැන් කරන්නේ. ඔය කවුරු කිව්වත් මම කීයක් හරි හම්බ කරගන්න ඕනේ නැත්නම් මට කවුද කන්න දෙන්නේ කියලා මේ ධර්මෙන් අධර්මෙන් හම්බ කරන්න ඕනේ. ගියාට පස්සේ කොල්ල බබත් එක තමයි දෙල්ලම යන්නේ. කොල්ල බබාට පණ නැහැ. ගහපු එකටයි පණ දෙන්නේ. ඌ යැලෙන්නේ. මේක රිලා ලාටුවක් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. රිලවල්ලන්න දාපු ලාටුවක් වගේ ගහපු එක. ඒක ගලවන්න මේ අත දාපුවම ඒකත් අහු වෙනවා. අන්තිමට මෙහෙම සම්පූර්ණ කොටු කරනවා. තෘෂ්ණා ලාටුව. ලාටුව මොකොත් නැහැ. අතේ විස නැත්තම් අත දෙන්නට ප්‍රශ්නයක් නැහැ. මේක ලාටුව බව දැනගෙන අපි දැන් කොහොල්ල කපන කොස්කිටි කපන මනසක් කොල කෝල් පොල් තෙල් ටිකක් ගාගත්තට පස්සේ කොස් කපන්නේ මොකුත් වෙන්නේ නැහැ. එහෙම ස්වාමීන් වහන්සේ දැන් එතනදී අය බලන් හිටියා කියලා තියෙන මොකද්ද අනාගත නැහැ. අනාගාමී. ඒක මොනවාරි කරපුව ගමන් අනාගතා. ඒකට වග වෙන්න ඕනේ. ඒකට ඒක ඒක සංස්කාර වෙනවා. කෙලස් බවටපත් වෙනවා. ඒක වැය වෙනවා. දැන් මෙහෙම තිබ්බහම ඇස්බල්මේ තියෙන්නේ. විඥානේ මෙයත් එක්ක කිවිසුමක් ගහලා නැහැ. මේ නාම රූප මට්ටමේ තියෙන ගොජේ තියෙනවා. බලාගෙන ඉන්න එකයි තියෙන්නේ ගාලල්ලා කියලා. නැත්තම් මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ යන්නේකට බැස ගන්නත් එපා. මේක අභිරමණය කරන්නත් මේ ගැන වචන කතා කරන්න යන්නත් එපා. කතා කරපු ගමන් ඕක දෙයක් බවට පත් වෙනවා. එතෙන්දී එන සිතුවිල්ලට ස්වාමීන් වහන්සේ අපි මුකුත් නොකර බලාගෙන ඉන්නවා මේ මෙතෙන්දී මොකක්ද හිතවිල්ලක් නෙවෙයි ඒක හිතවිල්ලක් කියලා නම දාන්නේ මම ඕන්නාගේට රූපයක් කියයි ඕනෑකට සද්දයක්. ඒක මොකද හැමදේම ප්‍රභවය එතන තියෙන්නේ. ඉතිවිල්ල බවටපත් වෙන්නේ මම විසින් දාන නම නිසා. නාමකරණයෙන් තමයි අපි කෙලෙසෙන්නේ. මේ ලෝකෙ නමෙන් කෙලෙසිච්ච නැති මොනම දෙයක්වත් නැහැ කියලා බුදුහමසෝ කියනවා. නම් කරන්නේ නැතුව ඉන්න තාක්කල් ඒක මගේ බබා නෙවෙයි. එතන නිදහසේ ඉන්න දෙයක් ඇවිල්ලා යන්න දෙනවා. එන ඕනම දෙයක් යමක් දෙයක් බවටපත් වෙන්නේ මම නම් කිරුවොත් විතරයි. ඉතින් ඒ නිසා ඒකට යන්න ඇරියාම නැති වෙන්න දෙයක්වත් නැහැ. මොකද මේ ගොජෙන් අපෙන් අයින් වෙන්නේ නැහැ නේ. ඕනම දෙයක ප්‍රභවයනේ මේ තියෙන්නේ ප්‍රාග්ගවදීනේ. ඒ ඒ නාම රූපේ නාම රූපේ වශයෙන් තියාගෙන ඉන්න පුළුවන් නම් ඒ කියන්නේ පැහැය වෙන්න හදන්නේ. අපි නිර්මාණශීලී වෙන්න හදන්නේ. ප්‍රගතිශීලී වෙන්න හදන්නේ. එතනම තියාගෙන ඉන්නවා. ඇස් බැල්මේ තියාගෙන ඉන්නවා. ඒකට මේ හරි උඟක් ඔය නිදර්ශන තියෙන ඔය මේ එල්ලමරණ තියෙන මිනිස්සු හැම වෙලාවෙම කැමරා එකක් දාලා බලාගෙන ඉන්න උඩියක්. ආදරයට නෙවෙයි ඒ. මොකද එක්ක මෝ සියදිනස ගන්නවා. එහෙම නැත්නම් බින්ගයක් කහලා පනිනවා. නිසා ස්පෙල් මේ තියාගන්න. අපිට කුසිකර්ම උගන්වනකොට කියනවා ගොඩක් හරක් ඉන්න තැන්වල ඉස්සර මේ හරක් අයිතිකාරයා දෙන වදනකොට ළඟට යන උදව්වට. පැටිය වදන එකට උදව්කට යනවා. එකක් දෙන්නු ගන්න වදන ගන්න වැඩි දෙක මිනිස්සයා ගියොත් කරන්නේ අනන එක විතරයි. දැන් කරන්නේ වීඩියෝ කැමර එකක් දාලා වදන හැටි බලන ඉන්න. අවශ්‍යතාවයක් වුණොත් විතරයි යන්නේ. නැචරල් ඩෙලිවරි එකක් නම් එයා ඒ දෙන්නට දෙන්න හරිනවා සුපර්. දැන් දොස්තරල දෙන්නේ නැහැ ඒක. ගෑනුන්ට වදන්න දෙන්නේ නැහැ දොස්තර නැතුව දැන්. ඉස්සර අපේ අම්මලා වැදුවේ එලිපත්ත උඩ අපිව. ගිය තුලේ. දැන් ඇදුවොත් නඩු. ඒ වගේම ඕක ගෑනුන්ගේ ජොබ් එකක්. ඔය බෙකට් කියන එක නා ගෑනුන්ට ඒව කරන්න දෙන්නේ නැහැ කියලා ඒ රස්සාව පිළිමින්ට ගත්තා. දැන් ගෑනු හදනකොට දොස්තර කෙනෙක් බලන්න ඉන්නවා. රිලව් හදනකොට දැකලා තියෙනවා දොස්තරලා ඉන්නවද? බල්ලෝ හදනකොට දැකලා තියෙනවා දොස්තරලා ඉන්නවද? කහ පාට ලේන්සු, නිල් පාට ලේන්සු ගෙන ඉන්නවද කියලා. අපි අක්කහම් බබා හම් වෙන්න ගියාම මම දැකලා ඉස්තුව දෙනවා. සබම් මෙච්චරයි, පුළු මෙච්චරයි, කහ පාට රෙදි මෙච්චරයි, නිල් පාට රෙදි මෙච්චරයි. අනේ මට හිතුණා මම දැක්ක රිලවියක් වදිනවා දූරයන් ගහුව දෙන්න කියලා. මොනම දෙයක්වත් නැහැ. මං ළඟට යනකොට බෑන්නා කුණු හරපෙන් මැට කිචි කිචි කිචි කිචි ගාල මොන මගුලක් බලන්නද ඵලයි යකෝ යන්නේ කියලා. මං ඊට පස්සේ ඇවිල්ලා ජනේලෙන් බලන්නේ ගියා. අනේ ටික වේලාවක ඉන්නකම් කරා බඩේ බබා තියාගත්ත ගියා. අපේ අම්මා කෙනෙක් හිටියන දවස් තුනක් නිවාඩු දාන්න ඕනේ. ඊට පස්සේ මාස හතුනක් නිවාඩු දෙන්න ඕනේ. අනේ අරගෙට මොකක්වත් නැහැ. ඒ බලහන් ඉන්න වෙන දෙය දිහා ස්වභාව ධර්මයේ කිසිම පටලවිල්ලක් නැහැ. අත දැම්මොත් ගෝරි ගොඩයි. අපි අද දැම්මොත් ගෝලි ගොඩයි. ඔය නිකන් ඉන්නවනම් ඒක අර සම්භාහන විද්‍යාව කියනවා. හිම්බිරිසාවක් හැදුනොත් දවස් 4ෙන් සනීප වෙනවා. වෙදකම් කළොත් දවස් 6ක් යනවා. එච්චරයි. ඕනම හිම්බිරිසාවක් දවස් 7ෙන් සනීප වෙනවා. ඒක දෙයියන්ගේ ලෙඩක්. නිකන් හිටියොත්. වෙදකම් කෙරුවොත් දවස් 6ක් යනවා. අයියෝ සෝරි කියලා හිතනවා මේ අපි මේ හදාගෙන තියෙන ටෙක්නික්ස් ටෙක්නොලොජි නිසා මේ ස්වභාවයේ සිදුවෙන දේ ඇඟිලි දාගෙන නටන වෙනවල බුදු දහම කියන 100ට 100ක්ම නතර වෙනවා. ඔක දෙය බලන්න හිටපන්. ඔය ASCII වෙන කාටවත් කරන්න බෑ සාජාසිය නිසා. මනුෂ්‍යයට පුළුවන්. ඒක තමයි ශික්ෂාවේ අන්තිම කෙලවර. ඔතින් කියන පස්සේ බලන්න හැම වෙලාවෙම 100ට 100ක්ම සතිය. කිසිම කෙලෙසයක් නැහැ. ඒ විතරක් නෙවෙයි. පරණ කර්ම වලට ප්‍රතිසන්දෙන්නත් බෑ. දුවට බලන්න එතන ගියාට පස්සේ බුලට් ප්‍රූෆ් එකට ගියා වගේ කිසිම කර්මයකට පරිසන්දෙන්න බෑ එතන. කර්ම එනවා. කවුරුත් ඇඟේ දාගන්නේ එයා එනවා විරිස්තරන කනත මරනත පෙති ගන්න කියන්නේ. ඉතින් ගාලල්ලා කියන්නේ මේ වන්ද ඉන්න දැක්කට නොදැක්ක වගේ ඉන්නවා. ඇහුනට නැහුණා වගේ ඉන්නවා. කිසිම කර්මයක් පරිසන්දෙන්න බෑ. ඒකයි අඟුලිමාලගේ සිස්ටම් එක. එයා එතෙන්ට ගියා. ඊළඟට කිව්වෝක පන්න ගත්තොත් උඹ අපායට ගියොත් බුද්ධ කල්ප කීයකට කොටෙන්න හම්බෙන්නේ දන්නේ. ඔතෙන්ට ගිහිල්ලා ඔතනම ඇහ ගහගෙන හිටපන්. කිසිම කර්මයක් පරිසම් දෙන්න බෑ. සියල්ලම අහෝසි වෙනවා. හැබැයි ඇහ ගලවපු ගමන් පරිසම් දෙන්න. ඒකයි බලාගෙන ඉන්නේ වටනකම. අවසරයි ස්වාමින් වහන්සේ. දැන් ඒ ඒ අවස්ථාවටපත් උනාට පස්සේ එතනින් ඉදිරියට භාවනාව කරගෙන යද්දී ගුරු උපදේශයක් නැතුව Tamanටම කරන දේ තේරෙනවද? ඊට ඉස්සෙල්ලා තේරෙන පටන් ගන්න. ඔතෙන් යන්න ඕනේ නැහැ. මේ භාවනා දිහා බලනකොට අරමුණ ගිවන් කිරීම සාර්ථකව කරගත්තා නම් ඉන් ඉදිරියට තියෙන ටික ඕටෝ පයිලට් එකෙන් යන්නේ. කිසිම ගුරුවරෙක් ඕනේ අර ටික තමයි අමාරු. මොකද අපි එතකන් අතාරින්නේ දන්න ටික අතාරින්න එකද තියෙන්නේ. අපි එකතු කරපු ටික ඒක තමයි හුඟක් අමාරු. ඉතින් ඒක සාමාන්‍ය විනෝදාංශයක් කරගත්ත කෙනාට 1 2 3 4 භාවනා පරියන්ක 10 15 ගහපේ කරනකොට නිකන් හොබි එකක් වෙනවනේ. හොබි කරනාට පස්සේ බොහොම ඉක්මනට ඕටෝ පයිලට් එකෙන් වැඩනවා. ඊට පස්සේ යා කරන ඕටෝ පයිලට් එක දාන ඕනේ නම් අනල බලනවා. කාර්ය පරීක්ෂණ කරලා හුස්ම හුස්ම අරගෙන බලනවා. මෙනෙහි කරලා බලනවා. මෛත්‍රී භාවනා දාලා බලනවා. මුකුත් වෙන්නේ නැහැ. මොකද එයා දන්නවා කොයි දේ දැම්මත් දැන් කෙලෙස් අල්ලන්නේ ඒ ඒ ඔක්කොම ඊට පස්සේ කරලා බලන්න ඕනේ තමයිගේ තියෙන ආර්ය පරිශේෂණ සේරම කරන්න ඉස්සෙල්ලා කොන්ෆිඩන්ස් ගන්න ඕනේ. අරගත්තට පස්සේ ඕන දැන් ගන්න පුළුවන්. ඊට ඉස්සෙල්ලා කරන්න ගියොත් ගමන සංකීර්ණයි. ස්වාමීන් වහන්සේ දැන් ඒ ලියපු තැන ඉඳලා දැන් නිකම්ම භාවනා කරන කාලේ වැඩි කරගෙන ඒක බලාගෙන ඉඳීම කළ යුත්තේ. මොකද භාවනා කරන කාලේ කියන්නේ? පරියන්කේ සහ සක්මන. ඒ ඕනේ ඉතින් කාලනේ තියෙන්නේ. මේක මේ අරීගියවකට සක්මනට වෙදිච්ච දෙයක් නෙවෙයි. භාවනා තමයි ජීවිතය කියන්නේ. ජීවිතේට කිසිම වෙලාවක් තියෙන ඊට පස්සේ භාවනා නොකරන වෙලාවක්. ඊට පස්සේ කොහෙද මේ රාමු කරන්න හදන්නේ මෙයාව? අපිට තේරෙන්නේ නැහැ මේ ස්වභාවික යන්න දෙන එක තේරෙන්නේ නැහැ. ඉතින් අපි අහනවා ඊට පස්සේ මොකද කරන්නේ? මට නිකන් ඉන්න බෑ. මම මේ කොට පෙරකටුරුකම් දෙනවා. එයා නිකන් පෙන්ෂන් කියාට පස්සේ නිකන් අවලංගු කාසියක් කරනවා නේ. ඇවිල්ලා කියනවා ඕ නිකන් ඉන්නකොට අපි හොදි බොමුද? අපි නිකන් නිකන් ගේම සෙල්ලම් කරමුද කියලා එනවා. එයාට කියන්නේ අයියා අයියා පොඩ්ඩක් ඔතෙන්ලා ඉන්න. මේ වැඩේ යනකම් පොඩ්ඩක් ඉන්න කියලා කැමැතිම නැහැ. එයා කැමැති නැහැ. එයා self assuming. ඇවිල්ලි වල අපිට පෙරක දෝරුකම් දෙනවා. ඉතින් අපි ඒක මගේ කියලා හිතාන මේ හොරෙක් නෑදෑය කියලා බාර ගන්නවා. බාර ගත්තට පස්සේ ඉතින් I no mercy. තව ප්‍රශ්න කීයක් තියෙනවද? ආ තව තියෙනවා. හතක් කෝක කිව්වත් අරකින් වදිනවා අප්පා. අපි යනවා ඊගා ප්‍රශ්න වලට. ප්‍රශ්න හතක් තියෙනවා තව ඒක වෙලා. මේ 11 වෙනි කියන්නේ. 13 ගෞරවනීය ස්වාමීන් වහන්සේ නේවාසික භාවනා වැඩසටහනේ පළමු දින සහ දෙවැනි දින මාලද භාවනා අධ්‍යක්ීම් දෙවැනි දින මා ඔබ වහන්සේට පළ කළ සිටිමි. එනම් හුස්ම වාර 5-6 කාලයේදී ආස්වාසය හා ප්‍රාස්වාසය නොදැනියයි. වහන්සේගේ පිළිතුරත් සමග භාවනා දියුණු කිරීමට ලොකු අධිෂ්ඨානයක් හා වීරියක් ඇතිවිය. ඉන්පසු දින කිහිපය තුළ මාලද අධ්‍යක්ීම් බොහෝ විට සමාන බැවින් ඒ සියල්ල එක්කොට වීමට අදහස් කරමි. සුපුරුදු පරිදි නාස්පුර අතර සිත රඳවා භාවනාව ආරම්භ කෙලෙමි. ඇතැම් විට ආරම්භයේදී හෝ හුස්ම වාර එකක් තුනක් අතර ආස්වාසය සහ ප්‍රාස්වාසය දැනීම අඩු විය. ඒ බොඳ වී යන ආයුරු සටහන් කෙලෙමි. එහෙත් ඊතා සියුම් ලෙස බලන කල නාස් පුහරයට සියුම් මුණුසුමක් හා සිසිරසක් දැනුනි. ඇතැම් විට උණුසුමක් පමණි. ඒ දෙස බලා සිටීම මට මහත් නීරසක් විය. එම නිසා මා උදරයේ පිම්වීම හැකිලීමට අවධානය යොමු කළෙමි. එවිට ඊතා සෙමින් සීරුවට උස් පහත් වන අයුරු මා නිරීක්ෂණය කළෙමි. මේ අයුරින් මාහාට මුලින් විනාඩි 20ක් 20ක් ඉන්පසු විනාඩි 30ක් කාලයක් එකෙල්ලිය බලා සිටීමට හැකි වුණි. ඉන්පසු භාවනාවෙන් අවදි විය. ඊට සඳහන් කළ අවස්ථාන්ට අමතරව එක් අවස්ථාවකදී මා මෙසේ දුටිමි. ඊතා සෙමින් සීරුවට උස් පහත් වන උදරයේ දෙස බලා සිටදී මා ඉදිරියේ සෝන් පිටියක් දිස්විය. හිරු බැස යන හවස් වරුවේ කහ පැහැති හිරු ආලෝකය සමග එහි කහ පැහැති ගොයම් වැනි දෙයක් උසට වැඩි තිබුණේ. පුරුෂ වලින් දිස්වුණු සොහොන් පොත් ඉතා විශාල ප්‍රදේශයක පැතිර තිබුණි. වැලීමට අවශ්‍ය වූයේ සොහොන් පොත් නම කොයි මොහොතේ හෝ අතුරුදහන් වෙතයි බලාපොරොත්තු වුණු හුස්ම රැල්ල නිසා නැවතත් මා උදරේ පිම්බීම හැකිලීමට අවධානය යොමු කෙලිමි. එම දර්ශනය අතුරුදහන් විය. එක් අවස්ථාවකදී තවදුරටත් මා වෙනස් අත්දැකීමක් ලැබුවෙමි. එනම් ඊට සඳහන් ආකාරයටම මා උස් පහත් වන උදරයේ දෙස බලා සිටියෙමි. එක එල්ලේ නැවත නැවතත් බලා සිටියේදී එක් අවස්ථාවකදී මගේ හෘද ස්පන්දනය වැඩිවන බව මා දුටිමි. හෘද ස්පන්දනය වැඩිවීමේදී උදරයේ උස් පහත් බව නැති වී මගේ මගේ වචනයෙන් කියතොත් ඒ දිවි යන්නාක්සේ මට දැනිනි. එයට තවත් අවධානය නොකළ මා නාස් කුහරයට අවධානය යොමු කෙලිමි. එම අවස්ථාව වන විට මගේ හෘද ස්පන්දනය වැඩි වී තිබූ අතර පපු කුහරය තුල යම් ලොකු වචනෙන් කිව නොහැකි දෙයක් සිදු වෙමින් තිබෙන. ඉන්පසු මා අවධානය පපුරයට යොමු කළෙමි. ඒ විට උදරයට හෝ නාස්පුරයේ දැනීම නැති වී ගියේය. ආශ්වාසය ප්‍රාශ්වාසය කරන බවත් එහෙත් කොහෙන් ඇතුළු වී කොහෙන් පිට වී යාදේ කියා මා තුළ කිසි අදහසක් නැති විය. ආශ්වාසය හා ප්‍රාශ්වාසය කරන බව දැනගත්තේ කොහොමදයි මම නොදනි. එහෙත් පපුරේ ඇතුළු චලනයන්ගෙන් එය මා අනුමාන කරන්නට ඇතැයි සිතමි. ඉහත කී අවස්ථා ඊට වඩා පැහැදිලි කර වචනයට පෙරලීමට අපහසුය. භාවනාවෙන් අවදි වූ මා ඊතා ගැඹුරු නින්දකට ගිය හැඟීමක් දැනිනි. එහෙත් ඒ නින්දක් නොවන බව මා ඒකාන්තයෙන් දනිමි. ස්වාමින් වහන්සේ පළමු දිනේ හා දෙවැනි දිනේ ආස්වාස ප්‍රාස්වාස අතුරුදහන් වූ බව මා ඒකාන්තයෙන් සිටිමි. ඒ නැවත දැකීමට ඉන්පසු වන්නේ කුමක්ද දැන ගැනීමට මා තුළ ඊටමත් ආශාවක් නොයොසිල්ලක් ඇත්තේය. එහෙත් එය නැවත දැකීමට නොහැකි නිසා මට මහත් විඩාවක් දැනේ. බලාපොරොත්තු වන නිසාම ආසාව නිසා මට නොලැබෙන බව මට යම් විටක සිතිනේ. එවිට මා මීට පෙර කිසි දිනක භාවනා නොකළ කෙනෙක් කියාත් මා භාවනාවට ආධුනික කෙනෙක් කියාත් කිසි දිනක අත්දැකීමක් ලැබී නැති කෙනෙක් කියාත් මටම හිත කියා භාවනාවට ඉඳගත්tද මගේ යටිසිත කොයි මොහොතක හෝ නැති වී යන හුස්ම රැල්ල බලාපොරොත්තු වෙයි. මට ඊටමත් විඩාවක් දැනේ. නොසන්සුන් බවක් ඇති වේ. ස්වාමින් වහන්සේ මේ නැති කර ගැනීමටත් භාවනා දියුණු කර ගැනීමටත් අවවාදයක් පතමි. මේ කිසිම අවස්ථාවක ශරීරය ගැන කීමට තරම් මතකයක් මාහට නැත. කල් නොයා කල් නොයවා ඔබ වැනි ගුරුවරයෙකු ගුරුවරයෙකු ලබා ගැනීමට මා සංසාරය තුල අප්‍රමාණ කුසල ප්‍රමාණයක් කර ඇතිවත් මගේ ඇස් පෑදූ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අප්‍රමාණ පින් දුන් දෙන්නේ දෙන්නේ මේ දෙවන් සරණයි මම පළවෙනි ප්‍රශ්නෙටම අවධානය යොමු කරනවා. මේ නැති ආනපානයක් හොයන්න පටන් ගත්තට පස්සේ ඒ ආනපාන කෘත්‍ය ඉවරයි. මෙයා ආය ආනපාන හොයන්න ගියා හරි වෙහෙසක්. ඒ නිසා ඉඳගෙන ඉන්නේ ඉතියවට හිත දාන්න. ඉවර වෙන්නේ ඉතියවෙම තමයි. ඉතියවෙ ඉන්න බැරි නම් විතර ආනපාන ඉල්ලන්නේ. ඒ නිසා මම පළවෙනි ප්‍රශ්නේ ගන්නකොට කිව්වේ හොයන්න යන්න එපා ආස්වාද ප්‍රසආද බිම්බි මැගිලි මොකොත් නැහැ ඉඳ ගන්නකොට ඉන්න ඉරියව්ව දාන්නවා. කොහොමද දන්නේ කියලා විතරක් බලන්න. මේ කෙනාට බොහොම ඉක්මනට සාධක හම්බ වෙයි. මේකෙම ඉඳ පැය ඉන්න පුළුවන් නම් ඔය හුස්ම නහයට යොදනවා පපුවට යොදනවා ආනපානට යොදනවා කියන මේවීම නැතුව ගමන හරීම ස්මූත් සන්තෝෂේව පණීතෝච එතකොට තේරෙනවා මේ ජීවිතේ මල් විහිම්පත් අර තියෙන එක ආය මිරික මිරික බලනවා ඇලි මේ ලියන්න තියෙන මල්ල ඔබ ඔබ බලන කයට හිත දාලා එහෙම යන්න අරින්ද ස්මූත් ට්‍රිප් එකක් හම්බෙයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මුල් දින දෙක තුල ආනාපාන සති භාවනාව ශරීරයේ වේදනාව හේතුවෙන් හොඳින් නොවැඩුණත් පසුව ඔබ වහන්සේගේ කමඨහන් හා ධර්මදේශනා තුළින් වීර්ය වඩවා වේදනාව දරා සිට ආනාපාන භාවනාව තුළින් සතිය වැඩි වැඩිවීමට දක්ෂ විය. මට වැටහුණු දෙයක් නම් මගේ සිත ඇත ඇති සැටියට බැලීමට සියලු දෙහි අනිත්‍යභාවය හා හිස්භාවය බැලීමට මගේ සිත නැඹුරු වන බවය. මේ විදර්ශනාව යයි මගේ වැටහීම අනුව විශ්වාස කරමි. අප සියල්ලන්ම කෙරේ අනුකම්පාවෙන් විදර්ශනා වැඩිවීමට කමඨහනක් ලබා දෙනු මැනව. කමඨාන අතාරින්න. මම මේ අතාරින්න උඩ විපස්සනා. මේ කමඨාන් අල්ලනවා නම් මම මේ අල්ලනවා නම් අයියෝ පව්. sorry. මොනම කමඨානක්වත් තියෙනවා ඒක විපස්සනාව නෙවෙයි. කමඨාන ගෙවිච්ච තැන ඉඳලා තමයි විපස්සනාව පටන් ගන්න. ඒ නිසා දන්න දහං ගැටයක් දාලා ඒ තියෙන ටික ගෙවම් කරලා ගෙවම් කරලා දාලා දැන් බලන්න මොකද වෙන්නේ කියලා එතකොට ඔන්න වෙන්න ඕන එක වෙයි. ඉතින් ඒකට මේ තමත නමක් දාගෙන විපස්සනා නමක් දාගෙන ඉතින් මේක අනා ගන්න හදනවා වෙනුවට දාලා තියෙන නම් වණන් ටික අයින් කරලා යන්න අරින්න. යන්න අරින්න ඉස්සරහට තියෙන ටික පුළුවන් තරම් ගෙවන් වෙන්න අරින්න. ඒකල වෙන මේ தත්ත්ව දිහා බලයින් එක කරන්න. ගරු ස්වාමීන් වහන්සේ මහා බොහෝ කලක සිට භාවනා කරමි. මුල් වකවානුවේ උදරේ පිම්බීම හැකිලිම ආරමුණු කර භාවනා භාවනාව ආරම්භ කරන්න පුරුදු වී සිටියත් පසු කාලයේදී ආනාපානය අරමුණු කරන්නටද පුරුදු වුනේමි. දැන් මා මේන් ප්‍රමුඛව දැනෙන අරමුණ නිරීක්ෂණය කරමි. ඔබ වහන්සේගේ උපදෙස් අනුව භාවනා කළත් ඔබ වහන්සේගේ නේවාසික වැඩමුළුවකට සහභාගී වන්නේ පළමු වතාවටය. හිදින ඉරියව්ව අරමුණු කර සතිය පිහිටුවා ටික වේලාවකින් මතුවී දැනෙන ආස්වාසය කෙරෙහි සතිය පිහිටුවමි. ආස්වාස ප්‍රාස්වාසය ක්‍රමෙන් තුනි වී ගිය අතර ශරීර ඉරියව්වේ දැනෙන ආකාරයත් ක්‍රමයෙන් තුනී විය. ශබ්ද හෝ සිතුවිලි නැත. මා ජීවත්ව සිටින බව දනිමි. ක්ෂණිකව නිින්ද ගියාද නොගියාද නොතේරේ. පැහැදිලි හිස් බවක් ගැන අවධානය විය. හිස් බවක් අවදා හිස් බවත් අවධානයත් එකක්ද දෙකක්ද නොතේරේ. මේ தത്വයට කැමැත්තක් හෝ අකමැත්තක් නැත. බයක් ශක්තියක් නැත. කිසිම හැඟීමක් නැති නැත. මේ ලෙසට තවදුරට අවශ්‍ය නම් සිටියේ හැකිය. ඇස් හැරිය විට වැටහුනේ මා මේ ලෙසට විනාඩි 5-10 අතර සිටින්නට ඇත කියාය. හරියටම පැහැදිලි නැත. මෙවැනි අත්දැකීමක් මීට පෙර දේවතාවකදී ඇතිවිය. ඒත් ඒ ක්ෂණිකව සුළු මොහොතකටය. එක් අවස්ථාවකදී භාවනා කරන විට මේ හිස් බව හා හිස් බව හා අවධානය කියලා තියෙන අවධානය අත්දැකීමේ සුළු මොහොතකට ඊළඟ අවස්ථාව සුළු මොහොතකට ඊළඟ අවස්ථාව ධර්මදේශනාක ශ්‍රවණය ශ්‍රවණය කරමින් සිටියදීය. ඒත් මේ අවස්ථාවේ වඩාත් පැහැදිලිය දැන් මතක් කරනට එම අවස්ථාවේ දැනසිලිදායක බව සාපේක්ෂව වැටහි ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් මේ සඳහා පැහැදිලි කිරීමක් හා උපදේශයක් පතමි. ත්වන් සරණයි. පැහැදිලි උපදෙස් වෙනුවට කියන්න තියෙන්නේ මේක වැඩි කිරීම සඳහා වාඩි වෙච්ච ගමන් ඉක්මනට මේකට යෑම සඳහා කුමක් කළ යුතුද කියලා තමයි වැටෙනවනේ ඒ දෙක කරා. ඒකට කියනවා විපස්සනා අනුග්‍රහිතය කියලා. එතකොට මේක gedara බවටපත් වේ. සකන් නේචරක වෙයි. මේක තමයි මගේ ස්වභාවය කියලා. මේ අපි ඉන්න කාම ලෝකයේ තන්නේ කර දඩයක්, තන්නේ කර චීපිරියක්, තන්නේ කර කකවලක්. පුළුවන් තරම් කර කාමුණාට පස්සේ ඉන්න හැබැයි ඒකට බැඳෙන්නත් එපා. මේකට ඒක සාපේක්ෂ බව දැනගෙන ඔය දැනෙන අවධානය හෝ දැනෙන හිස්කම කල්දාවත් කේවල தත්ත නෙමෙයි. ඒවා සාපේක්ෂ தත්ත. ඔයිට වැඩිය රිෆයින් කරන්න බලන්න. ඒ නිසා අපි මේක සෙකන්ඩ් නේචර් එක කරගන්න. මේක අපේ හැබෑනි වහන කරගන්න ඕනේ. එතකොට එතනilla යා එන්නේ එන්නේ එන්නේ තැම්පත් වෙන්න පටන් ගන්නවා. ගරු ස්වාමින් වහන්සේ ආනාපානය හා ශරීරය සම්පූර්ණයෙන්ම නැති වී ගොස් හිත පමණක් පැවති අවස්ථාවේදී එම සිත සිතුවිලි වලින් වෙන්ව තනියම ඇති අවස්ථාවක් අවබෝධ විය. ඉන්පසු සියලුම ඉන්ද්‍රියන් චතුරස්‍රාකාර හැඩයකට කොටු වී වෙනත් තැනකින් මොනිටර් වී ඒ ගැන විස්තර දැනගන්නා තත්වයකට පත්ුනි. මීට පෙරද සිතුවිලි වලින් තොරව වෙනත් ක්‍රමයකින් හිත දක්නා ලෙසත් සක්මනේදී ශරීරයෙන් පිටත සිට සක්මන දක්නා ලෙසත් අධ්‍යක් ඇතත් මේ தત્ත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස්ය. මම සම්පූර්ණයෙන්ම වෙනත් පැරඩයිම් එකකට ගියාසේ හැඟුණි. කිසිම ඉන්ද්‍රියක උදව්වක් හෝ ඉන්ටරැක්ෂන් ඉන්ටරැක්ෂන් එකකින් තොරව එම දැන ගැනීම පැහැදිලි විය. මෙතන කෙලෙස් නොමැතිව මට හිත පැවැත්විය හැකි තත්වයක් බව අත්දැකෙමි. සමාන්තර වෙනත් තලයක ශරීරය හා මනස වැනි ඉන්ද්‍රියක් පැවති අතර එම තල දෙක අතර සතිය එසේම තිබෙදී මාරු වී ගත හැකි බවක් අත්දැකීමේ මම යන හැඟීම එකම තලයකටවත් සම්පූර්ණයෙන්ම අදාළ නොවන බව අත්දැකීමෙන්ම දනි දැනි මම කියා නම් කළ හැකි දෙයක් නොමැති බව ජීවිතයේ ප්‍රථම වතාවට වෙනස් අයුරකින් අත්දැකීමේ එම අත්දැකීම් හා කෙලෙස් නොමැතිව හිත පැවැත්විය හැකියි අද්දුටු පැරඩයිම් එක මා තුළ විශේෂ වෙනසක් ඇති කළා යයි සිතමි. මෙලෙස කාලය ගත වෙද්දී එම ඉන්ද්‍රියන්ගෙන් තොරව අධ්‍යක්ීම් ලබන තැන සියලුම ශක්ති නිපී විශාල කැළඹිල්ලක් ඇතිවිය. නමුත් ඒ පුස්වැඩි ලක්ෂයේ නොබෙදුණු රලක්ෂයේ පූර්ණත්වයට පත් නොවි නැති වී ගියේය. වරහන් ඇතුළේ තියෙනවා not enough energy to continue. සිදු කිසිම දෙයක් ගැන බයක් හෝ සැකයක් ඇති නොවන අතර මගේ මනස හා ශරීරය දෙකටම එකක සිටින්නාක් වැනි ෆීලින් එකක් දැනේ. ඒ විස්තර කිරීමට අපහසු ඉවරයක් කළ යුතුයයි සිතට දැනෙන නොසන්සුන් නොසන්සුන්කමකි. මේන් මිදීමට කෙලෙස් නොමැති අය සිතුන තැනට සිතගත් නමුත් අන්ෆිනිෂ් බවක් නිතරම හිතට හා ගතට දැනේ. ඊයේ රාත්‍රියේ නිදා ගැනීමටද ප්‍රමාද වන තරමට මේ බලවත් විය. විස්තර කළ ආකාරය ගැන ඊතරම් සතුටක් නැති නමුත් වචනෙට නගාගත හැකි එකම ආකාරය මේ බැවින් කරුණාවෙන් උපදෙස් පතමි. ත්වන් සරණයි. මොනවද උපදෙස් දෙන්න දෙන්නේ? මොමෙන් කකා කකා යන්නේ කයිද ඉන්නේ? I think ගෝතර භූමියට ගන්නවා කක කක කන එකයි දවස් දෙක තුනක් නිින්ද නැතුව එයි ඉතින් මොනව කරන්නද ඉතින් බබෙක් බඩට ආවට පස්සේ ටිකක් දොළ දුක් එනවා මොකද කරන්නේ දෙසා ඉතින් දෙන්නගේම දුක විඳගෙන දොළ දුක කියන්නේ අනේකයි තියෙන්නේ අපි ඉදිරිපත් කරාට අපි සතුටු වෙනවා මොකද ඒක කරගන්න බැරි අයට තේරෙන්න පටන් අර ගන්නවා මේක කළ හැක්කක් කියලා විශ්වාසයක් තියෙනවා සබාවක කියනකොට. ඉතින් මේක මට බය තියෙන පියා ලියලා දැම්මද කියන එක විතරයි. ඒක නැත්තම් එහෙම නැත්නම් මේක කිසිම ප්‍රශ්නයක් නැහැ හොඳයි. මොකද ඊගා රිට්‍රීට් එකට කට්ටියෙන්නේ නැහැ නැත්තම්. යම්ම ඇඩ්වර්ටයිස් ඇඩ්වර්ටයිස්මන්ට් පාඩම් දෙතියන්නේ. ගර්සායන් වහන්සේ ඊයේ ධර්ම සාකච්ඡාවේදී ඔබ වහන්සේ දුන් උපදේශය මට හුඟක් හිතට වැදුනා. එනම් ඉරියව් කොච්චර මාර්ගල සතිය කඩා ගන්න එපා යන්නයි. පරියංකේ වාඩි වී සිටින ඉරියව්ව එක විදියකට පැවැත්වීමට මට කෙසේවත් කළ නොහැක. මම දිගටම පරයන්කේ සහ සක්මන කරමින් දිගටම සතිය පවත්වා ගැනීමට උත්සාහ කරමින් සිටිමි. සිතුවිලි තුලින්ම සක්මනේ මූල කර්මස්ථානය හොඳින් දැක ගතිමි. සක්මන් කරන විට අතුල් පතුල් හා මූණේ විශේෂයෙන්ම කමුල් හරියේ හරියට නිකම් වේගෙන් චලනය වන පිම්පොම් බෝල මැෂින් එකක වාගේ නිතර වේගෙන් චලනය වෙන අංශු වැනි යමක් දැනෙන්න පටන් ගත්තා. මා සිතුවේ සිරප්පු නැතුව වැඩි කාලයක් ඇවිද නිසා කියලයි. ඒත් පරයන්කයට වාඩි වූ පසුත් ඒ තැන්වල පමණක් නොව වම් දණහිසේ සිට පහළටත් ඔලුකටුව ගලවාගෙන යන්නට තරම් වේගයෙන් ඇතුළතත් අංශු චලනය වන පැහැදිලිව චලනය වීම පැහැදිලිව දැක ගන්නට ලැබුණේ. ඕනෑ දෙයක් වුණාවේ කියලා භාවනාවේ සිටින විට වෙනදා මෙන් නිතර නිතර ඉරියව් මාර්ක් කිරීමේ අවශ්‍යතාවයක් නොදැනුනේ. භාවනාව අවසන් වුවත් අතුල්පතුල් වල එම ස්වභාවය දිගටම පැවතුණි. භාවනාව අවසන් ව නිකම් සිටින විට ශරීරය කරා හිත යොමු කරන්නේ කොතැනද මෙවැනි චලන සිදුවන බාක්ත සුළුවෙන් වැටහෙනවා. එම தત્ත්වය පැහැදිලි කර දෙනමින් ඉල්ලමි. ඔබ වහන්සේට නිරෝගී සුව තිරුවන් සරණයි. ඒක තමයි අපි කියන්නේ ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකකට දාලා බැලුවොත් අපි ඉඳගෙන හිටියට හැම අංශුවක්ම නලියනවා. කියන්න බැරි වේගෙන් නලියනවා. අපි හිතනවා අපි හෙල්ලේ නැතුව ඉන්නවා කියලා. ඒ අර පිට ලෙල්ල දිහා බලන ඉන්නකොට තමයි. හරියට බැලුවොත් මේක එකම අංශුවක්වත් චිත්තක්ෂණයක්වත් ඉසඹලන්න තියන්නේ නැතුව දඟලනවා. දැඟලුවාට පස්සේ මේක බාර ගන්න බෑ මොකද අපි ඒ තරම් මේ නිත්‍ය භාවයේ සමකරන ගිහිල්ලා ඒක මගේ ගෙදර කරගෙන. මේක තමයි අපි හැබෑ නිවන. මේක මේ අලු ගොඩකට ගලක් ගැහුවා වගේ. නැත්නම් TV screen එකේ dots පේන වෙලාව වගේ. එහෙම නැත්නම් කුකුරුව කරනේ වෙන්නා වගේ නිතරම දඟලනවා. මේක බල ඒක දැකලා ඒක දිහා බලන්න පුළුවන් පුළුවන් පුළුවන් පුරුෂයාට මහා වීර කියලා කියනවා. නමෝ දේ පුරුෂාජඤ්ඤය නමෝ දේ පුරුෂිත මොකද යා නිමෙ ඉසෙම නිමිත්තක් පෙන්නේ ඔක්කොම නලියනවා. හැබැයි ඒක ඇස්පිල්ලම් ගන්නද බලන්නේ. ඉතින් ඒක නිසා මේ දෙකම ඇත්ත. පිටලෙල්ල බලන මිනිහත් පේන ළමක් තියෙනවා. ඇතුළෙත් පේනවා. ඉතින් ওই දෙක අතර ඉරියව්වක් කියන එකක් තියෙනවා පිටලෙල්ල බලන මිනිහට. ඇතුළ මිනිහට පිටලෙම ඉරියව්වක් නැහැ. කොයි වෙලාවෙත් අපි කොච්චර මේක හොල්ලන්න නැතුව තියන්නේ හිටියත් මේක මේක නිශ්චල බවක් නැහැ. අනිත්‍යයි චංචල බවයි. මේක බාරගත් දවසේ ඉතින් ඊට පස්සේ පෙට්‍රල් වියදමක් නැහැ, මේන්ටනන්ස් නැහැ. යන්නදරලා නිකන් ඉන්න එකයි තියෙන්නේ. ස්වාමිනාංශ දැන් තියෙන අවසාන ප්‍රශ්නේ ඊයේ රාත්‍රියේ ධර්මදේශනය පිළිබඳ ප්‍රශ්නේ මම කියවන්න. ඊයේ රාත්‍රියේ ධර්මදේශනයේ ආශ්‍රිත ගැටලුවකි ගරුතර ස්වාමීන් වහන්සේ එම ගිලින්නේ නැතුව ආහාරයක් ගන්නා ආකාරය ආහාර නෙවෙයි. බිලිය කඩා ගන්න නැතුව හැම කනවා කියලා කියන්නේ මේ පටලව ගන්න පොඩ්ඩ පටලව ගත්තොත් හැම කනවා. මම කියන්නේ ලියලා තියෙන විදිහට හැම ගිලින්නේ නැතුව ආහාරයක් ගන්නා ආකාරය පහදා දෙන සීක්වා මෙහිදී ඔබ වහන්සේ අදහස් කරන්නේ ආහාරයක් ගන්නා විට සතියෙන් යුක්ත විය යුතු බවද එවිට ආහාරයේ රස සුවඳ නිසා ඇතිවන තණ්හා ආශා විජුකම ආදිය පහළවන විට ඒ බව දකිමින් ආහාරගත යුතු බවද එසේ නැත්නම් ආහාරය ගැනීමට පෙර ආහාරය පිළිබඳව පිළිකුල් සංඥාවෙන් hina වෙන්න තහනම් ආහාරය පිළිබඳ පිළිකුල් සංඥාවෙන් යුක්තව වරහන් ඇතුලේ තම පුත්‍ර මාංශය වළඳන්නාක් මෙන් මෙම ආහාරය ජීවිතය පවත්වා ගැනීම පිණිස බව ප්‍රත්‍යක්ෂා කර ආහාර ගැනීමද යන්න කාරුණිකව පහදා දෙන මෙන් ඉල්ලා සිටිනවා. මම මම කියන එකට පියාට උත්තරයක් දෙන්න කියලා මම පියාගේ උත්තරේ විවේචනය කරනවා. පියා මේකට උත්තර දෙන්නවා. ඔය මයික් එක දෙන්න. මොකද්ද මේකට දෙන උත්තරේ? මම ඒතකොට එක එක ගලෙන් දෙන්නෙකුට ගහතයි. ඔය මයික් එක දෙන පියාගෙන් අහන්න මොකද්ද මේකට දෙන්න උත්තරේ කියලා? කන්න පිටිට ඕගනයිස් කරනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි ඩාඩි දාන්න ඕනේ. මොකද්ද කියන්නේ? පළවෙනිම අපිට තේරෙන්නේ සාමාන්‍යයෙන් දුන්න ඒ උපමාව වැරදියට තේරුම් අරගෙන තියෙන එක තමයි මට නම් පැහැදිලි වෙන්නේ. හැබැයි මට නම් තේරෙන විදිහට එහෙම අදහසකින් නෙවෙයි මේ උපමාව දුන්නේ. අපි කරන හැම එකක්ම අර මීයක් අර මේ කිස් කෑල්ල කාලා යන්නේ අර උල ගස්ස ගන්න නැතුව කියන එක තමයි සාමාන්‍ය කිව්වේ. එතකොට ඒ ඒ අවස්ථාවදී සාමාන්‍ය සඳහන් කර අර මේ අතේ තුවාල නැත්තම් මේ පුළුවන් කියලා වසභාජනයකට අත දාන්න. ඉතින් අපිට මම නම් ඒක ගත්තේ ඕන එකක් කරන්න පුළුවන්. අහුවෙන්නේ නැත්ත වෙන්න කරගත්තා නම් <laughs> හරි. නෑ අහුවෙන්නේ නැත්තේ කියන එකට වයිෆ් එකකින් මම දාන්නේ මොන දෙයකටවත් කවන්නේ වයිෆ් තහුවෙන්නේ නැත්තම් ඒ යනුව බලනකොට බඳපු නැති අයට ඕනම දෙයක් කරන්න පුළුවන් මොකද වයිෆ් නැන්නේ යා මේ බය වයිෆ් කරලා එච්චරයි. ඒක නිසා කරන දෙයක් ඕන දෙයක් කරන්න වයිට් ටවුනේ නැත්තම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා මේ මේ මොකද මේ මේ පියාපොට පිට පිටපොට ගිහලා හිටියොත් මට කවුරක්වත් කන්ට්‍රෝල් කරන්න බැහැ. ඒ නිසා පියාව දාගන්න ඕනේ ලයින් එකට. ඒකයි මම මේ කිව්වේ. ඉතින් ඒක නිසා මේ මොනවා කිව්වත් වටව ගන්න නමුත් පියාට අහුවේ නැති පොයින්ට් එකක් තියෙනවා. මේ විස්තර ලියලා තියෙන විදිහට කැම ගන්න වෙලාවේදී තණ්හාමාන දිටි ඇති වෙන්නේ නැති වෙන කැම ගන්නවා කියන එකත් ඕකම තමයි. ඇත්තටම කැම ගන්න වෙලාවේදී ඒ ගන්න කැමට තණ්හාවක් හෝ මාන්නයක් හෝ දිටියක් ගන්න නැතුව පුත්‍රමාන්ති කියන භවම ගැන ගන්න එක නමුත් ඒක කැමට විතරක් සීමා වෙලා නැහැ. රූපයක් බලනකොට, සද්දයක් අහනකොට, ගඳක් රසක් පහසක් විඳිනකොට කවුරුත් එක්ක කතා කරනකොට මේකේ මීන් ඇඩ්වාන්ටේජ් එක ගන්න යන්න බෑ. ඒක මීන්. ඒකෝට අපි අහිංසක නැහැ. අපි මේ එක්ස්ප්ලොයිට් කරන්න හදනවා නම් මේකෙන් වාසිය ගන්න එන ඉතින් කක්ක තමයි. එන ඉතින් මේ මනසත් එක්ක කතා කරලා හොදන්න බෑ. ඒ නිසා අපි හැම වෙලාවෙම පොඩි දරුවෙක් වගේ පුළුවන් තරම් නිහතමානී වෙන්න, පුළුවන් තරම් අහිංසක වෙන්න. ඒකට එයාට තේරෙනවා අපි දන්නේ නැත්තම් දන්නේ නැති බව තේරෙනවා, දන්නවා දන්න බව තේරෙනවා. මේ නිසා අපි කතා කරන කියලා පටන් අරගන්න මම මේ දරුවචන නෙවෙයි. මම මේ දන්න ටික කියන්නේ මේක ගිහිය විදිහින් කන්න එපා. ඔබ ටික ටික කාපන්. නැත්තම් මගේ කොක්කට අහු වෙනවා. මෙතන ඉන්නේ කී දෙනෙක් කොකෝට අහු වෙලා ඉන්නවද කියලා දන්නවද? මොකදර gediya වෙටින් කිලිසම්. වන්න ගැස්සුවට පස්සේ කොට ගත්තට පස්සේ ආය නඩු කතා කරන වෙලාවක් නැහැ නේ මාළුවා ගොඩට. බුදුරජාණන් වහන්සේ මේ සරුවත්න වෙලත් කිව්වා මං කියන දෙවි යචනෙන්තරෝ බාර ගන්න එපයි කියලා. අපේ බෞද්ධයෝ මේ සද්ධාවන්ත මිනිස්සු කන කැමැදියා බලනකොට බුදුහාමසගේ බණක් හීනෙන්වත් අහලා නැහැ. මෙච්චර විවේචනාත්මකව බාර ගන්න කියලා තියෙනකොට දැන් ওই වගේ උදාහරණයක් දුන්නාට පස්සේ ආයි කියන්න වෙන වචන නැහැ නේ. ඔක කොයි දේ ගාවත් කමක් නැහැ. ඔක ඇතුලේ හැම එකෙම මමක් තියෙනවා. එකක්වත් කියන්න බෑම නැහැ කියලා. බුදුජනකගේ ආර්ය අෂ්ටාංග මාර්ගයත් මේ සංස්කාරයක්. ඒකේ සංස්කාර බව දැන සුමි ආර්ය අෂ්ටාංග මාර්ගය ඒකාන්තයි කියනවනේ. ඒක කටපාඩම් කරලා නැත්නම් ඒ කොලී ලෙස් දෙන්නක දී කරලා බිව්වට පස්සේ නිවන් දකින්න බෑ. නෑ. ඒක උනත් අවහිනියට හිටිනවා. ඒකත් හැමට හිටිනවා. නිසා හැම එකක්ම යමක් කියලා හිතාගන්න. නිසා කාටවත් හැම දෙන්න යන්න එපා. අහිංසක වෙන්න. ඒ වගේම වෙන කිසිම කෙනෙක් ලෝකෙ විශ්වාස කරන්නත් එපා. බුදුහාමුදුරුවෝත් එපයි කියනවා නම් ගන්න නොගෙන ඉන්න එපා ගන්න. gediy pitin ගන්න එපා නිබලින් කරන් ටික ටික ටික ටික ටික ටික කාගෙන. එතකොට යකඩ කෑල්ල වදිනකොට දන්නවා. දැන් නැතර කරපන්. මේ මල පණිනගෙන මලපයින්නවා දන්නේ තිකන පුතඥය. මලපයින්නවා දන්න කෙනයි ආර්යනාංශේ. එයා එතෙන් නිකන් කරනවා. ඒ නිසා ගුරුම් පඬිත් සාංශේ කියනවා භික්ෂුන් වහන්සේ නමකට අහවල් දෙය කරන්න බෑයි කියලා කවුරුට කියනවනම් ਉਹ බුද්ධ ධර්ම දන්නේ නැති එකේ. මොකද්ද භික්ෂුවර කරන්න බැරි ඕනම දෙයක් කරදැයි. අහවල් දෙය කරන්න බෑ කියලා එකක් නෑ. ඒක එයා දන්න මෙතෙන් යනකොට හැම තියෙනව නැත කරනවා. පසපාජෙන්ට අත දාන්න බෑ තුවාල දෙන්න මිනිහට. වනේ රින්ගන්න බෑ පිටේ වනේ තියෙන එකට. වනේ නැති නැති මේ රින්ගනවා. අතේ දුවල් නැති මිනිහ වාසිය රත දානවා. ඉතින් අනිත් මිනිස්සු රස බඳගෙන ඇඬුවට මොන කරන්නේ? එහෙමද හැමම කනවා. මොකද ඒක රසමස උලක් අම්මා අප්පාවත් දෙන්නේ නැති જાති එකක් ඒකේ තියෙන්නේ. කාවන් රාත්තල් ගන්න දකනවා. ඉදිය පිටින් කණ්ඩ යන්න එපා. අනික විනාඩි ඉස්සලා පැනලා කෑවොත් ඉදිය පිටින් කෑවා තමයි. ඒ නිසා පියාට ලකුණු 30ක විතර ප්‍රමාණයක් ලැබෙනවා. ඉතිහාට දෙන්න විදියක් නැහැ. හැබැයි ප්‍රශ්නේ බාර ගන්න උත්තර දෙන්න එළඹිච්ච එකට සන්තෝෂ වෙනවා. පියාඹන අහලක් තියෙනවා. ඒකටත් ස්තුතියි. හැබැයි කනකොට කහපන් කිරලා. අපි ඈ ඒක තමයි ඒක ඒක එක්සැමින් එකකින් තමයි අනුකම්පාවෙන් දෙන්න තියෙන්නේ මම මම දෙන්නේ නැහැ එක්සැම් එක්ස්ටර්නල් එක්සැමින් කෙනෙකුට අරම පේපර් එක. එයා මාක්ස් වෙනකොට අතින් දුන්නොත් වයිෆ්ට දුන්නොත් එතකොට නම් සකයි. එතකොට නම් සකයි හම් වේදනක් දෙන්නේ. කොහොමද අපි පැයකොත් විනාඩි 45ක් විනාඩි 45ක් වැඩිපුර ගෙනියලා තියෙනවා ඒ නිසා අපි මේ දැන් 4යි කියලා හිතාගත්තොත් එහෙම අපිට දෙන්න පුළුවන් ද ටයිම් ටේබල් එක 4ට 10 වෙලා ඒ නිසා අපි විනාඩි 45 වද ඊයේ දෙකයි කියලා අද හතරක් කරා සියලු දෙනාටම තෙරුවන් සරණයි